හොඳයි. දැන් අපි එතකොට සිත කියන්නේ මොකක්ද කියලා මේ වලට අඳුරගත්තා. සිත කියන්නේ දැනීමක් කියලා. දැන් අපි ඊළඟට හොයන්න ඕනි මේ දැනීම කොහොම සකස් වෙන එකක්ද? අපි තේරුම් ගත්තා දැනීම් කීයක් තිබද? හය ආකාරයක් තිබ්බා. කොයි වෙලේද ඇති උනේ? ඒ වෙලාවේ. ඒ වෙලාවෙ මේකට මොකද වෙන්නේ? නැති වෙනවා. කලින් ඇතිවෙච්ච දැනීමක් එහෙම තියනවද? නෑ. අනාගතය ඇති වෙන තියෙන දැනීම් දැන් පහළ වෙනවද? ඒවත් නෑ. ඒතර කවුද අඳුරගන්නේ මේක? තමන්මයි. දැන් හොයන්න ඕනේ. එහෙනම් දැනීම කියන එක තනියෙන් තියෙන එකක්ද? එහෙම නැත්නම් දැනීම කියන්නේ යම් කිසි ආකාරයක දේවල් මොනහරි ස්වභාවයන් කීපයක් එකතු වෙලා සකස් වෙන එකක්ද නැත්නම් තනිම එකක්ද? හ්ම්. දැනීම කියන්නේ තනියෙන්ම තියෙන එකද නැත්නම් මොනවාද කියපියක් එකතු වෙලා හැදෙන එකද කියලා. වෙන සිත කියන එක සිත කියන එක මොනවාද එකතු වෙලා හැදෙන එකද නැත්නම් සිත කියලා තනි එකක්ද කියලා. හ්ම් එකතු වෙලා තනි එකක්. එකතු වෙලා හැදෙන එක. හ්ම් තායකින් තරහ දැනීම ගැන විතරයි අනේ සිතක් කෙනෙක් ගැන විතරයි. සිතින් තව සිතක් උපදිනවාද කියලා නෙවෙයි අහන්නේ. සිතට සද්ද ඇහෙනද දැන් සිතට? ඔව්. සිතට සද්ද ඇහෙන සිත කියලා එකක් තියෙනවද? ඒ වෙලේ උපදිනවා. ඒ වෙලේ උපදින එක ගැන තමයි අහන්නේ. ආයතනයකට දැන් ඒ ප්‍රශ්නට උත්තරේ යොන. ප්‍රශ්නට උත්තරේ යොන. සිත කියන්නේ තනියෙන් දීපුච්ච එකක්ද එහෙම නැත්නම් කීපයක් එකතු වෙලා සකස් වෙනවා. කීපයක් එකතු වෙලා හැදෙනවා කියන්නේ මොකද කියේ? තනි එකක්. හ්ම් ඒතර ඒකට හේතු නැහැ. හේතු නැතුව තනියෙන් තියෙනවා. සිත. දැන් හම්බුනේ දැන් රූප සිත ඇති වෙනකොට හ්ම් සිත ගැන දැනෙන්නේ නැහැ. ඒ ගැන මම ඇවි නැහැ. ඒ සිත හදන තව සිතක් හදනවා කියලා නෙවෙයි. සිත කියන එකක් ගත්තාම සිත කියන්නේ දැනීම කියලා කිව්වනේ. දැනීම ගැනයි මම ඇවි. දැනීම කියන එක තනියෙන්ම තිබෙන එකක්ද එහෙම නැත්නම් දැනීම කියන එක යම් ස්වභාවයන් කීපයක් එකතු වීමෙන් සකස් වෙනවාද කියලා යහුවා. කියන්නේ සිත කියන එක තනියෙන් තියෙන එකක්ද නැත්නම් සිත කියන එක මොනවා හරි එකතු වෙලා සකස් වෙච්ච එකක්ද කියලා අහන්නේ. ඒ සිතයි තව සිතක් ගැන සම්බන්ධයක් ගන්න නෙමෙයි හරිද? දැන් ඔය කියන්නේ තමයි පෙනීමත් එක්ක ඇහිීමක් ඇති වෙන්නේ නැහැ. එහෙම කතාවක් නේ. ඒක ඒක හරිනම කතාවක්. හරිද? වෙනවා. වෙන්නේ නැහැ. තනියෙන් තියෙන්නේ. ඔය කියන්නේ? මම හිතන්නේ හම්තුනේ අර ඊය හම්තුරු ග්‍රාෆ් එකක් පෙන්නුවේ අර අර එකතු වෙලා ඒක ඒක අඩුලා තව එකක් එන්නේ. ඒ වගේ කියලා. ඒ ඒ ඒ වගේ ගත්තාම මේ තව සිතක් නේද? සිත දෙකක් ගැන කතා කරන්නේ නේද? එක සිතක් ගැන කතා කරන්නේ. හරිද? එක සිතක් ගැන කතා කරන්නේ ඒ සිත කියන්නේ දැනීම. දැනීම කියන එක තනියෙන්ම දෙනවද? දැනීම කියන එක එහෙම නැත්තම් මොනවා හරි එකතු වෙලා හැදෙන එකක්ද කියලා අහන්න. දැනීම තියෙනවා. එකතු වෙලා හැදෙනවා. හ්ම්. හරිද? හැදෙනවා. එකතු වෙලා හැදෙන එකක්. මොකද කියන්නේ? ඈ? කිව්වා? අරමුණ ආයතනය සහ හරි. එතකොට තනියෙන් තිබෙනවා නම් සිත කියන එක. ඒකට කය ඕනේද? එහෙනම් දැන් තනියෙන් දෙන්න පුළුවන්. නැගවිද ඉත කියන්නේ තනියෙන් තියනවා කියලා. ඉත තනියෙන් තියන නැගක් ඕනේ. එහෙනම් මේ කය නැතුව ඉතක් හටගන්නේ නැහැ කියලා මම මුලින්මත් කිව්වා. ඒ තමයි ආයෙත් මේ ආවේ. එහෙනම් ඉත කියන එක තනියෙන් තියෙන්න පුළුවන් එකක් නෙවෙයි. පළවෙනි මතක තියාගන්න. හේතුන් රාශියක් එකතු වෙලා හැදෙන්නේ. එහෙනම් බුද්ධ දේශනාවේ තියෙනවා හේතු ඵල ධර්මතාවයන්. ගෙන් සියල්ලක් සකස් වෙනවා කියන එක පිළිබඳව අවිද්‍යාව කියලා එකක් විචිකිච්ඡාවක්. ඒක දුරු වෙනවා. හරිද? එහෙනම් සිත කියන්නේ මොනවාරි හේතු ගොඩක් එකතු වෙලා දෙනවා. අපි හඳුනාගත්තනේ රූප කියන්නේ මොනවා හින්දාද? සුද්ධාෂ්ටක එකතු වීමෙන් හටගන්නේ රූප. එහෙනම් සිත කියන එක දැන් මොකක්ද කියලා හොයන්නේ. සිත හටගන්න කොහොමද? එහෙනම් ඒකට හේතු තියෙන්න ඕන. දැන් ඒතර කිව්වා ඒක සමූහයක් එකතු වෙලා හැදෙන්නේ. සමූහය කිව්වට මොනවද එකතු වෙන්නේ කියලා හොයාගන්න ඕන. මොනවා එකතු වෙලාද හැදෙන්නේ. දැන් එක එකක් ගමුකෝ. පෙනීම කියන්නේ මොකද්ද? සිතක්. පෙනීම කියන්නේ සිතක්. වෙන මොකුත් උත්තර දෙන්න බෑ. ඇහිම කිව්වොත් හිත එතන. දැගෙන කියන්නේ පෙනීම කියන සිත හැදෙන්න මොනවාද අවශ්‍ය වෙන්නේ එහෙම නැත්නම් හේතු වෙන්නේ. ඇහැ වොන පළවෙනි වැඩේ ඒක. ඇහැ නැතුව පෙනීම හදන්න බෑනේ. හරිද? එහෙනම් ඇහැ වොනද නැද්ද? ඇහැ වොන. ඇහැට තිබිලා වෙනවද? ඈ? කොහොමද වෙන්නේ? රූපයක් වොන. හා එතකොට දැනගැනීම නුවණව. දැනගැනීම නුවණ? නුවණ. ඒ කියන්නේ ඇහැ රූපයයි දැනීමයි එකතු වෙලා ඒක දැනීම එකතු වෙනවා ඔලිය පාර. දැන් දැනීම කියලා එකක් කලින් තිබ්බද? ඒ වෙලේ හටගන්නේ. ඒ වෙලේ හටගන්නේ. ගැටීමත් එක්ක ඒ වෙලේම හටගන්නේ. ගැටීම කියන්නේ ඒ කියන්නේ රූපයට රූපයත් ගැටීමයි ඇතිවෙන දැනීම. ඈ රූපය ගැටීමට ඕනේ එකතු වෙන ඒවා මොනවද කියලා දරන්නේ. දැනීම හටගන්නේ. ඇහුවේ දැනීම හටගන්න අවශ්‍ය වෙනවා. ඒක ඇහැ ඕන. හරි. රූපයකුත් ඕන. මොකද වෙන්න ඕනේ ඒවා? ඒ ස්පර්ශයෙන් නෝ නිගටෙන්න ඕන ඇහැයි රූපේයි කියන ස්වභාවයන් දෙක එකතු වෙලා තමයි මොකද වෙන්නේ මොන දැනීමද ඇහැ රූප එකතු වෙලා ගඳ එහෙම දැනනවද ඇහැ රූප එකතු වෙලා එහෙම ගඳ දැනනවද කියලා ඇහුවේ පෙනීම ඇදෙනවා එහෙනම් ඔන්න පෙනීම හටගන්න හේතු වෙනවා දෙකක් තිබා ඇහැයි රූපේ ඇහැයි හටගන්න නයි සද්දය වෙනවා ගඳ දැනෙන්නේ නාසය ඕන ගන්ධය ගන්ධය කොහෙද තියෙන්නේ බාහිර බාහිර තියෙන ගන්ධය නායක ගැටීමෙන් ගඳ දැනෙනවා හරිද රස දැනෙන්නේ කොහොමද බාහිර තියෙන රස දිවේ ගැටෙනවා රස දැනීම හට ගන්නවා එතකොට ස්පර්ශ දැනෙන්නේ කායද කමේ නෙවෙයි කායද ඈ කම ඇතුණක් තමයි දැනෙනවා කම ගැහුවත් ඉතින් දැනෙනවා සමග හදලා මගහල්ලිප දැනුමටත් දැනෙන ස්පර්ශ දැනෙන. බඩ ඇතුලේ දිදෙනවනේ. නැහැන ස්පර්ශ දැනෙනවා කියන එකට කය තියෙන්න ඕනේ. කය කියලා කියන්නේ. කයයි ස්පර්ශයයි ගැටීමෙන් ස්පර්ශ දැනෙනවා. මතක් වෙන්නේ? මොකද මතක් වෙන්නේ? හා? පෙර රූපයන් මතක් යන්නේ? දැනිච්ච දේවල් වල මතකේ මොකද්ද? දැනිච්ච දේවල් තමයි මතක් වෙන්නේ. දැනිච්ච දේවල් මතක් වෙන්නේ කොහොමද කියලා තමයි මතක් වෙන්නේ. මතකෙම. මලයක මම ධර්ම කිව්වේ. ඒකෙලි අය අරමුණ කිව්වත් ඔක්කොම අරමුණ නෑ මම මුල් දාසෙම කිව්වා දැන් ඔක. මුල් දාස කිව්වා තාම මතක නෑ. රූපක් කිව්වත් අරමුණක්. අය රූප බලන්න පුළුවන් නෑ මොලෙන්. එහෙනම් ඉතින් ඇහැ වාගෙන මොලෙන් බල බල ඉඳී. සද්දාන්න පුළුවන් නෑ මොලෙන්. එහෙම බෑ. එහෙනම් මොලයට පුළුවන් සිතුවිලි අඳුරන්න විතරයි. එහෙනම් මොලේයි මොකද්ද? සිතුවිලි. සිතුවිලි ගැටීමේ මොකද වෙන්නේ? මොකද මතක් වෙනවා. නැත්නම් දැන් කීයක් එකද එනවද? එක දැනීමකට තුනක් දෙකයි. එකතු වෙන දේ අදී හුවේ. එකතු වෙනවා ගැටෙනවා කියන්නේ ගැටෙනවා එකතු වෙනවා හමු වෙනවා ඔය එකේ කතන්දරේ ඒ වගේ තියෙන්නේ එකම කාරණේනේ වෙන්නේ. දෙකක් එකතු වෙන ස්වභාවය හුවේ. එකතු වෙනවා ඒතකොට ಜಾති ස්වභාවයන් දෙකක්. ඒතකොට ඇහැයි රූපේ ගැටීමෙන් පෙනීමට ගන්නවා. කනයි ශබ්දයේ ගැටිලා ඇහෙනවා. නාසයයි ගඳ සුවඳයි ගැටිලා ගඳ දැනෙනවා. දිවයි රසයි ගැටිලා රස දැනෙනවා. කයයි ස්පර්ශයයි ගැටීමෙන් ස්පර්ශ දැනෙනවා. මොළයේ සිතවිල්ලයි ගැටීම නිසා මතක් වෙනවා. හරිද? කාටද එහෙම වෙන්නේ? තමන්ට. වෙන හරි වෙන්නේ මෙහෙම හඳුනනවද? ඈ? තාම වෙන හරි නියම් දනවා කියලා වෙයි. තාම බෑ. නෑ. අද නේද? මොකද මම කල්පනා කරන්නේ. නෑ වගේ ප්‍රශ්න කරන්නේ. ඒ ඒ ඒ සිතුවිලි වචනෙන් තොර ඇතිද? ඔව් ඇතිර පුළුවන්. ආයතන නිසා හටගන්න සිතුවිලිත් තිබෙනවා. මම මුලින්ම කාසියත් කිව්වනේ මොලෙන් නැවත ඇති කරගන්න සිතුවිලිත් තියෙනවා. හ්ම්. දැන් හෙට මම නාන්න ඕනි කියලා කියනවා. හෙට මම නාන්න ඕනි කියලා අර කලින් දැනීම එකද ඇති උනේ? ඒක දැන් හිතුවා. ඒක දැන් හිතෙල්ලක් හදාගත්තා. හරි. එතන මොලේ මොකද කරේ? හිතවිලි හදාගත්තා. වැරදි පාච්චි කරපු හින්දාද තමන් ඒ වුණා දැන් ඒක දැන් ඇති වෙච්ච එක තමන් හෙට කරන්න තියෙන එක නේද ඒක ඇති කර ගන්නවා නිකන් හිතුවේලි නිකම් හිතුවේලි ඇති කරගන්න පුළුවන් ඒක තමයි ඔහොම කිවර තේරෙන්නේ ඒක තමයි බ්‍රහ්ම ලෝකේ කරගන්නේ බ්‍රහ්ම ලෝකේ ජීවත් වෙන සිතුවිල්ලක් එක්ක විතරයි ඒ උන්ට ඇස් නෑ කන් නෑ නාය නෑ දිව නෑ ශරීරයේ ඔය කියන මන ආයතන ක්‍රියාවත් මිසිත් බලලා ඉඳලා තියෙනවා ඒකෙන් තමයි මේ අයක් නැතුව ඔය කියන ආකාරයෙන් බ්‍රහ්ම ලෝකවල ඉන්නවා කියලා හිතෙන්නේ ඇයි එයාට ඒ තරම්ම කය සියුම් වෙලා තියෙනවා හරි නේද ඒ තමයි රූපා අරූපාවචර බ්‍රහ්ම ලෝකය රූපාවචර බ්‍රහ්ම ලෝක කියන්නේ ඒ අය අරූපාරාවචර බ්‍රහ්ම ලෝක වලට ගියාම එයාකයි කිසිම රූපයක් පාවිච්චි කරන්නේ නැතුව මන ආයතන විතර පාවිච්චි කරලා සිතුවිලි විතර හඳුනන දෙන්නේ. සාමාන්‍යයෙන් එතකොට මතකයයි තීරණයයි. මතකයයි තීරණය ගැන වෙනම එකක්. ඒකත් ආයෙ හිතන එකක් තමයි. ඒකට තවත් සිතුවිලි ගොඩක් අරගෙන ඒකට අනුව විශ්ලේෂණය කරගන්න තවත් සිතක්. තමන් මෙතෙක් ඇති කරගත්ත දත්ත සමූහයක් නිසා ගොඩනගා ගන්න තවත් සිතුවිල්ලක් තමයි ඔය විතර්ක කරනවා එහෙම නැත්නම් තීරණය කරනවා කියන්නේ අපි තීරණය ගන්නවා කියන කාරණා. ඔව් ඒකට අර දැන් හෙට ආනවා කියන්නේ දැන් නාල පුරුද්දක් තියෙනවා ඒක මතක තියෙනවා. ඒකට ඒ හෙට මේ වගේ දෙයක් ආය මේක නැවත අර වගේ දෙයක් ආය කරන්න ඕන කියලා තමයි ඇති කරගන්න මතකයක් දෙන්න. මතකයක් තියෙනවා. ඒක තමයි ඒක පුරුද්දත් එක භාවිතයත් එක තමයි ඉන්නේ. කෙනෙක් ඒක කරලා නැත්නම් ඒත් එන්නේ නැහැ තමයි. ඒකට දැන් අහපව ඉපදෙන්නත් ඕනේ කියලා මතක් වෙනවා. ඔව් එතරම් වෙන්නේ. තමයි මේ දෙක කර කර හිටපු කාලේ නැවත කරන්න ඕනේ කියලා හිතනවා. මෙතෙක් බැලුවා, මෙතෙක් ඇහුවා, මෙතෙක් ගඳ ඇඳිරුවා. මරණ වෙලාවට ඒක නතර කරගන්න බෑ. ඒ හින්දා ආයෙත් බලන්න ඕන හින්දා ආයෙත් ඇහැකට දෙක ගන්නවා. <laughs> එතන නෑ එතන නෑ ඒ හින්දා තමයි ඔක තමයි. ඒ හින්දා තමයි ඔය ඇහැ ගන්න ආයේ දවසේදී පාලනය කරගන්න කියලා බුදුහාම කිව්වේ. හරිද? එන මොකක්ද නැහැ. ඉතින් මම අර අර හිතම නෙවෙයි අතන ඉතින් හිතන්නේ දැන් බලන්න ඒ ඇහෙන්නේ නැතු වෙන ඇහෙන්නේ අලුත් එකක් නේ එන ඇහෙන්නේ බලන්න දීච්ච හැදීනේ දැන් ඇහ මේ ඇහත් තිබෙන්නේ නැහැ තමයි දැන් කීවේ දැන් මේ ඇහත් මැරෙනවා උපදිනවා මැරෙනවා උපදිනවා මේ දක කලින් තිබිච්ච ඇහත් තියෙනවනේ ඒ ස්වාමීන් ඒ වුණාට දැන් අර දැන් මතකයි මේ කොහොම තිර ටික මේ මහක් තියෙනවා මේ මතකයක් නැහැ ඒකත් ආය ආය ඇති කර ගන්නවනේ දැනෙන දැනෙන වෙලාවට දැනෙන දැනෙන වෙලාවට නැවත නැවත ඒක ඇති කර ගැනීම මත මතකයක් තියෙනවා කියලා හිතනවා. නෑ ඊළඟ එක හදාගන්න ඕනේ කියන එක මත ඕනේ කියන එක හදාගන්න ඕනේ කියලා එයා ආයෙත් දන්නේ නැහැ. හදාගන්න ඕනේ කියන එක ඇතුලෙන් හැදෙනවා. නිකන් බලන්න ඕනකම කියන එකෙන් ඒක නිර්මාණය වෙනවා. අයි බලන්න ඕනේ කියලා එකක් එනවනේ. බලන්න ඕනේ ඉඳ හැක් ඕන. මොකෙන් බලන්නේ නැත්තම්. බලන්න ඕනකම කියන ආන්ගේ අවිද්‍යාවත් එක තමයි ඒක නිර්මාණය වෙන්නේ. අහන්න ඕනේ නැත්තම් කන හැදෙන්නේ නැහැ. දාවක තමයි වෙලා තියෙන්නේ මේ තාටි කාලයක් යනකොට වෙන්න බලන්න කොහේද ඇඟ පාවිච්චි කරන්න ඕනේ නැති තැනට එනවා ඉස්සරහට එනකොට මේ අතපය නැති ඔළුව විතරක් තියෙන උන්ගේ ඒ උන් දන්නේ බොතම බඩ විතරයි නේද විතරයි උන්ට ඔළුව විතරයි තියෙන එහෙනම් මොකක් හරි කෑල්ලක් විතරක් ඒක පොඩ්ඩක් විතරයි අය අනිත් පාවිච්චි කරන්නේ නැහැ ඔළුව ඔළුව ටික මමත් ඒක ඒක වෙනවා තාපි කරගේ බලාගෙන යනකොට මොකද වෙන්නේ? ඇයි අනිත් ඉන්දියා පාවිච්චි කරන්නේ නැහැ පාවිච්චි කරන්නේ කියලා ඒක ඕනේ ඉඳ ඕනේ විතරක් ඇදී ඇදී එනවා හිතනවා. ඒක විතර නේ බලන්න. අර මේ ඒක කරන විදිය තමයි අද. ඒ තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ ඉඳ බල්ලෙක් වගේ ඉන්න ඕනේ කියලා ආසාවෙන් ඉඳලා තමයි. එච්චම එක බල්ලෙක් වෙනවා. එතන බුදුහාම කෙලින්ම කිව්වේ අර හරකෙක් වගේ තනකොළ කකාව කියන ආකාරයෙන් සීල උපාදාන කරගෙන මම මාගාව සිල් තියනවාද කියලා ඇහුවා බුදුහාම කිව්වා ඕක හරකෙක් වෙලා උපදී කියලා. අයියා හිතයි මම හරකා වගේ මම මස් මාළු කන්නේ නැහැ මම මේක තනකොළ විතරයි කන්නේ. මම ওই විදියට කකුල් හතරෙන් ඇවිද ඇවිද අර හරකා වගේ හිටියා. බුදුහාම අහනවා කිව්වා කෙලින්ම යා හරකෙක් වෙලා උපදින්නේ කියලා. කොකෙක් වගේ තනි කකුලෙන් අර මඩේ බැහැගෙන හිටපු ගාගේ බුදුහාම ගියා මොකද එන්නේ කියලා මම කොකෙක් වෙයි කිව්වා. බුදුහාම කියනවා නෑ. ඇයි තමන් අර බලාපොරොත්තු වෙච්ච විදිහට තමයි මේ හිත හිතට අනුව තමයි හැදෙන්නේ. ඒකට අර ඊළඟ එක තමයි නවත්ත ඒ ටික ටික තමයි නවත්ත ගන්න ඕනේ. ඒක තමයි වෙන්නේ. ඒක තමයි කිව්වේ. දැන් මරණ වේලාවට දුව බලන්න ඕනේ කියලා හිතලා මැරිච්චොත් එහෙම දුව ඉන්න තැන. ඇයි? ඒක එහෙම වෙන්නේ ඇයි? දැන් බලන්න ඕන දේ තියෙනවා. ඒක නැති වෙලා නැහැ. තමන්ට අර රූප ක්‍රියාකාරීත්වය ඒක තාම තියෙනවා. නමුත් දැන් තමන්ට මේ රූපේ නැති වුණා. ඈ නැති වුණා. නමුත් එතකොට මොකද වෙන්නේ? දුව බලන්න ඕනේ. බලන්න ඕන තැනට තියෙන යම් ආකාරයකින් මේ ක්‍රියාකාරීත්වය හේතු කරගෙන අතන මොකද වෙන්නේ? ඒ ආයතන ස්වභාවයක් ගොඩනගා ගන්නවා දුව ඉන්න තැන. ඒතකොට දුව ඉන්න තැන මේක ගොඩනගන්න දිනකොට සමහර විට කුණු පිටරේ වෙන්න පුළුවන්, කැරපොත් එක පිටරේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් තැනක වෙන්න පුළුවන්. ඒ ආසන්නයේ මොකද වෙන්නේ? අර එනවා. ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. එච්චරයි බලන්නේ නිකන්. බලන්නේ ඉතින් බල්ලාගේ හැතිපත් එකයි, මූසාගේ හැතිපත් එකයි, නයාගේ හැතිපත් එකයි මොනවා හරි හැයි. ඒ තමයි අර මං කිව්වේ තෝදේය බමුණාට ඔය ධනෙ බලන්න ඕනේ කියලා හිතේ හිතා ඉඳලා මැරිච්චාම ඒක බල්ලෙක් වෙලා ඉදුණා ගෙදරම. එතරම් නේ. ඒ බලන්න ඕනේ ධනෙ. හැබැයි ඒ වෙලාවට මේ කියන ආකාරයෙන් සිත නැවත පවත්වා ගන්න සුදුසු කයක් විතර තිබුණේ බැල්ලියගේ බඩේ විතරයි. ඉතින් බැල්ලිය බඩ රිංගගත්තා. රාමුදුර ආපත් වෙනකොට සිවුර ආසා කරගෙන හිටියා. ඉතින් සිවුර ආසන්නේ උපදින සුදුසු ශරීරයක් විදිහට අර කියන ආකාරයෙන් සිවුරෙම කාවෙක් වෙලා ඒ විදුණා. ඒ වෙලාවේ මිනිස්සු සැලටක් තිබුණා නම් ලෑස්ති වෙලා ඒකට යන්න එහෙමවත් මම සෙට් වෙන්නත් පුළුවන්ද? පුළුවන්. කවුද සම්භාවිතා කොච්චර තියෙන්නේ? මොන සෙට් වෙන්නේ? කොහොම සම්භාවිත? තමන්ට ගෙදර උපාදාන වෙලා ඉන්නකොට ගෙදර යන උපාදාන වෙලා ගෙදර කවුද ළමයි තමන්ගේ දව දුව හරි කමන්නේ නැහැ. ළමයි කම්බෙට හිටියොත් ඒකට යන්න හැකියි. නැත්තම් කතා කරගන්න වෙනවා. ගෙදර යනකොට කතා කරගන්න වෙනවා. පොතේ යන්නේ. අපේ ගෙදර උනේ. ගෙදර වෙනවා තමයි. ඒක එහෙම තමයි. ඒ කියන ආකාරයෙන් තමන්ගම හිතාගෙන ඉඳී තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ හින්දා ඒක හිතන එක තමයි නවත්තන්න ඔය පුරුදු කරන්න කිව්වේ දැනෙනකොටම සිතක් කියලා නතරකොරොත් එතනින් යාර දැන ගැනීම උමනාව නැත්තම් එයා ආයෙ පුදින්නේ නැහැ. දැනගන්න ඕනේ දැන ඔය ඉන්නේ දැනගන්න ඕනේ නැත්තම් ඉවරයි වැඩේ. ඔය මොකක්වත් පාක් නෑ දැන් ගෙදර යන්න ඕනේ මොකටද? එහෙම මොනවාද වෙන්නේ කියලා දැනගන්න ඕනේ හින්දා. දැනගන්න ඕනේ නැත්තම් මොකද යන්නේ? යන්න දියවන්නේ නැහැ. දැන් තමන්ගේ ගෙදර දරුවා ඉන්නවද, අරයා ඉන්නවද, මෙයා ඉන්නවද කියලා තමන්ගම ওই දැනීම් ටික බලාපොරොත්තු වෙන්නේ යන්නේ. ඉතින් ඔය දැනීම් ටික ඕනේ නැත්නම් එයා රහත් වෙලා ඉඳලා මෙච්චරයි. නැත්නම් මොකද්ද කරේ ජීවත් වෙනකම්? ජීවත් වෙනකම් කරේ ওই දැනීම් වලට අනුව දඟලපු එක. ඉතින් දැනීම් එකක්වත් තමන්ට ඕනේ නැහැ කියලා ප්‍රත්‍යක්ෂ නම් ඒවා ඔක්කොම ඇති වෙච්ච ගමම නැති වෙනවා කියලා තමන්ට ප්‍රත්‍යක්ෂ නම් ආයි මොකක්වත් එයාට කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. හරිද? හරිද? ඒකදී ඔන්න ඔය කියන ආකාරයෙන් දැනීම මට දැනෙනවා කියලා හිතාගන්න ඉන්න අවිද්‍යාව තියෙන තාක්කල් නතර වෙන්නේ නේද? ඒකට හේතු දැන් කියා දෙන්නේ. ඒ තමයි මේකේ පරීක්ෂා කරන්න ගත්තේ සිත කියන්නේ කොහොමද හැදෙන්නේ? එහෙමත් අපිට ඕන ඕන විදිහට ඒක නතර වෙන්නේ නැහැ. පුළුවන් නම් ඔක ලේසියෙන් කරනවනේ. සම්මත ඒක තමයි මම අහන්නේ ඉතින් දැන් ඒතකොට ඒතර ශරීරයකට එච්චර ගාණක් එනවා නම් දෙකක් තුනක් අල්ලගෙන බෑ. ඉතින් අපිට මේ සද්දේ මොකක් එකක්. ඒකට තමයි සමාධිය වැඩන්නේ කියලා කියන්නේ. සමාධි වල එක අරමුණක් වල ඉන්න. ඒතකොට තමයි නිවන් හම්බෙන්නේ. ඒක ඉතින් ඉන්න බය ඔක්කොම අල්ලගන්න පුළුවන්. ඔක්කොම අල්ලගන්න එකක් අල්ලගන්න. එකක් අල්ලගෙන එක තුළ ඉන්න අදිකට. වෙන ඒවට යන්න නොදී. වෙන ඒවට යනවා කියන්නේ සමාධිය නෑ. එන සමාධිය හදාගන්න තෝ මොකක් කරන්න බෑ. ඒකයි බුදුහාම කිව්වේ සමාධියෙන් තොරව නිවන් දකින්න බෑ. සමාධියෙන් තොරව විදර්ශනා වඩන්න බෑ. හරිද? එන සමාධිය කියන්නේ තමන්ට සාමාන්‍ය මට්ටමට වැඩුණාට ඒක ගැඹුරින් ගන්නකොට තේරෙන්නේ. මොකක්ද ඒ සමාධිය කියන්නේ කියලා. ඒක වැඩිලන් තමයි බලන්න ඕනේ. එහෙම කියන එක පිළි කියන්න බෑ. තමන්ට පළවෙනි ධානයේ ඉඳලා තමන්ට රහත් වෙච්ච අය ඉන්නවා. පළවෙනි ධානලාභී සෝවාන් පුද්ගලයා. ප්‍රථම ධානලාභී සකදාගාමි. ප්‍රථම ධානලාභී අනාගාමි. ප්‍රථම ධානලාභී රහතන් වහන්සේ කියලා ඉන්නවා. තමන් අපි ධර්මයත් වෙබ්බුත කියලා තියෙන්නේ. ඒක කියනවනේ හැම එකක්. ඒවලගේ හතරෙන් ධ්‍යානලාභී කියලා වෙනම කට්ටියක් ඉන්නවා. එන්න ඕනේ නේද? රහතන් වහන්සේට ඔර ඔක්කොම දැකලා නේද? ප්‍රථම ධ්‍යානලාභී රහතන් වහන්සේට ඒවා දැක ගන්නේ නේද? නැති වෙන්නේ. සමාධියක් ඕන. ආවමාසේ පළවෙනි ධ්‍යානෙවත් ඕන. මෙන්න මේ අටුගාන ප්‍රථම ධ්‍යානෙමත් තියෙනවා. ඔව්. එහෙනම් ඔය තමයි දැනගත්තේ නේද? ඒ බබ්ජාර්ම ආරම්භය කරාවේ. මඩගම්. බබ්ජාර්ම ආර චිත්ත කාණ්ඩේ කියාදේ. ඈ මොන්නේ තේවන්නේ දෙන්නේ මොනවාද තියෙන්නේ ওই කියන ආකාරයේ ලෝකෝත්තර සිත් 40යි 45යි ලෝකෝත්තර සිත් 45 වෙනකොට ප්‍රථම ධ්‍යානලාභී ආර්ය පුද්ගලයා එයාට ප්‍රථම ධ්‍යානලාභී සකදාගාමි අනාගාමි ওই විදිහට කියන්නේ ඒ කියන්නේ ආගෙම එහෙනම් ධ්‍යාන නොලබා මාර්ගඵල ලැබපු ලෝකෝත්තර සිත් නෑ එකක්වත් හරිද තම ලෝකෝත්තර සිත් 40 අරන් බලන්න දැන් අර ඉස්සර තමයි සාහන් කරලා උපාදාන කරගෙන අතිසි ලැබුණොත් ඔව් ළමෙක් ගැන හරි බාහිර මොකක් හරි හිතාගෙන ඒක දෙනම දැන් එහෙම සුදුසු සත්‍යයක් තියෙනවා නම් කරපොත් එක්ක හරි ලිපදෙන්න කරපොත් එක්ක හරි ලිපදෙනවා ඔව් නමුත් දැන් මම උපාදානය කරගත්තේ ගෙදර දැන් ඒතකොට කරපොත් එක්ක ලිපදෙනවා මට අර මානසික වශයෙන් තිත් පහළ වෙන්නේ නැහැ නෑ ඒතකොට කරපොත් අට කොහොමද නැහැ අර ඒ චිත ඊළඟට යෑම අවස්ථාව විතරයි වෙන්නේ අවස්ථාව විතරයි ඒ විතරයි තමයි අනිත් ඒ වෙලාවට එක සිතක් පහළ වෙන්නේ ඒ සිත පහළ වෙච්ච ආවට පස්සේ Tamanට ඕනි බලීමේ අවස්ථාව වෙනවා. ඒතකොට ඇහැකට පයින්න. නමුත් ඇහැකට පැන්නවට පස්සේ දැන් ආයෙ ගැලවෙන්න බෑ. ඊට පස්සේ ආහිර වෙනවා එතන. ආගොල්ලෝ කරන්නේ ඒක තේරුන්නේ නැහැ. තේරුන්නේ නැහැ දැන් මෙයා කිව්වේ දැන් මිනිස්සෙක් විදියට තමයි Tamanට අවසානයේ තිතක් පහළුනේ අරය බලන්න ඕනි කියලා. ඉතින් බලන්න ඕනි කියලා පහළුණාම බලන්න ඕනිකම සඳහා ඇහැක් තමයි ඕනන්නේ. ඒතර ඇහැ හොයනකොට මම බල්ලෙක්ගෙන් රින්ග් ගත්තොත් බල්ලා විදියට තමයි ඊට පස්සේ බලන්න වෙන්නේ. ඊට පස්සේ මිනිස්සයා විදියට හිතන්න බෑනේ. කරපොත්ත ගැන රින්ගොත් කරපොත්ත විදියට තමයි හිතන්නේ. නමුත් ඇහැ විතරයි යට ඕනුනේ. නමුත් ඇහැ විතරක් නෙවෙයි. ඊට පස්සේ කන නහය දිය ශරීරය හම්බුනේත් අරක විදියට. ඒක තමයි වෙන්නේ. ඒ හින්දා තමයි බුදුහාර කියන්නේ වැඩි හරියක් පෙරේත අසුර නිරේත යන්නේ කියලා ඒවා උපදින්නේ ඕපපාතිකව. නැති හින්දා ඉබේම ඒවා හට ගන්නවා ඒ වෙලෙට ඒක රිංග ගන්නවා. කරන්න යන්නේ. ඒක තමයි වෙන්නේ. ඕපපාතික කියන්නේ ඕපපාතික කියන්නේ ඒ වෙලෙට මේ සිතෙන් හදා ගන්නවා මේ ශරීරයක්. එතන පෙරේතාත්ම භාව, භූතාත්ම භාව, නිරය කියන ඒවා හැදෙන්නේ එහෙම. එතන ඒව තමයි වැඩි ප්‍රතියේ. ඒ තමයි බුදුහාමර කියන්නේ වැඩි හරියක් සත්‍යව සතර පාය තමයි ඉන්නේ කියලා. ඒකට අර හතර නැහැ. කොයි හතර? මේ හතර වෙයි. පාටු පාටු ඒවා තියෙනවා. ඒ වගේ හැදිච්ච දුකම ශරීර තමයි තියෙන්නේ. ඒ වගේ තමයි හැදෙන්නේ. අපිට පේන්නේ නැත්තේ. පේන්නේ නැත්තේ ඒවා සිම්මලා. අපිට අපිට. ඒක සිත විසින් රූප ධර්ම පහල කරනවා. චිත්තද රූප හදා ගන්න වෙලාවට ඔය මරණ වෙලාවට තමයි අත්‍තරම ඔය චිත්තද රූප බලවත් වෙන්නේ. චිත්තද වශයෙන් සිතෙන් නැවත රූප සකස් කරගෙන ඒක ලෙක තියෙනවා. මනුස්ස රූපයකට සත් රූපයකට දෙත් ඒකම ඒක දෙන්න පුළුවන්. එතන චිත්ත රූපත් පහළ වෙනවා. ඔව්. චිත්ත රූප පහළ කරගෙන තමයි එන්නේ. නිකන් මේකක් ක්‍රම කරන්න බෑ මේක කෑගත්ම වෙන්න බෑ. ඒ ටික සේරම තියෙනවා නේද? නැත්තම් අකම දෙනවා. ස්වාමීනි ඒතකොට පොඩි පොයින්ට් එකක් තියෙනවා මට අහගන්න කමන්නේ. අර දැන් අර උදාහරණයක් ගත්තේ නාට්‍ය කතාව වෙන්නේ. හැබැයි දැන් මරණ කතාව මරණ අවස්ථාවේදී එක දෙයකට විතර යොමු කරන්න ඕනේ. අනිවාර්ය එක දෙයකට විතර යොමු වෙන්නේ. සිතක් හටගන්න එක අනුමක් එක. සිත්කෝ නාට්‍ය ගන්න වෙන්නත් පුළුවන්. ඔව්. ඒක ඒකේ අනිත්‍යතාවය මේ අයිතිතාව දැක්කොත් මරණ වෙලාවට ආයෙ උදින්නේ. එහෙම අයිතිතාව දකින්න පුළුවන් රාතනාදී විතරයි. එච්චරයි කරන්න ඕනේ. ඒක තමයි කරන්න ඕනේ. සමාධි හිත ඩෙවලොප් කරලා මොකක් හරි එකකට මැරෙන වෙලාවට මැරෙනවා කියලා කවදාද කොයි වෙලේ මැරෙනවද කියලා. එහෙනම් මැරෙන්න කලින් ඒක කළා දැනගන්න කියලා. මැරෙන්න කලින් ඒක එහෙම වෙන්නේ නැති සිත ඉවත් වෙන්නේ නැති වෙන එකකට සිතක් ඇති වෙන්නේ නැති තත්ත්වයට ඕම් ඔය සිතපත් කරා ගන්න කියලා කිව්වේ ඒක තමයි. මැරෙන වෙලාවට සිතක් ඉපදුනාට ඒක සිතක් කියලා විතරක් මෙනෙහි කරොත් මොකද වෙන්නේ? රහත්ුනේ නැත්තම් මාර්ගඵලයක් ලැබෙන්නේ. රහත් වෙලා හිටියේ නැත්තම් මාර්ගඵල ලැබලා හිටියේ නැත්තම් මාර්ගඵල ලැබයි. උන්ට රහත් වෙන්න පුළුවන්. එච්චර ගන්න ඔය බෙදයි දිත්තේ දිත්තේ මත්තන් කියලා විතරයි කිව්වේ අර භාවිතාවට රෝග තමයි කරන්න ඕන. ඔය මං කිව්ව භාවනාවෙන් රහත් වෙලා ඉවර වෙන්න පුළුවන්. දෙකටම කරන්න. මරණ බය ආවත් ඕක කරන්න. මරණ බය ආවත් හිතක් නැ නිකන්. මම කිව්වේ භාවනා කරන අරවදක එකක් දෙකක් විතරයි. අපිට බය වෙන්නේ මම කියලා එකක් දාගෙන ඉන්න හින්දා. දැන් පුරුදු කරපු කෙනෙකුට සමානවට අන්තිම මොහොතේ ඒ ඔය විදිහට හරි පුරුදු කරනවා කියන්නේ මේ 14 පැය භාගයක් පුරුදු කරලා නෙමෙයි පුරුදු කරනවා කියන්නේ නොකඩවා නොකඩවා නොකඩවා හැම වෙලේම මේකනේ බුදුහාර කිව්වේදී තමන් ඇවිදිනකොට ඉඳගෙන ඉන්නකොට කනකොට යනකොට එනකොට බොනකොට වැසිකිලි ගලි බුදුහාර කොහොමද කියන වැසිකිලි වැසිකිලියක් කරන්න කියලා කියන්නේ ඕක මොකද ඒක දැනනවනේ ගත දැනනකොට සිතක් කියලා නිකයි ඉස්සෙන්න බෑ පොඩ්ඩක් කල් වැවුනොත් ආයෙ භාගයක් ලබනවා භාගයක් ලබනවා ඒ පිටසක් කියලා හිතන්නේ නැති හැම අවස්ථාවෙම මම නපුතලයකට යනවා ඒකයි පැය 20ක් කරන්නේ ඒක තමයි බුදුහාමරගේ වෙනකොට වා කරන්න කියලා. වා විහෙරති කියලා කියන්නේ වාසය කරන්න. චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියන්නේ ජීවත් වෙන්න ඕනි ඒක දකිමි. ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේට එහෙම දිගටම දකින්න. දිගටම දක දක දක දක ඉඳලා රහත් වුණාට පස්සේ ආයෙ දකින්න දෙන්නේ ඒක ඔටෝ සිද්ධ වෙනවා. ඒක <laughs> ඔටෝ ස්විච් එක ඕක කරාට පස්සේ ආයෙ වෙන්නේ නැහනේ. Autopilot. හ්ම් ඔටෝ පයිලට් දැම්මම පස්සේ පැටල් ගහුවත් ඒක යන්නේ නැහැ එතනට. ඒක කොහොමද සවනස කලින් කරගන්න ඕනේ. ඔව් කලින් කරගන්න ඕනේ තමයි මම කරගන්න කලින් කරගන්න මම කියන්නේ. දැන් කරගන්න. ඒ කලින් කරන්න කියන්නේ හෙට යන ගයින්දේදී කවුද දන්නේ? ඈ කවුද කියන්නේ හෙට යන ගයින්දේදී කියලා? චිත්ත රූප හදාගෙන ඒ චිත්ත රූපේ නම් මේ රූපේ බලනවා. එතකොට ඒකට අනුව දැන් අපි භාවය ලබද්දී ඒකට අනුව කල්යයක් වෙනස් වෙනවද ඒ ස්වරූපෙත් නැත්නම් මොකක් කොහේ ඒකට ගිහිල්ලා කල්ය වෙනස් කරගන්නවා. එතනින් පස්සේ කල්ලේ වෙනස් කරගන්න. මාර්ගෝසේදී දැන් ගත්තොත් අපි මාර්ගෝසේදී අම්මා තාත්තට ඕන ඉදිරිය හැදෙන එක ස්වභාවය. ඊට පස්සේ එතනින් ඔය කියන ආකාරය එතන එකතු වෙලා ඊට පස්සේ තමයි ආයෙක වෙනස් කරගන්නේ. දැන් අපිට ඕන ඉදිරිය අපි කොණ්ඩේ හදාගන්නේ. ඔය ඉතින් තම වැඩි දුර හිතන්න ඕනේ. තමන්ට ඕන ඉදිරිය දැන් කොණ්ඩේ දීපට තමන් කොණ්ඩේ කපලා අර එක එක කළා මෙහෙක එක කළා පාට ගාලා උල් කරලා දික් කරලා දියාගන්නේ. ඕක තමයි කර්මිකය. තමන්ට ඕන ඉදිරිය වෙනස් කරගන්න ඕනේ. ඒ හින්දාම තමයි උපදින්නේ. ඔබ තියෙන ඉතින් තියෙන දාලා නිකන් ඉන්න කියලා කිව්වා. හරිද? කුම්කම් කරනවානේ. කුම්කම් කරන්නේ ඒ හින්දා. මට ඕන හින්දා. මට ඕන ඉදිරිය තියාගන්න පුළුවන් කියලා ඉතින් ආන්න එක තමයි විද්‍යාව. මේ ඉන්න දැන් ඔබ තව දෙරේ. ඔබ තේරෙන්නේ දැන් මම අහපු ප්‍රශ්නෙට උත්තර ඕන. අහපු ප්‍රශ්නේ තමයි හිත කියන එක. තනින් දිවිච්ච එකද ගොඩක් එකතු වෙලා හැදෙනවා. විතර තමන්ගේව දෙකක් එකතු වෙලා හැදෙනවා කියලා. නේද? ඒකට දැනීමක් අඩගන්න දෙකක් ඕන කිව්වා ආයතනයයි අරමුණයි ගැටෙන්න ඕන. හරිද ඒක? හ්ම් හරිද? සුවද? සුවද? හ්ම් හරිද? දැන් තේරුණාද? තනියෙන් තියෙන ගන්න නෙවෙයි ඒක. හරි? හ්ම් ඒක හරිද? ෂුවර් නෑ තාම. එන මට ඇහුවනේ දැන් දැනෙන්නේ කාටද? මම ඉන්නේ කිව්වේ මම ඒකේ මම ඇහුව ප්‍රශ්නෙට උත්තර දුන්නේ බෑ. මට දැනෙන්නේ මම ඇහුවේ. ලොජිකලි දුන්නේ. ලොජිකල් තමයි දැනෙන්නේ තමයි හරි. ඒක බලලා එක්ස්පෙරිමන්ට් කරලා බලන්න. එක්ස්පෙරිමන්ට් කරන්න ඕනේ. එක්ස්පෙරිමන්ට් කරලා බලන්න. ඒක හරිද? ඈ? හරිද මන්ද? හරි. හරි. සුවරකටම? සුවරකටම හරි කියලා හන්නේ. ඊට තියන්න. හරියයි. ඔහොම ඉන්නවා තව ටිකක් වෙලා. එහෙම හරියනවා නම් දැන් මම අහනකට උත්තර දෙනවා. හරිද? දැන් ඔයා කිව්වේ ඇහත් රූපයත් යටිච්චාම දැනීම හට ගන්නවා. කනට ශබ්ද ගැටිච්චාම ඇහිම අට ගන්නවා. නම් මලමිනිය කන කියන එක නැද්ද? තියෙනවා. හතරයි කියලා ශබ්ද ගැටෙන්නේ නැද්ද? ගැටෙනවා. මොකක්? සද්ද ගැටෙනවා. ඉතින් සද්ද ගැටෙනවා නම් කනයි සද්ද ගැටිච්චාම ඇහෙනවා නම් මලමිනියටත් ඇහි. ඇයි නැද්ද? දැන් ඔයා කිව්වනේ. හිත කිව්වේ මොකද්ද? හිත කිව්වේ ඒක කාරකේ. මොකද කාරකේ? හිත කිව්වේ දැනීම. ඉතින් මම ඇහුවේ මොකද්ද? දැනීම හටගන්න හැටි ඇහුවේ. දැන් ඔයා කිව්වා ඇහිම කියන දැනීම හට ගන්න කනවේ සද්දේ ගැටුණේම ඇහිම හට ගන්න. සිතක් තිබුණොත් ඒ ආයි සිත සිතක් දැන් හිතක් තිබුණා කියලා හිතක් තිබ්බද කොහෙවත් ඔයා? මල විනිර නෑ. මල විනිර නේද? සමහර හිත කියලා එකක් ස්ථිරව තිබ්බද? ස්ථිරව නෑ. ස්ථිරව නෑ. ඒ වෙලාවේ හට ගන්න. ඒ වෙලාවේ හට ගන්න. ආ ඉතින් ඒ වෙලාවේ හට ගන්න එක තමයි මාත් කියන්නේ. ඉතින් ඒ වෙලාවේ හිත හට ගන්න කොහොමද කියලා තමයි මාත් කියන්නේ. දැන් ඔයා කියවා කණයි තද්දේ ගැටිච්චාම හිත හට ගන්නවා කියලා. ඒ හැමතැනම වෙන්නේ නෑ ස්වාමීන් ඒක හැමතැන වෙන්න ලියපන්. මොකක් මොකක්? අනේ ඉතුරු විතර. පණ කියන එක තමයි කියන්නේ. පණ කියන එක? දැන් පණ කියලා එකක් කනේ තිබ්බද? කනේ තියෙනවනේ ඒක තනක් නේ අර ඔක්කොම. මොන තැනේ හරි මට ගමන්නේ දැන් ඒක හැටගත්තා. ඒක හැටගත් එක දැන් තමයි හට ගන්නවනේ මරිච්චාම හටගන්නේ නැහැ. ඒක පණ කියන එක තියෙන්න ඕනේ. ඒක හට ගන්න. පණ කියලා එකක් තිබ්බද දැන්? හතර මහ භූතයන්. හේත රූපය ගැන අතරමා භූත හැදිච්චා කියලා මම ඊයේ කිව්වේ. ඒ විඥානේ නැති වෙලා. ඇහත් රූපයත් චක්කු ඒ කියන්නේ අසත් රූපයත් චක්කු විඥානේ. මොකක්ද චක්කු විඥානේ කියන්නේ? සිත කියන එක දැනීම කියන්නේ අර අපිට දැනීම කියන එක ඇති වෙන හැම ගැටීම හරි ඇහෙට රූපය දැනීම හෝ. නේද? ඒක නෑ මල රූපේ. ඇයි ඒක නැත්තේ කියලා මම අහන්නේ. ඒ කන්නේ. ඒක නැත්තේ. ඒක ක්‍රියා කරන්න මොකරන්ට? හිත කියන්නේ දැනීම. දැනීම කලින් තිබිච්ච ඒවා නෙමෙයි තමයි බහූත හිතන්නේ නැතුව හිතා ගන්නවා දැන් හරියට. දැනීම දැන් හටගන්න එකක්. ඒක දැන් හටගන්න හේතු තියෙන්න ඕනේ කියලා කිව්වා. එකතු වෙන්න ඕනේ කිව්වා. ඒතර යමක් එකතු වෙලායි දැනීම හටගන්නේ කිව්වා. දැන් තමන්ම කිව්වා එතකොට ආයතනයේ බාහිරින් තියෙන අරමුණ ගැටුණාම තමයි දැනීම හටගන්නේ කියලා. ඉතින් එහෙම හටගන්නවා නම් මමත් කියන්නේ මලමිණියට දැනෙන්න ඕනේ ඒකාන්තේ රූපේ පේන්නේ ඇහෙත නෑ පන නෑ මම පන කියලා කොහෙද ඇහි තිබ්බේ දෙවෙද හටක ඒ කියන්නේ කොහොමද කියනවා ඇහැ කියන්නේ රතමා භූතේ හැදිච්ච එක තමන්ගේ හැත් එකයි මලමිනිය හැත් එකයි මොකද පාත් එක මොකද පාත් වෙන්නේ පාත් ගන්න කැම ඉන්නේ ඒකට කැම දාන ඕන කැම දාලා තියාගන්න ඔය මලමිනියට ඕන උලං කාලා පොම්ප කාලා ඒක තියාගෙන රූපෙත් එක්ක ගැටීමේ ශක්තිය නෑ මල එක මොකද ගැටෙන්නේ නෑ ඒ දැන් තානන්ද ගැටෙන්නේ බෝඩ් එකට ගහලා තියෙනවා දෙන්න එපා කියලා. රූපේ දකින්න තියෙන ඒ ඥානය නැහැ. මොකද ඥානෙ? ඥානයක් මට ඕනේ නැහැ හැම රූපේනවල. සිත නැහැ. පිටවිලි පහල කරගන්නේ දැවුනට පස්සේ. දැන් මේ සද්දේ ඇහෙනවාකින් දැන් සද්දේ ඇහෙන්න මම අමුතුවෙන් ආය සද්දේ හොයාගෙන ගිහලා කණේ හප්පගත්තයි. සද්ද ඇහෙලා කණේ වෙනවා. ඉතින් මෙතන බල්ලෙක් කියනවා බල්ලගෙත් ගොඩ දිලා කණේ සද්දේ ඇදෙනවා. මලමිණියක් තියනවා නම් මලමිණියත් ගිහලා කණේ සද්දේ ඇදෙනවා. හරි තානම් මේක. සිත නිරුද්ධ මල පිළියෙන සිත නිරුද්ධ මල කම්පණි ස්වාමීන් වහන්සේ කිව්වා සද්ද එනකොට ඒ එතන ඇතුළ ඒ ඒ කම්පණි නැත්නම් සිග්නල් එකයි මේ කණයි හරි අතර තියෙන ඒකෙන් ඒක රෙකග්නයිස් කරන්න පුළුවන් සිතට විතරයි. සිත තියෙනකොට. සිත තියෙනකොට කියන්නේ ඒක සිත තියෙනකොට ඒ පිළිබඳව තමන් ආපහු හිතනවා කියන එකනේ මම කිව්වේ දැන්. සිත කියන්නේ කාරක කරන්නේ. සිත කියන්නේ දැනෙන එක. සිත කියන්නේ කාරකයක් නෙවෙයි. සිත කියන්නේ ඇති වෙන එකක්. දැනීම නැහැ. දැනීම නැහැ කියලා තමයි කියන්නේ. දැනීමට තමයි සිත කියන්නේ. ඇහැට රූපයක් එන්නේ අර ප්‍රසාද රූපේ කියන එක. ඒ ප්‍රසාද රූපේ මොකද්ද? ඉතින් ඒක හැදිලා තියෙන්නේ ඒක පණ කියන එක අර දැන් කියන්නේ. ඒ සුද්දාෂ්ටක වලින් ඒක හැදිලා තියෙන්නේ. එතකොට ඒකේ අර ජීවිත රූපය කියලා එකක් තියෙනවා. ඉතින් ඒකත් මොකද්ද? ඒකත් රූපයක්. නේද? ඒකට ඒක නෑ මැරිච්ච කෙනෙක්. හයි? ඒක අපි කිව්වේ ඒක තමයි මේ ජීවිතේ පවත්න්නේ. ඒක ගිහිල්ලා. ඒක ගිහිල්ලා නේ. සම්ත්‍ර කියන්නේ අපි පිටරගෙන විතර බලන ඉහළ දකින්න. ඒ දරුවගේ පිටියක් තියෙනවා. සිත නැහැ විත්‍ය සිත නැහැ තමයි ජීවිත රූපේ කියන විත්‍ය තියෙනවා. බලන්න ඕනිකම ජීවිත රූපේ මොකක් හරි ප්‍රශ්නයක්. මන ආයතනේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. ෂෝට් සර්කිට්. අනායතනේ අය මොලේ කාලද? මොලේ ඒක තිබුණාට ඒ ක්‍රියාත්මක වෙන්නේ ශක්තිය. ඒක දැන් තිබ්බ ක්‍රියාත්මක වෙන්නේ නැහැ තමයි ඔය. මොකක්? <laughs> උත්තරේ දන්නවා කියලා හිතෙනවා හැබැයි කියන්න විදියක් නෑ. ඒකම දන්නවා උත්තරේ. දන්නවා කියන උගන්. තමයි කියන්නේ දැන්. සිංහල කියන්නේ. අර ගන්න කියනවා. නේද දෙකෙන් හරි ඉංග්‍රීසි එකක් දෙවලින් හරි මට ගවන්නේ කියනවා උගන්. දැන් ආයතන 6 ඒවා ක්‍රියා කරන්නේ සිත එකතු වුණාමනේ. සිත සිතුවිල්ලක් එකතු වුණාමනේ. සිතුවිල්ල එකතු වුණා. එතනනම් ඒක ඉන නිමෙන්නේ. දැන් අපි අපි ආ ගොඩ ගොඩයි කරත් ඉන්නමු. ගොඩ නැතුව කරත් වැඩ කරන්නේ නැහැ. දැන් එච්චර හිතන්න ඕනේ නෑ. නිින්ද ගියා ඇහෙනවා. නිින්ද ගියාම ඇහෙනවද? මැරලා දෙවිලාට. ඇහෙනවා. නිින්ද ගියාම ඇහෙනවා. ළඟ ඉන්න ගොඩ ඇහෙනවා. සිත ක්‍රියා. නිින්ද ගියාම ගඳ දැනෙනවා. සිත ක්‍රියා. ඒ කියන්නේ නිින්ද කියලා නෑ වැඩ සිත ක්‍රියාත්මක නෑ. හ්ම්. මැරෙන්න ඕනේ නෑ. දැන් ඒකට උත්තර දෙන්න. ආ? එතන පහළ වෙන්න බෑ සිත. පහළ වෙන්න ඕනේ. ඒක පහළ වෙන එක තමයි නිත පහළ වෙන එක. සිත කියන එක පහළ වෙනවා තමයි. ඒක තමයි මම ඒ වෙලේ ඇති වෙනවා කියලා මම කිව්වන්නේ මුලින්ම. මේක පහළ වෙන්න බෑ. අය පහළ වෙන්න බෑ. අය මම පහළ වෙන්න බැරි හේතුව මට උඩ. ඇයි ඒතර නිින්ද ගියාම පහල වෙන්නේ නැත්තේ? මොකද නිින්ද තියෙන්නේ මේ මේ නිින්ද තියෙන්නේ මොකේ? මොලේ. නිින්ද තියෙන්නේ මොලේ? <laughs> නිින්ද තියෙන්නේ මොලේ නම් එහෙනම් මතක් වෙන්නේ නිින්දේදී එහෙම. නිින්දේදී මතක් වෙන්න සමේ තියෙන දකින්න. ඒ දකි. ඈ? බවන් ගුණා කියන්නේ මොකක්ද? යටපත් වෙලා ඒ වෙලාවේ යටපත් වෙලා. මොකද? බවන් ගුණා සත්‍ය නියම තමයි. ඒකට අකුසල් කියලා. ඒකට මරිටම්? ඒක කොහොමද? ඒක හිත කියලා එකක් තියෙනවද? මරුණාම හිත වෙන කොහෙද යනවා කිව්වනේ. නියන්නේ නැහැ. නින්ද ගියා වෙන තැනක ඇති වෙනවා. ඒක තමයි. ඒක නින්ද ගියා. නින්ද ගියා මේ දෙකක් තියෙනවද ඒක? නින්ද ගියා මේ දෙකක් තියෙනවද? නෑ නෑ නෑ. තියෙනවා? ඔව්. හිත තියෙනවා. හිත ඇති වෙනවා අනිත් අනිත් ඉන්ද්‍රියන් වල. කොහෙද තියෙන්නේ? නෑ නෑ. You don't feel anything. දැන් හිත කියන්නේ මොකද්ද? Because your brain is thinking something. හිත කියන්නේ මොකද්ද? දැනීම. දැනීම. හා මොනවද දැනෙන්නේ ඉඳ කියන්නේ? ඇයි හැරෙන්නේ? හැරෙන්න දැනෙච්චට පස්සේ. ඔව් හැරෙන්න දැනෙන්නත් හැරෙන්න එපා. ඒක <laughs> නේද දැනුණාට පස්සේ හැරෙන්න දැනෙන්න එපා. ඒක දැනෙන්නේ දැනුණාට පස්සේ ඒක හිත ඇතුණාට පස්සේ කරන්නේ දැනෙන එක. හැරෙන්නේ හිත ඇතුණාට. දැනීම මේ මේ මේ මොකද දැම්මට පස්සේ තමයි හැරෙන්නේ. ස්පර්ශය ස්පර්ශය තියෙන නිසානේ හැරෙන්නේ. ස්පර්ශය තිබුණා කියන්නේ දැනුණා. කාට දැනෙන ස්පර්ශය කියන්නේ ස්පර්ශ දැනීම. දැනෙන්න හිත තියෙන්නේ නැහැ. හිත තියෙන්නේ දැනීමට හිත පිවි. ඒ දැනෙන වෙලාවට හිත හටගත්තා. ආ දැන් හිතක් තිබ්බා. හිතක් තියෙනවනේ හිත නිත්‍ය වෙයි. දැනিলা ඉරලා තමයි හැරෙන්නේ. එහෙම නැතුව ආය නැත්තම් මේ දැනෙන්නේ නැතුව හැරෙන්න හම්බෙන්නේ. ඇකුණාම හිත ඇති වුණා. හිත ඇති වුණා ඊට පස්සේ ක්‍රියා කරා. ඈ? සෝත විඥාන කියලා තියෙන එක. ඒ මොකද්ද? මොකක්? හා හා පරිත්‍යාගවල තියරි යනවා හා තියරි යනවා කරයිද හා තියරි යනවා සංකාර සංකාර සංකාර පස්සේ විඥාන විඥාන පස්සේ විඥාන පස්සේ නාම රූප ඔය දෙක අඤ්ඤමනේ පත්‍රයේ තමයි මේ ඒකේ ඇතදී ඈ මොකක් විඥානය කියන්නේ? විඥානය කියන්නේ අපිම ඉන්නේ. ඒක සරලම උදාහරණයක් අපිට ගන්න දැන් ඉතින් අපි අපි අපි මලක් මතක් කරගෙන හහ දැන් මොකද දැන් අපි නිකන් නිකන් පාර මලක් කරා ඒ වෙලේ හිතේ ඇති වෙනස. හිතේ ඇති වෙනස. දැන් හිත ඇති වෙන්නේ කොහොමද කියලා මම දැන් හිත ඇති වෙන විදිය මට ඕනේ හිතේ හිත ඇති වුණාට පස්සේ වෙන දේවල් වලින් මට වැඩක් නැහැ. දැන් මාගේ ප්‍රශ්නය සිත කියන එක ඇති වෙන්න හේතු තියෙන්න ඕනේ කියලා ඔයා කියවනම් ඒ හේතු ස්වභාවයෙන් තමයි මම ඇහුවේ. දැන් ඔයා කියව උත්තරේ ආයතන තියෙන්න ඕනේ කියලා විතරයි කිව්වේ හිත ඇති වෙන්න. ඒ කියන්නේ දැනගන්න. ඒක පට්ටපල් මෝඩ කතාවක්. දැන් අහගන්න හරියට. කොහොම කතා කිව්වේ ආයතන දෙකක් එකතු වෙලා හිතක් උපදිනවා නම් ආයතන යනු ඕක ප්‍රසාද රූපය කිව්වත්, ඕක ජීවිත රූපය කිව්වා, භාව රූපය කිව්වා, මොන රූප කිව්වත් ඒවා සතර මහා භූතයන්ට අයිති ඒවා. සතර මහා භූතයන්ට අයිති එකක් තමයි ආයතනෙ. බාහිර අරමුණ සතර මහා භූතයන්ට අයිති එකක්. සතර මහා භූතය එකතු වෙලා සිත් හැදෙන්න පුළුවන්ද? දැන් ඔය කිව්ව උත්තරේ එහෙම එකක් නෙකින්. අල්ල හරියද කියලා? හැදෙයිද කියලා? සතර මහා භූතය එකතු වෙලා හැදෙනවා නම් මිත්‍ය සිත් හැදෙයි. මේ තමන් කිව්වේ ඇහැයි රූපේ ගැටිලා සිත උපදිනවා කියලා. කණයි සද්දේ එකතු වෙලා හිත උපදිනවා කියලා උපදින්න බෑ. එහෙනම් ඒකත් අතර මහ භූතයන් විරුද්ධයක් වෙන්නේ. එහෙනම් තේරෙනවද ඒක? ඈ? දැන් කිව්වේ වැරදි කියලා. ඒක වැරදි. එහෙම වෙන්නේ නෑ. එහෙනම් ආහාර රූප එකතු වෙලා පේන්න බෑ. එහෙනම් මල මිනිටත් පේන්නේ. එහෙනම් නින්දෙදිත් පේන්නේ. කණයි සද්ද එකතු වෙලා ඇහෙනවා නම් නින්දෙදිත් ඇහෙයි. ඇයි ඇහෙන්නේ නැත්තේ? අදන තවත් ක්‍රියාකාරීත්වයක් එකතු වෙන්න ඕන. ආන් ඒක නැති ඉඳ වෙන්නේ නැහැ. හරිද? මොකද ඒක? මොකද ඒක? බලන්න ඕලිකම. මම කිව්ව හැබැයි හරියට ගියා ගන්න. හිත තියෙන්නේ. මතක නැහැ. ආ. ඒකයි බලන්න ඉන්ටර්ප්‍රිට් කරන්නේ. ඒ කියන්නේ දැනගන්න ඕලිකම. මොකද පණ කියන්නේ? මොකද පණ කියන්නේ? ජීවය ජීවය. මොකක්ද ජීවිතේ තියෙන්නේ? ඉන්ටර්ප්‍රිට් කරන්න තියෙන්න ඕනේ. හිත එතන තියෙන්න ඕනේ ඉන්ටර්ප්‍රිට් වෙන්න. හිත කියලා එකක් හදන්න හිත කියන්නේ දැනීමට. මොනිකමක් තියෙනවා. මොනිකම? මොනිකම කොහෙද තියෙන්නේ? ඒක දැනගන්න. දැක්කහම ඒක දැක්කා කියලා අතාරින්න නැතුව. දැක්කා අතාරින්න නැතුව. දැක්කා කියන්නේ හිත හැදිලා ඉවරයි. හරිද? දැක්කට පස්සේ ඒක අතාරින්නවද නැද්ද? ඕන එකක් කරගන්න ඒක පස්සේ හදන්න. සාරකාස එතකොට ආපෝ එක කියන්නේ මෙතන. ආපමාකා කියන්න ඕනේ නැහැ. ආන් එක තමයි කිව්වේ දැන් මැරිච්චාම මලමිනියේ ආයතන ටික නැද්ද? තියෙනවා. එහෙනම් දැනීම ඇති වෙන්න හේතු වෙන තව මොකක් හරි ඒක මලමිණියෙන් අඩු වෙලාද නැද්ද? මොකක්ද අඩු වුනේ ඒකේ? හිත. ආ හිත නෙමෙයි. හිත කියන්නේ හිත ඇති වෙන්න හේතු වෙච්ච එක. මරිචාවම තමයි තමන් කිව්වේ පණ ගියා කියලා. නමුත් පණ කියන්නේ මොකද්ද? ඔවමතන වෙනම ධර්මතාවයක් දෙනවා. ඒකට තමයි බුදුහාමර කිව්වේ විඥානය කියලා. හැබැයි තමන් කිව්වේ තමන් හිතාගෙන ඉන්නේ මොකද්ද ඔය විඥානය කියන්නේ සිත කියලා. විඥානය කියන්නේ සිත නෙවෙයි. ඒක තමයි මට මේ කියා දෙන්න ඕනේ උත්තර වෙලා. මම හිතාගෙන ඉන්නවා බහූතයක්. ආනයි මනයි විඥානය ඔක්කොම එකයි කියලා තමයි අභිධර්මයේ කියා දෙන්නේ. කොරයි අභිධර්මයේ මොකද? ඒක තමයි කෙලවිලා දෙන්නේ. ආනුකයි තේරෙන්නේ නැත්තේ. නාමයි රූපයි ඔක්කොම එක જાතිය දෙකක් ගොඩේ දාගෙන හිතාගෙන ඉන්නේ. එහෙනම් විඥානය කියලා ධර්මතාවයක් වෙනම කියනවා විඥානීය ධාතුවක් විඥාණය පටවියාපෝ තේජෝ ආයෝ කියන ධාතුන්ට එක්ක ක්‍රියාත්මක වෙන හැබැයි ඒකෙන් අයින් වෙන්න පවත්වන්න පුළුවන් එහෙම නැත්නම් නිරෝධයටපත් කරන්න පුළුවන් එකක්. නිරෝධයට යන්නේ ඒ වෙලාවට විතරයි. රූපත් එක්කම තමයි හැම වෙලෙම එකතු වෙලා ඉන්නේ. රූප නතර රූපත් එක්ක එකතු වීම නතර වෙච්ච වෙලාව තමයි නිවන් දැක කියලා කියන්නේ. හරිද? එහෙනම් විඥාණය කියලා වෙනම ධර්මතාවයක් ඔක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක නැත්තම් ඔය ආයතන තිබ්බ පමණට මොකක්වත් කරන්න බෑ. ඈ තිබ්බට බෑ, රූප තිබ්බට බෑ. විඥාන එකතු වෙන්න ඕන. කන තිබ්බට බෑ, සද්ද තිබ්බට කන ලැබිලා සද්ද තිබුණත් වැඩක් නැහැ. විඥාන තියෙන්න ඕන. අපිට ගහකෝ කියන්නේ විඥානේ මොකද්ද කියන්නේ? මොකද මේක කතා? මොකද්ද? නිරෝධය. විඥාන නිරෝධය නේ රූපත් එක්ක රූපත් රූපත් එක්ක සම්බන්ධයෙන් අතර වෙච්ච දාට. එච්චර. ඒක තමයි නිවන් දකින්න කියන්නේ. මම මුල්ලාදෙත් කියවනේ පණ කියන එක කියලා ගන්න තියෙනවා. පණ කියන එක අනේක නතර කරන්නයි තියෙන්නේ කියලා නිවන් දකින්න. පණ කියන එකේ ට්‍රාන්ස්ලේෂන් එක විඥාන. පණ කියන එක තමයි විඥාන කියලා බුදුහාමර කිව්වේ. පණ කිව්වා. ඒක පණ කියන්නේ විඥානය කියලා කිව්වේ මම. ආ? ආ එහෙම කිව්වද? එහෙනම් දෙන්න මතක කරගන්න. හරි. එහෙනම් මම ඔය දෙන්නත් එක්ක පොඩ්ඩක් කතා කරමු. ඔය විඥානය ගැන කිව්වා කියලා දන්නවා. ඉතින් කිව්වා නම් දැනගන්න බෑ. ඔයක මොකක්ද කියලා. විඥානය කියන්නේ මොකක්ද ස්වාමීනි? එහෙනම් මගෙන් අහන්නකෝ දැන් දන්නවද? ඒකද විඥානය කියලා වචන අහලා තියෙන්නේ. ඉතින් අහලා තියෙන මම දන්නවා ඔය කුණාර පොක්කම අහලා තියෙනවා කියලා. අයව නාහන හරියට අහන්නේ මාත් අහන්නේ ඒක තමයි. මොකද්ද විඥානය කියන්නේ? කියනකෝ බලන්න. <laughs> ඒ මොකක්ද විඥානය? ඒ ඒ ඒ ඒ කනට ඒ කියන්නේ ඒකට හැම එකකට දැන් ඒ විඥානයේ එතකොට ආයතන හයම උපදිනවා ඒකට විඥානය. මොකද? එහෙන් දැන් කිව්වේ මොකද්ද? විඥානේ දැන් ආයේ විඥානේ එතන ආයතනෙක ඉපදුනොත් තමයි එතන දැනීම. එතන අරමුණයි ආයතනය විඥානයට පහළුනොත් එතන සිතක් පහළ වෙනවා. ඔව් විඥාන කීයක් තියෙනවා? විඥානේ විඥානේ මොකද්ද තේරුම? විඥානේ ස්වභාවය මොකද්ද ස්වාමී? විඥානේ ස්වභාවය තමයි අරමුණු දැන ගැනීම. එතකොට ඒක වන් ටයිම් එකක්ද නැත්නම් ඒක ඒක තමයි මාත් අහන්නේ. විඥානය කියන එක එසේ ඔය කියන ආකාරයෙන් කීයක් තියෙනවද කියලා මම මෙහෙදි දැන් ප්‍රශ්න. හයක් මොනවද? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව, කාය, මන. කොහෙද වතින්? එකක් ඇහි, එකක් දිවේ. විඥානේ එකක් එක. ඒක තමයි අපිට කියනවා. පහළ වෙනවා. විඥානය හටගන්නේ ඒ කායතනයේ විදිහට ඔක්හයි ප්‍රශ්නය විඥාන කීයද කියලා යවේ කියලා කියපනවා විඥානය ඒ ඇහත් පාතට උත්තරය විතරයි ඕන සංඛ්‍යාවක් මට ඕනි විඥානය එකද එහෙම නැත්නම් කීපයක් තියෙනවද කියලා යවේ එකයි එකයි එකයි විඥාන එකයි ඇතේ තැන් මට වැඩක් නැහැ හැම ප්‍රශ්නේ තැන් මට වැඩක් නැහැ නේ ඔය කොහේ යනවද කියලා මේක ගෙදර ඉන්න පුළුවන් ඒකට කඩේ යන්න පුළුවන් බස් එකේ යන්න පුළුවන් ඕන එක යන්න කියන්නේ කොහෙද කියලා යන්නේ නැහැ විඥාන කීයද කියලා ඇහුවේ. විඥාන එක. විඥාන කියන්නේ මොකක්ද කියලා. විඥානය කිව්වේ මේ අරමුණු දැන ගැනීමම ක්‍රියාත්මක වෙන බලය. දැන් මේක තේරුන්නේ නැද්ද තාම? ඈ තිබ්බට රූප තිබ්බට පේන්නේ නැහැ කියලා පිළිගන්නවා දැන් මලමිනියේ. ස්වාමීන් වහන්සේ නුවණ කියන එක නේද? දැන් කටරා හිටුකා. ඒක කියාදෙනකම්. ආගෙන හිටියෝ කියන එක. ඈ තිබ්බට රූප තිබ්බට පෙනීම අට ගන්න බැරි ඇයි? එතන මොකක් හරි අඩුයි. ආන්ගේ අඩුවකට තමයි විඥාන කිව්වේ. ආගේක තමයි පණ කියලා සම්මුතිය කියන්නේ. දැන් හොයන්නේ පණ කීයක් තියෙනවද විඥාන කීයක් තියෙනවද මොකක් හරි හොයාගන්න එපා තමන් ගා තියෙන එක. තමන් ගා තියෙන අන්න ඒක මොකක්ද කියලා තමයි දැන් මේ බලන්නේ. ඒකේ ස්වરૂපය මොකක්ද? ස්වરૂපය තමයි හොයන්න ගන්නේ. ඒක තමයි කියන්නේ ස්වરૂපය ඒක දැන ගැනීම. සිත හදන එක තමයි ඒක ස්වરૂපය. එච්චරයි. ඒක තමයි මේ කියා දෙන්න බැරි ඕම් මොකයි කියන්නේ. ඒක තමයි මේ රූපයක් නැති එකක් කියලා කිව්ව ආංගය තමයි මුලින්ම. ඒක මේ තත්ප මහ භූතයන් හැදෙන එකක් නෑ. ඔක හොයාගන්නේ ඔක්කොම. ඒක හොයන්න බැරි නිසා තමයි තමන් තනියෙන් මේක කරගන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. තමන් තනියෙන් කරන්න ඉන්න තමයි මෙතන මේ කියා දෙන්න වෙන්නේ ඒක. නැත්නම් ඉතින් ඔය හොයාගෙන ඉවරයිනේ මේ වෙනකොට අර මොන හරි උපකරණ දාලා. එහෙම හොයන්න බැරි තමන් තනියෙන් ඔක පාලනය කරලා තමන්ම තනියෙන් ඒක අධ්‍යයනය කරලා තමන්ම තනියෙන් නිරෝධ කරගන්න ඕනේ. එහෙම පුළුවන් එකක් නම් මේ අතේ පහෙන් අල්ලලා කරගන්න ඒක කරයි ඔක්කොම. එයාෙන් තමයි දොස්තරටවත් තේරෙන්නේ නැත්තේ පණ ගියා කියලා කිව්වට එයා ආපහු උන් නැගිටලා එන්නේ පණ හොයාගෙන බැරි වෙනවා. එහෙම මොන විද්‍යාවදී උනිකා ප්‍රගතිය ආගෙන බෑ තමන් තනියෙන් කරගත්තොත් ඉතරයි ඔක. තේරෙනවද? ඒ කියන්නේ වොන් ඔහම ධර්මතාවයක් තියෙන. ඒකයි කියන්නේ ධර්මතාවයක්. ඒක දෙයක් නෙවෙයි. ඒක ඔය කියන ආකාරයෙන් අතට අහු වෙන එකක් නෙවෙයි. හැබැයි ඒක ධාතුවක් කියලා බුදුහාම කියන එක තමයි විඥාන ධාතුව කියලා කිව්වේ. ධාතුව කියන්නේ එනර්ජිද? එනර්ජි කියන්න පුළුවන්. හරි. එනර්ජියක් තමයි. පතරමා ධාතුව කියම එකක් ධාතුවනේ. ඒකත් එනර්ජියක් තමයි. දැන් කියවනේ පටවි කියන්නේ ධාතුවක්. ඒකෙන් මොකද කරේ? කළු බව සින්දු බව කියන ස්වභාවය ඇති කරනවා. ආන් ඒ වගේ ක්‍රියාවක්. තවත් එක්තරා ක්‍රියාවක් අරවත් එක එකතු වෙලා තියෙනවා. හැබැයි අර જાති එකක් නෙවෙයි. පටවියාපෝ තේජෝ ආයගෙන જાතියට ආйти නැති වෙනම ක්‍රියාව. ඒකෙන් කරන ක්‍රියාව තමයි ඔය කියන ආකාරයේ මොකද්ද? දැනීම කියන එක. එහෙම නැත්නම් සිත කියලා අපි හඳුනගන්න එක ඇති කරන ක්‍රියාව. ඔච්චරයි. සිත ඇඳීමේ ක්‍රියාව. බලන්න එක තමයි පණ කියන්නේ ඒක තමයි විඥානය. දැන් ඇහුවේ ඒක තමයි ඒවා කීයක් තියෙනවද කියලා ඇහුවේ. කීයක් තියෙනවද? එකයි. හයක් තියෙනවා. හරි. තේද? ඒකයි මොන්නේ ඒකේ වෙලේ ඇති. මට ගවන්නේ උත්තරේ දවල් කටහඬ ඉන්නයි කියලා. කියතනද? පොඩ්ඩයි දව. නෑ? පොඩ්ඩයි දව. කියත නේද? එකයි. එකයි. එකයි හම්බ. එකයි දෙන්නේ. හ්ම්. කියත නේද? එකයි. එකයි. එකයි. එකයි. එකයි. නෑ ඒක සිතකට එක විඤ්ඤාණය. එක සිතේ එක විඥාන තමයි. නැත්නම් දෙකක් ඕනේ. අය පෙනීම හදන්න විඥාන දෙකක් ඕනේ. දැනීම මුලින් එක එක විඥාන. දැනීම හදන්නවා කියන්නේ. හ්ම්. එකයි කරන්නේ. එකයි. එක. එක විඥානයක් තමයි තියෙන්නේ. හා. එක විඥානය තමයි තියෙන්නේ. විඥාන හයක් නැහැ. පණ කීයක් තියෙනවද? එකයි. පණ හැටි. මරිචාම් පණ හයක් යනවා කියලා කරා. විඥාන එකයි දෙන්නේ. එක විඥාන ඉදලා තියෙන්නේ. ඒක වේගයෙන් ක්‍රියා කරන. ඕක තමයි සිත් හදන වේගය කියෝ විඥාන ක්‍රියා කරන වේගයට. විඥානයේ වේගය තමයි හොයන්න බැරි මේ ලෝකේ කාටවත්. මොකද හොයන්න බැරි ඒක අහුවෙන එකක් නෙවෙයි. භෞතික විද්‍යාවට හොයන්න බැරි වෙනම ක්‍රියාත්මක වෙන ධාතුවක් එහෙම නැත්නම් ශක්තියක්. විඥාන ශක්තිය. ඒකෙන්ද තමයි මේ ඔක්කොම ක්‍රියාවලිය වෙන්නේ. දැනීම නැත්තම් වෙන මොකක්වත් නෑ. නම් මරනකොට අයින් වෙන්නේ සිත යනවා කියලා කිව්වට සිත යනවා නෙවෙයි මෙන්න මේ විඥාන ශක්තිය. ඒකයි කිව්වේ චුද්ධෝ අපේත විඥානං විඥානීතුත වෙනවා මරනකොට. මේ විඥාන ශක්තිය යන්නේ. නමුත් මේ තියෙන විඥානය යනවා කියලා හිතා ගන්න එපා. ඒකත් වැරදි. ඒ කොහොමද වෙන්නේ කියන තවත් විස්තරාට ටිකක් කියා දෙනවා. එහෙනම් මෙන් මෙහෙම වෙනම ධාතුවක් ක්‍රියාත්මක වෙනවා සත්‍යයක් තුළ. ඒ ධාතු ක්‍රියාකාරීත්වය නිසා තමයි පණ තියෙනවා කියලා. ඒකට සම්මුතිය ඇත්තටම පණ කියලා කිව්වේ ඔහොම විඤ්ඤාණ ධාතුවට. ඒ විඤ්ඤාණ ධාතුව නැත්තම් ඔය ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඕක නිින්දගිය වෙලාවට වෙන්නේ එච්චරයි. බාහිරත් එක්ක සම්බන්ධ නැතුව ආන්ගේ වෙලාවට කියනවා භවංග කියලා භවංග සිත කියලා කියන භවංග සිතක් හදනවා. ඇත්තට මේ සිතක් හදනවා. මේ මොකද්ද සිත හදන්නේ? නිින්ද යන්න පෙර ආතුව ඇතිවෙච්ච අවසාන දැනීමට අනුව සිත් සකස් කරමින් විඥානී ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි නිින්ද යනකොට තමන් ඇතිවෙච්ච සිතුවිල්ලට අනුව තමයි ඔය හීන පේනේම බය වෙනේම ආරක මේක වෙන්නේ. නිින්ද යනකොට මට ඇතිවෙච්ච සිතුවිල්ලට අනුව තමයි වෙන්නේ. ඒක තමයි වෙන්නේ සීන ඇති වෙනකොට. කෙනෙක් මොනවා හරි බය වෙලා හරි සීන ඇතිවෙච්ච වෙලාවක ඇක්සිඩන්ට් එකක් කළා හරි සීන ඇති වුණොත් එහෙම ඒ වෙලාවේ ඇතිවෙච්ච සිතට අනුව තමයි දැනීමට අනුව තමයි භවංගය තුල විඥානය වැඩ කරන්නේ. ඒතර මැරලා ගියොත් එහෙම ඒ විදිහටම තමයි මැරලා යන්නේ. භවංගේ සිත් හදන්නේ නැත්තේ නෑ සිත් හදනවා. ඒ වෙලාව තමයි මම ඔය කිව්වේ භවංගේ හැටගන්නේ මොලේම තමයි සිද්ධ වෙන්නේ කියලා. හරිද? ඒ හින්දා සිහි නැති කරලා තමයි ඔය හෘද වස්තුවේ අවදි ඔපරේෂන් ඔක්කොම කරන්නේ. ඒ සිහි නැති කරා කියලා මොලේ ඔපරේෂන් කරන්නේ නෑ මොලේ අභ්‍යන්තරයේ කිසිම හේතුවක් නිසා ඔපරේෂන් කරන්නේ නෑ. ඇයි හේතුව මේ විඥාන ක්‍රියාත්මක ගන්න යහන් එතන එතනට මොකක් හරි හානියක් වෙච්ච ගමන් විඥාන කිසිසේත් පවතින්නේ නැහැ. ඇහැට හානි වුණා කියලා විඥාන ප්‍රශ්නයක් නැහැ. කාට හානි කළා විඥාන ප්‍රශ්නයක් නැහැ. හැබැයි ওই භවංගය කියන්නේ අන්න එක තමයි වස්තු ප්‍රසාදය කියලා ධර්මයේ කියන්නේ වස්තු ප්‍රසාදයේ කියන තැනට හානියක් වෙච්ච ගමන් විඥානය අයිනවා. හෘදවත්ව ගලවලා කෑලි ගලි ගලවලා අයින් කළා නිකන් ඉඳ පුළුවන්. හැබැයි Tamande මන ආයතනයේ ඔය කියන ආකාරයෙන් මම මොලේ තියෙන ආන්ගේ විඥානය ක්‍රියා කරන සුදුසු අවශ්‍ය මූලිකම තත්ත්වය තමයි වස්තු ප්‍රසාදය. ඒකට හානි වුණොත් එම රුගලේ අරගන්න. ඒ හින්දාම තමයි මොලේට ලේ අනේක නතර වුණොත් එහෙම අනිත් සියලු පද්ධතීන් කපා දාලා විඥානේ භවංගත වෙන්නේ. يعني මොලේට ලේ යන එක නතර වෙච්ච ගමන් මොකද වෙන්නේ? විඥාණයට දැන් ක්‍රියා කරන්න බෑ. එතකොට අනිත් ඔක්කොම නවත්තනවා. කලන්ත ඇතුලේ වැටෙන්නේ එතකොට. ඉතින් ඒක හෘද වස්තුවේ තියෙනවා. කලන්ත ඇතුලේ වැටෙන්න ඕනේ. හෘද වස්තුවේ වැඩ කරන්නේ විඥාන. හඳ යනවා. හදවතේ නැහැ කියලා. ලේ ධාතුවේ තියෙනවා විඥාන. ඊයේ ලේ ධාතුවේ විඥාන. අන්න එතකොට දැන් සිතක් සිතක් ඇති වෙන්නේ සිතක් ඇති වෙන්න ඇහත් ඕනි රූපෙත් ඕනි විඥානෙත් ඕනි. ඇහැ තියෙන්න ඕනේ රූපය ඇතන්ට එකතු වෙන්න ඕනේ විඥාන එකතු වෙලා පෙනීම කියන එක හදනවා. පෙනීමටයි සිත කියන්නේ. එතකොට විඥානයේ ලොකේෂන් එක හවෝ කියන්නේ විඥානයේ ලොකේෂන් එක මන ආයතනය මොලේ. එහෙම තමයි මොලේ ඉඳන් ආපව සිතුවිලි අරගෙන ආපව ඒ සිතුවිලි හදා හදා මොලේට වෙලා තමයි ඉන්නේ විඥානය. නිින්ද ගිය වෙලාවට සිතුවිලි ගන්න නැතුව අවසානීගත සිතුවිල්ලක් එක්ක භවාංගගත වෙනවා කියලා එකක් වෙනවා. නිින්ද ගිය වෙලාවට. ඒ වෙලාවට සිතුවිලි ගන්න නැහැ පිටි. පිටින් අරමුණු ගන්න. ඒක තමයි භවාංග කියන්නේ. භවාංග කියන්නේ නැවත භවයේ සඳහා අංගයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉදිරි භවයට. ඇයි? තාම අකුසල ඉවර කරලා නැහැ. රහතන් වහන්සේටත් භවාංගේ තියෙනවා. හැබැයි රහතන් වහන්සේගේ නැවත භවයට අදාළ වෙන විදිහට කර්ම සකස් වෙන්නේ නැහැ. අවිද්‍යාව නැති ඉඳා. එච්චරයි. හුරානේ එතකොට මේ දැන් මොලේ නම් විඥානේ තියෙන එතකොට රූපයක් පෙනීම හදනකොට විඥානය හැටෙන්න ඕන. විඥානය මොලේ හැදෙනවා. විඥානය ඇහැට එන්න ඕන. විඥානය ඇහැට එන්න ඕන. ඒ කියන්නේ තමන් දැන් රෙදි හොදන නම් තමන් වොෂින් මැෂින් එකට දැන් යන්න ඕනේ. නේ. හ්ම්. තමන් එතකොට ඔයගෙන ආකාරය නම් තමන්ට බත්තු යන්න ඕන නම් වොෂින් මැෂින් ළඟ ඉඳලා බත්තු ඉහගින්න. එහෙනම් ආන් එකකින් දැන් එන්න ඕනේ. ඒතර පෙනීම හදන්නේ නැහැ හේනේ. පෙනීම හදන්නේ ඇහැට විඥානය එන්න ඕනේ. ඇහිම හදන්න නම් කණින් කරන්නේ එහෙනම් කනට යන්න ඕන. එහෙනම් තමයි පෙනෙන වෙලාවට ඇහෙන්නේ නැහැ. නමුත් ඔක වෙන්නේ මොකද්ද? විඥානයේ වේගයෙන් හින්දා පෙනීමත් එක්ක ඇහිමත් තමයි එකට වෙනවා කියලා තමන් රැවටෙනවා. එහෙනම් ඒක වේගය තමයි කිව්වේ විඥාණයට සිත හදන්න පුළුවන් වේගය තමයි කිව්වේ චිත්තක්ෂණය කිව්වේ ඕක අතුරු සැනකදී කෝටි ලක්ෂයක් විඥාණයට සිත් ගොඩනැගිය හැකි ඔය ආයතන වල ගමන් කරලා. So, විඥානයේ ස්පීඩ් එක ද චිත්ත චිත්තක්ෂණයක් කියන්නේ. ඔව් විඥාණයෙන් සෙත් හදීමේ බලයට. හදීමේ බලයට ඒකේ ගමන් කරන වේගය තමයි චිත්තක්ෂණය. චිත්තක්ෂණය කියන්නේ ඒ විඥානේ ක්‍රියාත්මක වෙලා ඇති කරන ප්‍රතිඵලයට. විඥාන ඊටත් වඩා වේගවත් තමයි. හඳුනන දැන් සිතට මනසට ආරම්භ වෙනවා සිතවිලි. ඒක දැනීමක් සිතත් වෙන අනකට විඥාණයෙන් සිතවිලි හදවතේ කියනතර දෙක කොහොමද? ඒ දෙක කොහොමද කියන්නේ? ඒ කාලෙන් දෙකම වෙන්නේ. ඔය කියන්නේ සිතවිලි දැනීමත් සිදු කරනවා සිතවිලි ජනිතත් කරනවා. ඔව්. කියන්නේ ඒ තමයි චිත්ත නියාමය. ඒක තමයි විඥානේ. ඉතින් ස්වාමීන් වහන්සේ මේ ඒතොර මොලේ තියෙන විඥානේ ඒ තරට ට්‍රැවල් කරලා ආපහු වෙනවා. ආපහු වෙනවා. Quick quick. ඒතොර මේකද සෙන්ට්‍රල් පොයින්ට් එක? ඔව්. ඒකෝ නිකන් අර හබ් එක වගේ මෙතෙන්ට යනවා මෙතෙන්ට යනවා hmm. එහෙම යනවා. Oh, ඒක ඇහෙන් කනටවත් නහයෙන් ඇහැටවත් එහෙම යන්න බෑ. අනිවාර්යෙන් භවාංගයේ ඉඳලා භවාංගයේ සිට ඇහැට පෙනීම හදනවන භවාංග කියන එක තමයි ඔය කිව්වේ. භවාංග කිව්වේ දැනීම් හදා හැදෙන්නේ නැති අවස්ථාවේ විඥානේ පිටන වෙලාව. ඒ නිින්දගේ වෙලාව, සීන නැති වෙච්ච වෙලාව. ආන්ගේ වෙලාවට දැනෙන්නේ නැහැ. ආන්ගේ දැනීම් නැති වෙලාවට තියෙන තැන තමයි භවාංගය කියන්නේ. ඒතකොට ඇත්තටම මොලේ මැද තියෙන වෙනම ස්වභාවයක් තරලයක් ආන් එතන තමයි විඥානේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මොලේ ක්‍රියාත්මක වෙනලාට ඇත්තටම මන ආයතන තුල විඥානේ වැඩ. මන ආයතන තුලත් විඥානේ වැඩ නැතුව තියෙන අවස්ථාව තමයි භවංගය කියන්නේ. හරිද? ඒතර මන ආයතන වැඩ කරන වෙලාවක් එනවා. තමයි ස්පර්ශයේ ඔය කෙන ආකාරයෙන් මොලේ මතක් වෙනවා කියන වෙලාවට භවංගය නෙවෙයි. ඒ වෙලාවේ විඥානේ මොකද කරන්නේ? ඒ වෙලාව කියන්නේ භවංග වෙලාවේ විඥාන භවංග වෙලාවේ දැනීම නැති අවසානයේ තමයි නිින්ද යන්න හරි සීන නැති වෙන්න හරි පෙර ඇතිවෙච්ච දැනීමක් තිබ්බනේ ආ ඒ දැනීමට අනුව තිත හදා හදා ඉන්නේ ඇතුලේ. විඥානේ. ඔව්. ඒක තමයි නිින්දෙදි මරණොත් එහෙම ආය උපදින්නේ. නැත්තම් එන සීන ඇති කියලා මල්ල දාන්න තිබුණනේ. ඒතර ආය උපදින්න විදියක් නැහැ දැනීමක් නැති ඉඳා. නමුත් උපදිනවා. ඇයි උපදින්නේ? ඒ භවාංගය තුල සිතක් හදන ඉඳා. නිසාමනේ කාලය පිළිබඳ දැනුමකුත් නැතුව යනවා එතනම. දන්නේ කොහොමත් කාලයක් අදාළ නැහැ මේ බුද්ධ ධර්මයට. ඔයා කාලේ දාගත්තට. බුද්ධාම කාලයක් නැහැ අකාලිකයි කියලා කොතරම් කිව්වද? මම රූපේටත් අකාලිකයි, සිතත් අකාලිකයි. දැන් නිින්දට පිට වෙන කාලයක්වත් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. තමයි නිින්දේ කාලේ දන්නේ නැහැ. සීනතු වෙලපු කාලේ දන්නේ නැහැ. ඒ දන්නේ නැති. කොහොමද විඥාන වැඩ කරන කාලේ දන්නේ නැහැ. තමයි තේරෙන්නේ. සාමාන්‍යයෙන් භාංග සිතක් ඇති වෙන්නේ නිින්දා ගන්න වෙලාවේ විතරද? නිින්දට ගිය වෙලාවක සීන නැති වෙනාට විතරද? හැම වෙලාවෙම ඇති වෙනවා. දැනීමක් ඇති වෙලා නැතර වෙනකොටම ආයි භවංගට යනවා. ඇහෙනවා ආයි භවංගට යනවා. ගඳක් දැනෙනවා නහයට එනවා. ආයි භවංගට යනවා. ඒ හින්දා තමයි ඔය භාවනා කර කර ආයෙනකොට දන්නේම නැතුව බුදිය ගන්නේ. තමන් මෙනෙහි කිරීම නතර කරපු ගමන් විඥානේ භවංගයට යනවා. තමන් දන්නේ නැහැ. තව මෙනෙහි කර කර හිටියත් විඥානේ භවංගයට යනවා. ඒක සමාධිය හරියට වැඩිච්ච අවස්ථාවක පමණයි භවංගයට නොගොස් විඥානේ පවතින ආන්න. ඒතර තමයි සමාධිය වැළවත් වුණා කියලා කියන්නේ. හරිද? එකයි එකපාරකට එකයි එකපාර කරන්න පුළුවන් දෙකක් කරන්න පුළුවන් ඒ වේගය නිසා අපිට හිතෙන්නේ එක වගේ නමුත් ඒවා එකිනෙකට හැමතිස්සෙම අපසට හැම වෙලේම භාවංගකට ගිහින් ගිහින් එන්නේ. ඒතර භාවංගකට ගිහින් ගිහින් එන එක නතර කරන එක තමයි සමාධි බලයෙන් තමන් කරන්නේ. සමාධි වඩනවා කියන්නේ විඥානය නැවත භාවංගයට නොයවා ඒ අරමුණ තුළ විඥානය පවත්වා ගැනීමට පුරුදු කරන්න ඕනේ. ආන්ගේ වෙච්චදාර තමයි සමාධි වැඩි වෙන්නේ. එතෙන් වෙච්චදාර තමයි ඇහෙන්න බෑ, ගඳ දැනෙන්න බෑ. මොකද දැනෙන්න නම් විඥානය එතෙන් යන්න ඕනේ. ඒකයි මම කිව්වේ මම කියන එක ඇහෙනවා කියන්නේ ඔයාලට සමාධි කාදාත් වැඩෙන්නේ නැහැ. ඉඳ තනියෙන් වඩා ගන්න ඕනේ. විඥානං ඡායතනය. ඔව් එතනදී වෙන්නේ විඥානත් එක්කම විඥානං ච විඥානයේ තියෙන ක්‍රියාකාරීත්වය අඳුරමින් ඒක සිතක් හදා හදා ඉන්නේ. සිතක් හදන්න ඕනේ. සිතක් නැත්නම් ඉතින් මොකද්ද? සිතක් නැත්නම් භාවයක් නැහැ. දැන් චිත්ත නිරෝධයි නේ. චිත්ත නිරෝධය නැත්නම් කයක් විතරක් තියලා කියනවා නම් එහෙනම් ඒක මලමිනියක්. එතරම් මේ සිතක් නැත්තම් ඉතින් ඒ වෙලේ එක වැඩක් ඇති දන්නේ සිතක් නැත්තම් ඒක මල මිනිහා එනදී ඔය කියන ආකාරයෙන් සතමාභූතයන් කියන හැටි ගහක් ගලක් වගේ එකක් විතරයි අනිවාර්යෙන් සිතක් තියෙනවා හේතුව ඒකයි ඒ සිත අඳුර ගන්න තරම් සුදුසු තත්ත්වයේ අය නැහැ ලෝකේ ඒකයි වෙන්නේ එයාට තේරෙන්නේ නැහැ ඔබ දැන් සරලව ඒ අන්තත් අතාරින්නකෝ දැන් Tamanට දෙයියෝ ඉන්නවා කියලා කියලා දෙයියෝ පේනවද ඇයි පේන්නේ නැත්තේ දෙයයන්ගේ ශරීරයේත් සුකම ශරීරයක් ඒ ශරීරය දකින්න සුදුසු ආයතන අපිට නැහැ. එතකොට අපිට මේ පේන්නේ නෑ දෙයියෝ. දැන් දෙයියොන්ට බ්‍රහ්මයෝ පේන්නේ නෑ. ඇයි ඒ දෙයියන්ගේ බයටත් වඩා සුකම ශරීරයක් තමයි බ්‍රහ්මයාට. ඉතින් කොහෙ පේන්නේද අපි දෙයියෝ? දේවතා එළි පේනවා. එළි කියන්නේ ඉතින් දෙවියන්ට පුළුවන් වුණා නම් ඒවා සකස් කරගන්න. ඒක අපිට පේනවා. ඒවා පේන්න පුළුවන්. ඒවා නෙවෙයි තමන්ට තමන්ගේ වයි සිත දියුණු කරගෙන දියුණු කරගෙන තමන් කියන්නේ ඒක ඒකාග්‍රතාව වැඩි කරගෙන වැඩි කරා ගියොත් තමන්ට ඔය කියන ආකාරයෙන් එකඟතාවය තියෙනකොට ඒ සුකම දේවල් තේරෙන්න පටන් ගන්නවා. එතෙන් දැන් වෙලා තියෙන තමන් අරමුණු රාශියක් එක දුවනවානේ විඥානය හැමලෙ. ඉතින් ඒක තමයි එකක් අරමුණු කරන්න බෑ. ඒතර ඒ සුකම දෙයක් අරමුණු කරගන්න තමන් ශක්තිය ලැබෙනවා. විඥානය එක තැනකට පවත් ගන්න පුරුදු වෙනවා. ඒතර තින් දෙයියෝ පේනවා. ආ දෙයියෝ බලන්න මහා දේවල් කරන්න ඕනේ. හරියට තමයි දියවඩන්නේ. එච්චර කරන්න ඕනේ. විඥානය තැනකටපත් කරනවා කියන්නේ සාමාන්‍යයෙන් කොතනටපත් කරන්නේ? ඒක තමයි කිව්වේ දැන් හුස්මර තියාගෙන ඉන්න කියලා කිව්වේ පළවෙනි දාදී නම්. හුස්ම තියා ඉඳ බෑනේ මේ කහණේ වරිදෙනවා, අරහෙ දැන් රිදෙනවා බෑනවා, අරේ ඇහෙනවා. ඒ කියන්නේ ඒක තමයි නෑනේ. ඔකයි කියන්නේ. ඕක මේ කියන තරහ තේල්ලන එකක් නෙවෙයි. ඒතකොට ඒක තැනකට ගේනවා කියන්නේ හුස්මට ගේනවා කියන්නේ සාමාන්‍යයෙන් අපි ඒක දැනගන්න ඕනේ කොතනද දැන් තියෙන්නේ කියලා. ඔව් ඉතින් හුස්ම තාන් තියෙන තැන තමයි තියෙන්නේ. ඒක තමයි ඒ තුල තමයි තියෙන්නේ. ඒක අඳුර අඳුර ඉන්නකොට Tamanට ඇති වෙනවා. ආයෙත් ඒ සෙන්සේෂන් එකට ගේනවා. ඔව්. ඒ හැර වෙන කොහෙවත් තියෙනවා. ඔව්. ඒ හැර වෙන කොහෙවත් යන්නේ නැතුව එතන විතරක් තියෙන විදියක් නැහැ ස්වාමීන් කියන විදියට එතනයි මේ එතන එතන යනවා. එතන එතන ගිහිල්ලා ඔය සමාධිය කියන එක බලවත් වෙච්චාම යන්නේ නැතුව එතන නතර වෙනවා. මෙතන. ඔව්. එතන නතර වෙනවා කියලා ගන්නෑ. එතන නතර වෙනවා කියලා මම කියන්නේ නැහැ. Tamante මේ දැනීම අරගෙන Tamante අර්පණා සමාධිය කියලා ඇති වෙන සමාධි බලයේදී ඒක වෙනවා. Tamam මේ වචන විතරෙන් දන්නේ ඔය කරලා දන්නේ නැහැ. ඒකම වෙලා තියෙන්නේ. කොහේ හරි හිර වෙනවා. කොහෙවත් හිර වෙන්නේ නැහැ. ඒ වචන ආකාරයෙන් එහෙම කොහෙවත් හිර කරන්නේ නැහැ. තමන්ට ඒ කියන අරමුණේ හිර කරන්න පුළුවන්. ඒක හරි. හැබැයි ඒක හුස්ම කියන එකේ හුස්ම දැනෙන්නේ නැහැ. තමන් සමාධිමත් වෙනකොට හුස්ම දැනෙන්නේ නැහැ. මං කිව්වා හුස්ම දැනෙන්නේ නැහැ කියලා සමාධිය දිනනකොට. ආ හුස්ම තුල හිර කරනවානේ හුස්ම කියන එක භාවිතා කරගෙන ආරම්භ කළා හුස්ම අතාරිනවා. හුස්ම දැනෙන්නේ නැහැ තමන් සමාධියට එනකොට. දැනෙන්නේ විදියක් නැහැ. ඔයද බලන්න යන්නේ මම කියවන හුස්ම දැනෙන්නේ නැහැ කියලා. ඒ වෙලාව තමයි ඒ වෙලාවේ තමන්ට ඇති වෙනවා සමාධිය ඇතිලා නැතින මට ඔක් කියන්න බෑ. හැටියට දාට කියන්න. තමාරි තමන තමාරි ලක්ෂණ තාම ඇති වෙලා නැහැ ප්‍රතිභාග නිමිත්ත පහල වෙලා නැහැ. ඒ නිමිත්ත පහල වෙන මාගේ නිමිත්ත තුලයි තියෙන්නේ. මට කියන්නේ ඔච්චර නිමිත්ත කියලා විතරයි කියන්නේ. ඒත් දාට කියන්න. ඔයයර ඔය මේ බණ කිව්වට මම කියන්නේ ඕක ප්‍රායෝගික ප්‍රායෝගික අවබෝධය නැතුව මේ බණ කිව්වම ඔක්කොම බණ විතරයි වෙන්නේ. නිමිත්ත කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඇඟ නොදැනියන එකක් නිමිත්තක්ද? ඇඟ නොදැනියන එක නිමිත්තක්. සමාධිය තියෙන මූලිකව ඇති වෙන ලක්ෂණයක් විතරයි ඒක. හඳ නොදැනි යනවා කියන එක තමයි සිතින් ඇති කරගත්ත එක. ශරීරේ කොහොමද තියෙන්නේ? එතකොට නැගලා දෙන්නේ. නෑ, හරියට තියෙන්න බෑ. එතකොට තියෙන්නේ. ඒක තමයි කියේ කයෙන් සිත අයින් වෙනවා කියලා. එහෙනම් විඥාණයෙන් ඒ වෙලට ඇති කරගන්නවා. එකක් ඒ ඇති කරගත්ත එක තුලමයි ඉන්නේ. මේකත් එක සම්බන්ධ නැහැ. එහෙනම් මේක වෙච්ච දාට තමයි හරියට තේරෙන්නේ සමාධිය හරි තමයි. ඉන්නකින් ඔබ මොනවද කියලා තේරෙන්න ඕම බණ දැනගන්න. අනේකට හරියන්නේ කොල්ල බලන්න. එතකන් ඔබ ආයුක අවබෝධ වෙන්නේ. දැන් හරිද රෝම විඥානය කියන එක තමයි ඔය කියන ක්‍රියාකාරීත්වය නතර කරලා මේ ශරීරයෙන් වෙනත් ශරීරයක් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒක යනව නෙවෙයි ඈ. මේ දෙන විඥානය යනවත් නෙවෙයි. ඒකත් හරියට දැනගන්න. ඒක දැන් ඊළඟට කියා දෙන්න. එතකොට රෝම විඥානය අධික වේගයෙන් ආයතන තිලම ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන විඥානය ආයතනයන්හි ක්‍රියාත්මක භාවය නැත්තම් භවාංගය කියන අවස්ථාව ඒකත් මන ආයතන තුළම දැනීම බාහිරින් ගන්න අරමුණු අතහැරලා ඒ තුලම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ නිින්දේ වෙලාව, සීනති වෙලාව සහ දැනීම නැති වෙලාව. ඒ කියන්නේ තමයි දැනීම දෙකක් අතරත් විඥානේ භාවම් වෙනවා. දැන් පෙනීම ඇති වෙලා අපි හිතමු ඇහෙනවා කියලා. පෙනීම ඇති වෙලා ඇහෙනකොට පෙනීම ඇති වෙලා භවාංග වෙලා තමයි ඇහිමට යන්නේ. එහෙනම් විඥාණයට ඇහෙන් කනට යන්න එහෙම බෑ. හරිද? ඒතකොට ඇහැට ආපු වෙලාවට ඕන් මේ ඇහි තියෙන බව පැහැදිලි කරන් තමයි චක්කු විඥාණය කියන්නේ. එහෙනම් විඥාන හයක් එහෙම නැහැ. කනට ආපු වෙලාවට සෝත විඥාණය කියනවා. නහයට ආපු වෙලාවට ගාන විඥාණය, දිවට ආපු වෙලාවට දිවහා විඥාණය, කයට ආවම කාය විඥාණය, මොලේ ක්‍රියාත්මක වෙන අවස්ථාවේ මනෝ විඥාණය. හරිද? හරිද? ඒකයි අපිට හැම වෙලේම ඇඟේ ඔක්කොම දැනෙන්නේ නැත්නම් මොකක් හරි දැනෙන්නේ නැහැ දැනෙන්නේ. Tamanට හරියට භාවනා කරගෙන නැග දැනෙන්නේ නැහැ කියලා මම කිව්වනේ. එච්චරනේ කරන්නේ දැන් දොස්තරලා මොකද කරන්නේ? ඔය වැඩි ඇදිලා තුවාල ඇදිලා අරක මේක වෙලා ආපු ගමම කෙලිම දින ඇතිවෙලා බෙහෙත් දෙනවා. අරුවට රෙදිලි කැක්කුම් මොකුත් නැහැ. ඇයි? විඤ්ඤාණයට එහෙ යන්නේ නැහැ. වචරම. එතකොට යාට දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැති උනාට ලෙඩ ඔක්කොම ඉවරයි. හැබැයි විඤ්ඤාණය ආපහු ආය වෙනකොට ආය දැනෙන්න ගන්නවා. හරිද? ඒ මොකද්ද කරේ? ආන් එක දැන් තව දැනගන්න ඕනේ. දැන් ওই විඤ්ඤාණය කියන එකට ක්‍රියාත්මක වෙන්න වෙනම සුදුසු ස්වභාවයන් ටිකක් ඕනේ. ආන් ඒ වාට කියනවා වෙනම අර සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච தত্ত্ব දෙනවා. දැන් මේ ආයතන ටික ගත්තාම මේ ආයතන ටික මොනවාගෙන් හැදිච්ච ඒවාද? හතරමා ධාතුන් හැදිච්ච. දැන් මේ වස්තු ඔක්කොම මොනවාගෙන් හැදිච්ච ඒවාද? හතරමා ධාතුන් හැදිච්ච. දැන් තමන්ට කිව්ව අදහස අනුව මැරිච්චහම මේ කයෙන් විඥාණයට මොකද වෙන්නේ? අයින් වෙනවා. නැති වෙලා ආයි යන්න වෙන්නේ පහටද? තවත් ශරීරයකට. හරි. ඒක ශරීරය කියන්නේ හතරමා ධාතුන් හැදිච්ච එකක්. එහෙනම් ආයත් යන්නේ හතරමා ධාතුන් හැදිච්ච එකකටද නැද්ද? ඒකට. එහෙනම් දැන් අහන ප්‍රශ්නේ උත්තර මට දෙන්න ඕනි. දැන් මේ ඇඟෙන් අයින් වෙනකොට මරණ වෙලාවේ අවසානයේ මරණ වෙලාවේ මේ ඇඟෙන් අයින් වෙලා විඥාන ස්වභාවය. දැන් ඒක කොහොමද අයින් වෙන්නේ කියලා වෙනම කියා දෙන්න. විඥාන මේ තියෙන විඥානය යන්නේ නැහැ. ඒක හරියට මතක තියාගන්න. දැන් මේ විඥානය ඉවත් වෙලා නැවත ඒ විඥාණයට එතකොට ඇයි බැරි මේ මේසයකට පුටුවකට කෝප් එකට එන්න. අය ඒක දෙන්න තතර මා බුතියනේ. ඒවල ආයතන නැහැ. ඉතින් ආයතන හදාගන්න ගිහිල්ලානේ. මවකුසේ අය අම්මයි තාත්තා එකතු වෙනාම කලර් රූප එකතු වෙනකොට ඔක ආයතන තිබ්බේ. අර විතරේ විතරේ ගිහිල්ලා අපි ගිහිල්ලා විතරේ දාන විතරේ ඇතුලේ ආය ආයතන තිබ්බේ. ඒක ගිහිල්ලා හදාගන්න පස්සේ ඉතින් විතරේ රැක රැක ඉන්නකොට පස්සේ ඇති. මොනවානේ? ලයිව් එක තමයි ඔය කිව්වේ විඥානය කියලා. විදීමේ ආශාව තියෙන විදීමේ ආශාව ඉෂ්ට කරගන්න බෑනේ මේසෙකින්. ඒයි බැරි ඉතින් ගිහලා හදාගන්න එකට එන්න. හිතක් හදන්න පුළුවන් තැනකට යන්නේ. ඒ මොකක්ද හිතක් හදන්න පුළුවන් තැන කියන්නේ? මොලේ. ඒ මොලේ කියන්නේ මොලේ කියන්නේ සතර මහා භූතයන් හදිච්ච වෙන. නෑ නෑ නෑ. හයක් ඉන්ද්‍රියන් හයදී ඉන්ද්‍රියන් කියන්නේ සතර මහා භූතයන් හදිච්ච ඒවාද නැද්ද? ඔව්. එද? එහෙනම් මේ ටික නතර මාබුත් වෙන හදිත් එකක්ද නැද්ද? හැබැයි ඒකට අර මේ මොකද්ද එක කියන්නේ මිසින් කිව්වේ. මොකක්ද මිසින් කිව්වේ? දැන් මේකේ මිසින් කිව්වේ දැන් ගහේ මට වචන මතක නෑ වචනේ. දැන් මේ components කීපයක් තියෙනවා කිව්වා. හරිද? එතකොට හා? movable things not immovable. ඔව් එතකොට එකක් අර ජීව මේකක් තියෙනවා හැබැයි ගහේ තියෙනවා හැබැයි සජීවී ගතියනේ. අවිඥානික. ඉතින් ගහේ නෑ ඒ කියන ආකාරයෙන් මම කිව්වා ආහාර රූපේ. ඉතින් ආහාර රූපේ ගහේ තියෙනවා මිතිය නෑ. ඉතින් එහෙනම් ගහට රින්ගන්න බෑ. ඔව් හැබැයි ගහටත් වඩා මේ මේ සතෙක් තියෙනවා තව මොකද්ද කම්පෝනන්ට් එකක්ද කොහෙද? තව මොකද්ද? ජීවිත ආයතන හදාගන්න බෑ නේද මේවා? ජීවිත අවිඥානික ආයතන හදාගන්න බෑ. හරි හදන්න බෑ. අවිඥානික. ඒ ආයතන හදන්න මොනවාද? නෑ ගුහාවට අවශ්‍ය කම්පෝනන්ට් දෙන්න බෑ. මොනවද දෙන්නේ? මරවත් නෑ. ඒක ගිහිල්ලා බෑගෙන නෑ හදන්නේ මතක තියාගන්න. කර්මජ වශයෙන් හදනවා කියලා මං කිව්වේ ඒකයි ඕම් ওই මරණ වෙලාවට ඒ අවශ්‍යතේ හදාගන්න සුදුසු දැනත් යනවා. ඒවා වෙනම තියා සකස් වෙන්න ඕන. ඒවට වෙනම නමක් කිව්වා ඒක මං කිව්වේ නෑ තමයි මොකක් මං කියලා දුන්නේ නෑ ඒවා. ඒවා තමයි කිව්වේ ප්‍රසාද රූප කියලා කිව්වා. ඒක මං කිව්වේ නෑ එකක්වත්. ප්‍රසාද රූප කියන තැනකට විතරයි විඥාණයට යන්න පුළුවන්. ඒවා තතර මා ධාතුන් හැදෙන විඥානයේ ක්‍රියාත්මක වීමට සුදුසු රූප tattere තමයි ප්‍රසාද රූප කියන්නේ. ඒවා මේ හැමතැනම ක්‍රියා කරන්නේ. ආන්න එක තමයි ඇහි වෙනම ප්‍රභාවයක් තියෙන විඥාන ක්‍රියා කරන දාන්න එකට කියනවා චක්කු ප්‍රසාද රූපය. ඒක ඇහි විතරයි තියෙන්නේ. ඒක නැති වුණොත් විඥානට වැඩ කරන්න බෑ. ඒක තමයි අන්ධ වෙලා උපදිනවා කියන්නේ ඒක නෑ. ඇහැ කියලා එකක් එයාට පේන්න තියෙන අන්ධයාගේ ඇහැ කියලා අපි කියන්නේ. ඒක හැබැයි අන්ධයාගේ ඇහැ නෙවෙයි. ඒක ඇහක් නෙවෙයි ඇත්තට. මොකද එයාට ප්‍රසාදේ පිළිලා නෑ. එයාට මේ මක්කුලියක් දෙනවා. එච්චරයි. ප්‍රසාදිනේ. කියන්නේ විඤ්ඤාණයට එතන වැඩ යන්න බෑ. හරිද? කණේ තියෙන වෙනම එකක් සෝත ප්‍රසාදේ. ඒක නැති වුණොත් ඇහෙන්නේ නැහැ. විඤ්ඤාණය තියෙනවා, පණ දෙනවා ඇහෙන්නේ නැහැ. ඇයි? ප්‍රසාදිනේ. නාහය තියෙනවා ගාන ප්‍රසාදේ කියලා. ඒක දහගුණොත් එහෙම ඒත් දැන් දැනෙන්නේ. Tamanටත් තේරෙලා නැති ඕක. එහෙම රිස්සාව තද වෙලා මොකක් කරලා නාහය හිර වෙලා තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? ගාන දැනෙන්නේ නැහැ. ඇයි? ප්‍රසාදේ ආවිද වෙලා. දිවේ තියෙනවා ජීවා ප්‍රසාදේ කියලා. ආන් ඒක නැති වුණොත් අසු දැනගන්න බෑ විඤ්ඤාණයට. කයේ තියෙන ස්නායු බලය. ඒක තමයි මම දැන් ඔය කිව්වේ. හිරි වටනවා කියලා කරන්නේ මොකද්ද? එහෙම නැත්නම් සීන ඇති කරනවා කියලා කරන්නේ මොකද්ද? විඥාණයට මේ කාය ප්‍රසාදයට එකතු වෙන්න තියෙන එක හැකියාව විකෘති කරනවා. විකෘති කරන්නේ දැන්. යන්න බෑ විඥාණයට මාර්ගය අවහිර කරනවා. ඒක දැනෙන්නේ. දැන් ඔපරේෂන් කරනකොට කරන්නේ මේ ඉරියට්ට මේ දැනෙනවා. ඇයි විඥාණය දැන් යන්නේ? එච්චරයි. එතකොට තමන්ට මොලේදිත් ඔක වෙනවා. මන ප්‍රසාදයේ අවහිර මුලා මොනාරි මොලේ තැන් අවුල් වුණොත් එහෙම විඤ්ඤාණයට යම් ස්වභාවයක් මතක් කරන්න බෑ. යම් මොලේට පත්තාද පහරක් හදුනොත් එහෙම එයාට සමහර විට යම් යම් දේවල් මතක නැති වෙනවා. යම් දෙකක් මතක නැති වෙනවා. හැබැයි භවාංගයට මොකක් කරනොත් නම් විඤ්ඤාණය තියෙන්නේ නැහැ. හරි? මොලේ යම් යම් තැන් වලට ආනි වෙලා තියෙන්න පුළුවන්. හැබැයි මම කිව්වා මොලේ අභ්‍යන්තරයට අර සුගම තරලයක් තියෙන දැන තියෙන ආහන එක තමයි වස්තු ප්‍රසාදය කිව්වේ. එතනට හානි වුණොත් අනිත් ආයතන ඔක්කොම තිබ්බත් විඤ්ඤාණය ඇන්නේ නැහැ. හරිද? අනිත් ආයතන ප්‍රසාදය තිබ්බත් විඤ්ඤාණය නැහැ. ඒක වෙනකට යනවාමයි. ඒක තමයි නැවත උපදිනවා. ඈ? මැරෙද්දි ප්‍රසාද රූප නැති වෙනවා. ඒක. මැරෙද්දි ප්‍රසාද රූප නැති වෙන අතර. ප්‍රසාදේ හදන්න පුළුවන් එකක් නෙවෙයි. ප්‍රසාදේ කර්මයෙන් හදාගන්න. ඒක තමයි ප්‍රසාදයෙන් හදාගන්නේ. මම කිව්වා රූප කියන එකක්වත් නිට්ටය ඒවා නෙවෙයි. රූප කියන ඇති නැති වෙන ඒවානේ. එතන මේ විඤ්ඤා ධාතුවේදී මොකද කරන්නේ? විඤ්ඤා ධාතුවේ බලන්න ඕනකම හදනකොටම ඒකට අනුව ප්‍රසාදේ හදනවා මේ වෙලාවේ. මේක හදලයි බලන්නේ කොහොමද වෙන්නේ කියන තමයි ගැඹුරු වැඩක්. හරිද? මේක බලන්න ඕනකම කියලා අපිට ඇහැ අරිනකොට අපි ඇහැ අරිනවා කියලා මෙහෙම කිව්වට ඒ ඇතුළ තුළ තවත් සිත් පරම්පරාවක් හදලා මේ බැලීම සඳහා අවශ්‍ය මේ ක්‍රියාකාරී සිත් දෙලා ප්‍රසාදේ හදලා තමයි උපේ ගාන කරන්නේ. අපි තේරෙන්නේ දිනාට වැඩි ගොඩක් ඕකාසෙ තියෙනවා. හරිද? දැන් තේරුණාද? දැන් ප්‍රසාද රූප කියලා වෙනම සුද්ධාෂ්ටකයේ නිර්මාණ ටිකක් තියෙනවා සකස් වෙන ආකාර ටිකක්. ඒ ටික තමයි විඥාණයට තියෙන්නේ. ඒ හැදෙන්න වෙන කොහෙටවත් එකතු වෙන්න බෑ. ඒ වගේ හැබැයි අර හතර තියෙනවා. ඒ හතර තමයි. ඒ හතර තමයි විඥාන ක්‍රියාකරන සුදුසු තත්ත්වයක එකක් කොට නැගෙන. බැදීමේ ඕනකමත් එක්කම සඳුරුපත් හදනවා. ඔව්. ඒ කියන්නේ එහෙමත් නෙවෙයි. බැලීමේ ඕනකම කියලා මේ ආත්මේ කර්මයක් තියෙනවනේ. ඒ පෙර කරපු කර්මයට අනුව ප්‍රසාද හැදෙනවා. ඒක හරි විශ්මිත කාරණයක්. ඒක තමයි පෙර කරපු කර්මයට අනුව චක්කපාලහමරන්ට ඇස් පෙනීම නැති වෙන්නේ. බුදුහාමරණ පැහැදිලිවම කිව්වේ. බෙහෙත් දැම්මම දැම්ම කිව්වත් එයාගේ හොඳ වෙන්නේ නැහැ කියලා බුදුහාමර කියනවා. අයියේ පෙර කරපු කර්මයට. ඒක පෙර කරපු කර්මයට අනුව ප්‍රසාද අයිමිත් වෙනවා ප්‍රසාද හැදෙන එකට යනවා. මේක ලේසි වැඩක් නෙවෙයි. එතකොට සංඥා පෙර කරපු කර්මයෙන් විතරක් නෙමෙයිද ප්‍රසාද රූපේ හැදෙන්නේ. අයි පෙර කරපු කර්මය දැන් කරන කර්ම නෙවෙයිද? දැන් කරන ඒවා ඊළඟ ආත්මේ ඔක්කොම ඩබල් වෙයි තමයි මේ යන්නේ ඔක්කොම. ඊළඟ ආත්මෙත් වෙනවා මේ ආත්මෙත් වෙනවා කර්මය කරනකොට කර්මය කරන අවස්ථාවේ Tamanට මේ ආත්මෙට වෙන ඒවා ටිකක් තියෙනවා ඊළඟ ආත්මෙට වෙන ඒවා වෙනවා ගීතා දාතම් රහත් වෙනකම්ම නිවන් දකිනකම්ම වෙනේවා තියෙනවා. හරිද? කර්මය කරනකොට දෙටදම වේදනීය විදියට විපාක දෙනේවා තියෙනවා. ඊළාට උපපජ්ජ වේදනීය වශයෙන් විපාක දෙන ඊළඟ ආත්ම භාවයේ එහෙම නැත්නම් අපරාපරිය වශයෙන් විපාක දෙනේවා තියෙනවා. දෙදිලා දෙනවා. මෙලොවත් විපාක දෙනවා ටිකක්. තව ටිකක් ඊළඟ ආත්මේ තව ටිකක් ජීවිතය නැති වෙනවා. ඒ කියන්නේ රහත් වෙලා නිවන් දකින්න තාක්කල් විපාක දෙන්න සුදුසු තත්ත්වයේ හැදෙනවා. ඒක වෙන ප්‍රසාරයක්. ඈ ඒක කොම් වෙන්නේ අර ප්‍රසාදන නෑ ඒක තමයි සිත් හදන ආකාරය අනුව වෙන්නේ එහෙනම් මම වැඩි ඕවා කියන්නේ නැහැ තමයි පටල ගන්න ඉඳා දැන් තියෙනවා රෝගෝ කෙනෙක් හදලා මිනිස්සෙක් වගේම එයා ඒක එතන ප්‍රසාද රූප වහල කරන්න බැරි ඉන්න විඥානයකට යන්න බෑ කාදා තින්නේ දොස්තරටවත් ප්‍රසාදේ ගැන කිසිම දෙයක් කරන්න බෑ දැන් ඇහි සුදාවහම වෙන්නේ ප්‍රසාදේ නැති වෙන එක නෙවෙයි සුදාවම ප්‍රසාදයට අවහිරයක් වෙන එක. ඒතර දොස්තරට පුළුවන් මේ ප්‍රසාද සුදා අයින් කරන්න. සුදා අයින් කරාම ආපහු එයාට ගැනීම ලැබෙනවා. ඇයි? ප්‍රසාදේ දිවිච්ච ඉඳ. හැබැයි ප්‍රසාදේ නැති කෙනෙකුට දොස්තරට බෑ මොන ක්‍රමයක් බේලවත් ප්‍රසාදයක් බඳ කරන්න. ඒ කියන්නේ සමහර ආටිෆිෂල් මිනිස්සු හදන්න බැරි වෙන්නේ. ඒ ඉතාලි නැති කරන්නේ. ආටිෆිෂල් හදන්න. කොරයි. ඔය ගිහිල්ලා එනගත්තාම තේරෙයි කවදා හරි බුද්ධ ධර්ම දෙරි දාට ඒ. කරන්න බෑ. ඔය කියන ආකාරයෙන් හතර මහා භූතය හදාලා ඉඳි ඔකට ඒ කවදා හරි කොහෙන් හරි විඥානයක් බැහැගත්තොත් ඉතින් හැදෙයිද? විඥාන බහින එක උන්ට කරන්න හම්බෙන්නේ ආර්විල මොනව හදන්නද? විඥානේ කාගේද? විඥානේ කොහෙන්ද හදන්නේ? ඒ කියන්නේ ප්‍රසාද රූපේ ඒ ඒ කලාපයක් තියෙනවනේ ඒක ඒක හදා ගන්න බෑනේ. කොහොමද? හතර මහා භූතයන් හැදෙන රූප කලාපය කියන එක අඳුරන්න පුළුවන් එකද? ඔය රූප කලාපයක් තුලත් ඔබ තියෙන්න පුළුවන්. කොහොමද? දැන් තමන්ට උදාහරණයක් විතරක් කියන්න බුදුහාමර කිව්වේ. එතකොට ඔය කියන ආකාරයෙන් අපි කතා කරනවා කලල රූපය කියලා එකක්. කල රූපය කියන්නේ කොයි වගේ එකක්ද කියලා උදාහරණයක් දක්වනවා. අසරෝමයක් අරගෙන අසරෝමයක් අරගෙන තලදෙල් බෝතලයක ඔබලා මේ අසරෝමය හත් පාරක් මෙහෙම ගසා දාලා ඔය අසරෝමයේ කෙලවර යම් ටිකක් තලදෙල් ඉතුරු වෙනවා කියනවා. ඉතුරු වෙයිද? දැන් මේක බෝතලයක මෙහෙම ඔබලා ඔය කස්යාගේ ලොම් ගහ ලොම් ටිකක් අරගෙන ලොම් ගහ අරගෙන මේක ඔබලා තල තෙල් වල තල තෙල් කියන්නේ තා ඝන එකක්. ඒක මොකද හොල්ලපු ගමන් ඉදුට යනවා ඔක්කොම. කතර වගේ ඉතුරු වෙන එක නෙවෙයි. මෙහෙම හත් පාරක් මෙහෙම කතා දාලා යම් ප්‍රමාණයක් තල තෙල් ඉතුරු වෙනවා කියලා කියනවා ඔය අතරෝමී කෙලවර. ඊට වඩා කුඩා වෙනවා කියනවා ඔය ආකාරයෙන් හටගන්න කලල රූපය. ඔය කලල රූපය ඇති කියනවා විඥාණයකට ක්‍රියාත්මක වෙන්න. දැන් කොහෙද යන්නේ ප්‍රසාදයට? ඒ බැක්ටීරියා වල නැති. බැක්ටීරියා වලක් දෙනවා ඉතින්. කොහෙද හොයන්නේ ඒක? ඒවා හදන්න හම්බෙන්නේ නැහැ. හරි. එහෙනම් තව ඕන එකක් කියන්න. අදවට දම්සක් වේදුන් සූත්‍රය දේශනාව අහන වෙලාවේ දෙවියෝ අතුරු සිදුරු නැතුව ආවා කියලා කියනවා කියලා කෝටියක් පමණ දෙවියෝ බ්‍රහ්මයන් ආව කියන බණ අහන්න. හරිද? ඒ වෙලාවේ කොහොමද දෙවියෝ හිටියා කියන්නේ? ඈ ඉදිකටු ඉදුරක් ඇතුලේ දෙවියෝ කෝටියක් විතර වැඩ හිටියාගෙන. ඉදිකටේ නුල දාන්න තියෙන්නේ. ඒක ඇතුලේ දෙවියෝ කෝටියක් හිටියා කියලා කියන්නේ. ඒක හිතාගත්තාගේ දෙයියන් හැටි. ඒතර එතනත් විඥාන වැඩ කරනවා කියලා නෙවෙයි කිවි. ඒතර කෝටියක් විඥාන ක්‍රියා කරනවා අර අර කියන ආකාරයෙන් ඉදිකටක නුල දාන්න තියෙන ඉදිකටු මලක් ඇතුලේ. ඒකට විඥානය වැඩ කරන්නේ ඒ තරම් සියුම් බවක් ඇති. ඒ හින්දා ඔවා සතමාහුත නෙමෙයි ඒකද ඒකට ප්‍රමාණයක් බලපන්න ප්‍රමාණයක් බලපන්නේ. අර සතමාහුත වුණා. සුඛම වශයෙන් හරි වුණා. දුක්ඛම වශයෙන් හරි වුණා. ඒකෙන් ප්‍රසාද නැතුව බෑ. ඉතින් ඕකේ වෙන්නේ එකයි. ඒකෙන් தත්ත්වයට එනකොට මේ දැඩි වූ රූප කලාප අතාරිනවා. ඒක තමයි දෙයයන් උඩ යන්න පුළුවන් ඉන්නේ ඒතරයි. මොකද මේ දැඩි රූප අතහැරලා තියෙන. ඒතකොට යාට සුඛම රූප දෙනවා. ඊටත් වඩා සියුම් වෙනවා බ්‍රහ්ම ලෝකයට යනකොට. හරිද? දැන් අපේ ආයතන දැඩි හින්දා අපිට ඒ විඥාණයට ගෝචර වෙන්නේ නැහැ අරවා. හරිද? ඒකට දෙවියන්ට ආයතනය තවත් සියුම් වුණාට දෙවියන්ට ගෝචර වෙන්නේ නැහැ බ්‍රහ්මයන්ගේ. එයාගේ ඊටත් තමයි. එහෙම තමයි ඔය කියන්නේ සිත නැතුව කය විතරක් තියෙනවා කියලා හිතාගන්න. ඒක නැත්තම් කය නැතුව සිත විතරක් තියෙනවා කියලා හිතනවා. ඇයි කය පේන්නේ. නැත්තම් සිත කඩ ගන්න ආකාරය තේරෙන්නේ නැහැ ඒක. ඒක භවාංග තත්ත්වයක තුල වාසය කරනවා. ඒ කියන්නේ භවාංග තත්ත්වය තුල සිත ගොඩනගාගත්ත රූප ලෝක තියෙනවා. බ්‍රහ්ම ලෝක. එහෙම නැත්නම් කය ඊටාම සියුම් කරගෙන ඔය කියන ආකාරයෙන් කයක් නැති තත්ත්වෙම හිත පාත් වෙන ස්වභාව දෙනවා. කයක් නැහැ නෙමෙයි අතන දෙනවා. ඒක තමයි වෙන්නේ. අරූප බ්‍රහ්මතල කිව්වහම ඕක මොකයි වෙන්නේ? රූපයක් නැහැ වගේ තමයි තේරෙන්නේ. නමුත් නැහැ වගේ වෙන්නාට රූපයක් නැහැ නෙවෙයි. ඒක තරම්ම සියුම් එකක්. එහෙනම් ඒ තරම්ම මා ස්වභාවික විඥාන ක්‍රියා කරන්න පුළුවන්. ඒ හින්දා ඇඟවල් ඕන තරම් හැදුවේ හැකි ඇඟවල් ඕන තරම් හැදුවට ඔය විඥානේ හදන්න බෑ කාටවත්. එන්න මොන ක්‍රමයකින්වත් ආටිෆිෂල් කරලා හරි මොන මගුලක් වලවත් ඕන්න තතරමා භූතයේ කලවම් කරයි විඥානේ බයින්නේ. ඒකෝට මේ කන්ට්‍රෝල් කරන්න ඕනේ විඥානේ විතරයි මේ මේ ප්‍රසාද ප්‍රසාදය හැදෙනවා ඉතින් විඥානේ හදාගන්න ඉතින් බලන්න මේ දැන් බව උපත් නවත්තන්න බවේ යන එක නවත්තන්න ඉතින් විඥානේ විතරයි විඥානේ නවත්තන්න ඕනේ ඔව් විඥානේ නවත්තන්නේ කොහොමද? තමයි විඥානේ නවත්තන්නේ ඔය ගන්න අරමුණ එකක්වත් වැඩක් නැහැ කියලා තීරණය කරන්න. ඒකට තමයි කායानुපස්සනාව පොඩි. දකින්නේව වැඩක් නැහැ, අහනේව වැඩක් නැහැ. වැඩක් නැත්තම් විඥාණය යන්නේ වැඩක් තියෙනවා කියලා හිතන තාක්කල් මේ රූපේ වටිනවා, නිට්ටයයි, සුභයි, සැපයි, සාරයි කියලා දන්න තාක්කල් විඥාණය යනවා. සමාධියේදී අර අරමුණ වල සමාධියේදී අරමුණ වලට යන්නේ නැතුව බලහත්කාරයෙන් තියාගෙන ඉන්නවා. හැබැයි ආසාව ඇති කර නැති කරලා නැහැ. ඒක තමයි සමාධියේදී බලහත්කාරයෙන් ඒක විඥාන වෙන්නේ අර ආසාව උපදින අරමුණු වලට යන්න නොදී තියාගෙන ඉඳලා එහි ඉඳලා ඉඳලා මරණොත් එimhe බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඒත් ආසාව ඉවර නැති ඉඳා බ්‍රහ්ම ලෝකයේදී ඒ ආවිෂ කෙලවර වෙලා ආයත් ප්‍රේත වෙලා හරි යක්කු වෙලා හරි මනුස්ස වෙලා හරි ආය උපදිනවා. එහෙනම් ඒවට ආසාව නැති කරන්නයි ඕන. ඒක තමයි නීවරණ. හ්ම්. ඒතර තමයි නීවරණ නැති වෙන්නේ. එතකොට මම දැක්කේ. ඔය විඥාන හතර වෙන ක්‍රමයක් නැහැ. විඥාන යන්නේ හැම වෙලෙම කොහාටද? රූපත් එක්ක එක තියෙනවා. රූපත් එක්ක එකතු වෙන එක තමයි නවත්තන්න ඕනේ. නවත්තන්නේ කොහොමද? රූපේ තියෙන අනිත්‍යතාව, දුක්ඛතාව, අනාත්මතාව, අසුභතාවය දකින්න. ඒකට විඥානය ගමන නතර වෙනවා. ඔක්කොම නැහැ. නෑ. ගොඩාක් කලාට නෑ. තියෙනවා අයයට මන ප්‍රසාදයයි, කාය ප්‍රසාදයයි සුඛම වශයෙන් තියෙනවා. තාම සුඛමයි. ඒ දෙක නේද බයක් පිටන්න බෑ. හරිද? කාය දසකයයි, වාසු දසකයයි තියෙනවා. ඔය දෙක නේද? පිනියට වැඩ ගන්න බෑ. තේනවා දැන් වැඩි හැටි? හ්ම්. එහෙනම් ඔය විඤ්ඤාණ තමයි ඔක්කොම වැඩ කරේ. ඒ දෙක තමයි පණ කියලා සම්මුතිය කියන්නේ. හරිද? ඒක තමයි ජීවය කියලා හිතන්නේ. හැබැයි ඔක මොකක්ද කියලා තාම තේරෙන්නේ නැහැ. තමන්ට විඤ්ඤාණ කියලා එකක් මෙහෙම එකක් කියලා කිව්වට තමන් හිතාගන්නේ නැහැ විඤ්ඤාණ කිව්වම මෙහෙම එකක් මෙහෙම එකක් කියලා. ඒක මොකක්ද කියලා තාම හරියට තේරෙන්නේ නැහැ. එහෙම මොකක් හරි එකක් තියෙනවා කියලා මතක තියාගන්න. එහෙම එකක් තියෙන්න එපයි. මොකද මට වෙන්නේ නැහනේ. හරිද? බුදුහාමුදුරේ නිරෝධ සමාපත්තිය විතරයි විඥානයකවත් විරන්නේ සම්බන්ධයක් නැහැ. රූපත් එක්ක සම්බන්ධ. මම කියන්නේ නිරෝධයති විතරයි විඥානයේ රූපත් එක්ක සම්බන්ධය. හරි. ඒකනේ අර බුදුහාම ළඟට එක බමුණෙක් ආවනේ. ওই විදිහට සමාධි වඩලා පරිචිත්ත ඥානය තිබිච්ච ඔය කෙන ආකාරයෙන් අර කල්ප ගාණක් ආතීතයේ දකින්න පුළුවන්. එහෙම බමුණෙක් ආවා. එයා නිකන් නෙවෙයි ආවේ. නිගණනාත පුත්‍ර අජිත කේතකම්බලි මක්ලි ගෝසාල සංජය වෙලට බුද්ධ ඔය කොහොම හම්බෙලා හම්බෙලා හම්බෙලා එයා ආවා. එයා බුදුහාමකට ඇවිල්ලා අහනවා ඔබවන්දේ මේ චිත්ත නිරෝධයක් ගැන කියනවා. චිත නැති කරන්න පුළුවන් කියලා, නිවන් දකින්න පුළුවන් කියලා. ඔය කියන ආකාරයෙන් එහෙම චිත නැති කරන්න චිත නවත්තන්න පුළුවන් කමක් නැහැ කියලා මෙයා කියනවා. හරිද? ඒ මොයා නිකන් නෙමෙයි කියන්නේ. ආමදනම ගිහින් බලලා බල්ගේ ලෝක බක්ම ලෝක අරමේ ඔක්කොගෙම ඇයි බක්ම ලෝකේ ගියත් හිතක් ඒ තරම් සියුම් ආකාරයෙන් මෙයාට සමාධි බලයන් දෙනවා. ඒතරේ මෙයා එහෙම ඇවිල්ලා බුදුහාම ළඟට ඇවිල්ලා ඉවහම එහෙම නිරෝධයට යන්න පුළුවන් එකක් සිත නිරුද්ධ කරන්න බෑ නිවන් දකින්නවා කියලා එකක් මේ ලෝකේ වෙන්නේ නැහැ කියලා මෙයා බුදුහාමලකට ඇවිල්ලා තරක කරලා කියනකොට බුදුහාමර මොකද කරන්නේ? බුදුහාමර දෙ මෙයා ගැන දන්නවනේ. බුදුහාමර මොකක්ව කරන්නේ? බුදුහාමර කරන්නේ මේ මොහොතේ කතා කතාවක් නැතුව බුදුහාමර කෙලින්ම නිරෝධයට සම්බන්ධයි. තමදිලා යකලා ඉඳලා ඇහැලා හරිද කියලා අහනවා. එයාට අල්ලන්න එකක් නැහැ. ඇයි එයාට වරදිත විදාන ඥානෙන් සිත් හොයලා ගියා. බුදුහාමුදුරු සිත නිරුද්ධ කරා, සිත නිරුද්ධ කළා, නිරෝධයට ගියා. තයාර හොයන්න එකක් නැහැ. අතරන නිරෝධයෙන් ඉද්දී කියනෝනේ දවස් 7ක් දවස් 7ක් ඉන්න පුළුවන් වෙන්නේ විඥාණයට මේ රූප අතහැරලා ඉන්න බෑ. හරිද? එතකොට මේ රූප අතහැරලා ඉන්න බැරි නිසා මේ කයට පවතින්න පුළුවන් දින 7ක් විතරයි ආහාර නැතුව. ඊට පස්සේ විඥාණයට වැඩ කරන්න බෑ. ඒ හින්දා ආයෙත් වෙනවා. නැත්නම් වෙන පිළිනවා. ඉන්නවා කියලා කොහොමද බුදුහාමුදුරුවෝ ඒ කියන්නේ දැන් ඒ කියන්නේ නිරෝධය කියන මම හිතුවේ දවස් 7ක් කොහොමදත් ඉන්නලා එහෙනම් අදිෂ්ඨානය වුණ එකක් කරන පන්දිරෝධන වල. ඒක ඉතින් ඒක පුළුවන් වෙන විශේෂාර්ථය විතරයි. ඒක පුළුවන් වෙන්නේ සතර ඉරිදිපාදයන් වෙනම භාවිතා කරලා වඩවාගත්ත රහතන් වහන්සේලාට විතරයි. හැමෝටම බෑ. බුදුහාමුදුරුවෝ දවස් 15ක් පුළුවන්. දවස් 15ක්. බුදුහාමුදුරුවෝ පහලක් වෙනවා දෙවියන්ගේ රාතන් වහන්සේට පුළුවන් දවස් හතයි. ඒකත් අර ඉර්ධිපාද වැඩපු අයට විතරයි. වෙන විශේෂ හැකියාවක් පුහුණු කරලා දෙන්න. ඉන්නවා. ඒ නිරෝධ සමාපත්තිය සම්බන්ධයෙන් රාතන් වහන්සේලාට විතරයි. විතරයි. එනකන් රාතන්. අනාගාමීයාට සංඥා වේදේද වශයෙන් පුළුවන්. සංඥා විතරක් වෙන් වෙන්න පුළුවන්. සංඥා වේදේද නිරෝධේ. ඒ සියලුම වේදනා වේදනාවේ නිරෝධය නෑ යා. සංඥාදාවි. අසඤ්ඤ අසඤ්ඤ වේදනා කියන්නේ. ඉතින් අසඤ්ඤ වෙනවා කියන්නේ සංඥාව ප්‍රති විඥානය කියනවා. අර සාමාන්‍යයෙන් හ්ම්. සාමාන්‍ය මිනිසෙකුට නම් පුළුවන් ඒක. සාමාන්‍ය මිනිසෙකුට අසඤ්ඤ தත්ත්වයට යන්න පුළුවන්. සමාධිය වැඩිලා. සමා අසඤ්ඤ தත්ත්වය කියන්නේ සමාධියක්. ඒක සමාධියක්. තමන්ට හරියට ධානය වැඩුවා නම් පළවෙනි ධානයට ආවා කියලා තමන් රූපාවචර පළවෙනි ධානය බ්‍රහ්ම ලෝක තලයේ බ්‍රහ්මයාගේ චිත தත්ත්වය දැනගත්තා. තමන් දෙවන ධානය හරියට වැඩුවා නම් තමන් දෙවන ධානයට වැඩුවා කියන්නේ දෙවන ධානය රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ධානයේ වාසය කරන බ්‍රහ්මයාගේ තත්ත්වයටපත් වෙනවා. එතකොට එහෙනම් තමන්ට අරූප ධානය වඩන්න පුළුවන් විදිහට දාට ආකාසඤ්ඤායතන විඥානඤ්ඤායතන විදිහට තමන්ට අරූප ධාන තත්ත්වය දැනගත්තේ. එහෙනම් ඔක්කොම කරන්න පුළුවන් මේ මනුස්ස ලෝකය. කියන්නේ බුදුහාම මේ මනුස්සයා වරිණා කියලා කිව්වේ සුගතියක් කියලා කිව්වේ ඕක හින්දා. ඒතරම් නිරෝධ වෙලා ඉන්නේ කොහොමද? හ්ම් නිරෝධ වෙලා ආයි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ කොහොමද? කර්මයෙන්ද. කර්ම නැත්නම් ඉවර වෙනවා. කර්මයෙන්ද ප්‍රසාදයෙන්. ඒ පෙර කරපු කර්ම දෙන්න. පෙර කරපු කර්ම විපාක දෙන්න මේක සකස් වෙන වැඩ කරනවා ඉන්න. ඉර්ණිවන් පාඩකම් ඒ කියන්නේ ඒකනේ නිර්වාණ දාත් දෙකක් දෙන්නේ. ස්වපාදිතේ නිර්වාණි අනුපාදිත නිර්වාණි. ස්වපාදිත නිර්වාණය තමයි නිවන් අවබෝධ කරන්නේ. අනුපාදිත නිර්වාණ දාතයෙන් තමයි සියලු ස්කන්ධ ප්‍රාණීන් නිවන් දකින්න. එදින සම්බන්ධයක් නැහැ. එතන බුදු වෙලා එළෙත් නම් එළෙම නතර වෙන්න බෑ. ඇයි? අර පෙර විඤ්ඤාණයට පුරුදු කරපු කර්ම ශක්තියක් තියෙනවා. ඒකට අනුව ආය අරස කලකස් වීම සිදෙනවා. එහෙම නැත්තම් නිරෝධයට ගියපු ගමන් එයා එතනින් එහෙම සම්පූර්ණ කියනවා පාන. බාහමරණට ආයුෂය ඉවරුණා තමයි කර්ම ශක්තිය තියෙන්න පුළුවන්. හ්ම්? කර්ම ඉවර වෙන්නේ නැතිවලා තියෙන්න පුළුවන්. يعني අත්‍යන්ත කර්ම ආයුෂයි ශරීරජය කියලා එතකොට ඒක කොහොමද ඒක තියෙන එක නිරාත් වෙන්න බෑ රහතන් වහන්සේ කෙනෙකුට විතරනේ පුළුවන්න්නේ නිරෝධයට යන්න අනික් කාට නිරෝධයට යන්න පුළුවන්ද බෑ ඒතර අනික් කෙනා දන්නේ නැද්ද යාට කර්මේශය වෙලාද මැරෙන්නේ ආයුෂය වෙලාද මැරෙන්නේ කියලා කොහොමද යා තියෙන්නේ කරන්නේ රහතන් වහන්සේට පුළුවන් ආයු සංකාරය අතරින් ආ හරිද ඒක පුළුවන් රහතන් වහන්සේට විතරයි අනික් කාටවත් බෑ බුදුහාමර ආයු සංස්කාරය දැරිය බුදුහාමර ඕනගෙන තිබ්බා. ආරණාලට ඕනගෙන පුටා මුගලනාවට පුළුවන් ඕනගෙන තිබුණා. සරිතාන ඉන්න තිබ්බා සරිතාන බුදුහාමර කියලා මම පින්නම් පාන යනවා කියලා යන්නේ. යසදරාවත් බලනවා. යසදරා රහත් මෙන්නවාද බලනවා. ඒත් බුදුහාමර කලින් පින්නම් පානවා. බල්ල වෙනවා පාන. එයාට පුළුවන්. ඒ රාතන් අතර කරන්න පුළුවන් ඒවා අනිත් අයට කරන්න බෑ. ඒවල ඉති නෑ ඒක ඔක්කොම වෙන්නේ ඔය විඥාන ක්‍රියාකාරීත්වයත් එක්ක ඒක ක්‍රියාකාරීත්වයක් එන්න විඥානයේ දෙයක් කියලා හිතා ගන්න එහෙම එපා ඒක පට ව්‍යාපෝ තේජ වාගේ යගෙක්කුත් නෙවෙයි ඒක ධාතුවක් තමයි හැබැයි ඒ ධාතුවට අයිති නැති ධාතුවක් තේරෙනවද ඒතරම් ඒකයි වැඩි වැඩි දුර හිතන්න ඕනේ ඔය කිව්ව කාරණා හොම දැනගත්තාම ප්‍රමාණවත් විඥානය ඔවමම වේගයෙන් ක්‍රියාත්මක වෙන අති වේගවත් බලයක්. හරි. එතකොට ඒක ක්‍රියාත්මක වෙන ආකාරයත් සරලව යන්තම් කියලා දෙනවා. ඒක වැඩිදුර හිතන්න යන්න එපා. ඒ ගන්න මන්ට පැටලිලි ගොඩක් ඇති වෙනවා. හරියට තේරුම් ගත්තේ නැත්තම්. මම කියවා විඥානය කියන එක භවාංගය තුලයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර භවාංගය තුල විඥානය ක්‍රියාත්මක වෙනකොට ඒකට බාහිරින් අරමුණ නැහැ. අවසානයේ මොකක් හරි භවාංග වෙන්න කලින් ඇතිවෙච්ච අරමුණත් එක්ක දෙන්නේ. මේ අරමුණේ ඉන්න විඥාණයට බාහිරින් දැඩි අරමුණක් එනකොට මොකද කරන්නේ? ආන් මේ අවස්ථාවේ භවාංගයට මේ විඥාණයෙන් බාහිරින් අරමුණක් තියෙන බව සංවේදනය වෙන ක්‍රියාවලියක් වෙනවා. අන්න එතකොට සිතක් පහළ වෙනවා භවාංග චලනී කියලා කියනවා ඒකට. ඊට පස්සේ භවාංගය චලනය වුණාට භවාංගය ඉවත් වෙන්න විඥාණය වෙනම සිතක් හදා ගන්න වෙනවා. ඒකට කියනවා භවාංග උපච්ඡේදය කියලා. ඊට පස්සේ මේ භවාංග උපච්ඡේද වෙච්ච එක ආයතනය කරා යන්න ඒකෙන් මොකක් හරි පංචද්වාරා වර්ජනය කියලා සිතක් හදනවා. කොහෙද මේ ආයතනයේ මොන අරමුණෙන්ද ආවේ? කොහෙන්ද ආවේ? ඒකට අනුව චක්කු විඥානය නම් ඇහෙන් නම් චක්කු විඥානය කියලා සිතක් හදනවා. කනෙන් නම් සෝත විඥානය කියලා එකක් හිතට යනවා. ඊට පස්සේ ඒ ගත්ත අරමුණ ක්‍රියාත්මක වෙන අරමුණ මොකද්ද කරන්න කියලා තේරුම් කරගන්න සම්පටිච්ඡන කියලා සම්තිරණ කියලා සිත හදනවා. වත්තපන කියලා සිත හදනවා. ඊළඟට ඥාන සිත් හතක් හදනවා. ඔන්න ඔය ඥාන සිත් හත හදන අවස්ථාවේ තමයි අර කිව්ව කර්ම හස් වෙන්නේ. ඥාන සිත් හත හදනකොට මොකද වෙන්නේ? Tamanට මේ ආත්ම භාව විපාක දෙන විදියට එහෙම නැත්නම් ඊළඟ ආත්ම භාව විපාක දෙන විදියට නැත්නම් කවදා හරි විපාක දෙන විදියට කර්ම සකස් වෙන්නේ උමතෙන්. ඔතෙන් විතරයි අපි විනාශ කරන්න පුළුවන් වෙන්නේ මේක. එතෙක් අපිට එකක්වත් වෙනස් කරන්න බෑ ඒක චිත්ත නියාමයක්. ඒ විදිහට සකස් වෙනවා. ඊට පස්සේ ජවන සිත් අත ඇදිලා නැවත තද ආරම්භන වෙලා බවං වෙනවා. ඕම ওই ටික සකස් වෙලා නිමා වෙන්න ඕනි එක දැනීමක් හටගන්න. දැන් තේරෙනවා විඥානීකරණ වැඩි ගොඩක් අද්ද කියලා. තමන් හිතුවට මේ හැහැරලා පේනවා කියලා එහෙම නෑ. ඇහැ අරින්න කලින් ඇහැ අරින්න ඕනේ කියලා සිතක් පහළ වෙලා තියෙනවා. ඒකට අනුව මේ ඇහැ අරීම සඳහා අවශ්‍ය මේ ඇස් පියාට ක්‍රියාත්මක කරන්න ඒකට වෙනම සිත් හදනවා. ඒ සිත් හදලා ඒ ඇහැ ක්‍රියාත්මක කරන්න වෙනම සිත් පරම්පරාවක් හදනවා. ඒක ඇහැ අරිනකොට බාහිරින් දේ රූපයකට වැටෙනවාම ඒ වෙනුවෙන් කරන සිත් ගොඩක් තව හදනවා. ඔය කියන ඔක්කොම සිද්ධ වෙලා තමයි Tamanට එක දෙනීම අකට ගන්න. ඒකයි කිව්වේ මේ මෙහෙම කරනකොට Tamanට නොතේරී විඥානය කෝටි ලක්ෂ වාරයක් වැඩ කළ ඉවරයි. හිතා ගන්න බැහැ. හරි, ඉඳ වැඩි හිතන්න එපා. වැඩි හිතන්න එපා අවුල් වෙනවා. කොහොම හරියට තේරුම් කරගත්තේ නැත්නම්. එහෙනම් තමන්ට තියෙන එතරම් පේනකොට සිතක් කියලා නිකන් හිටියම වැඩි ඉවරයි. හිටියා හිතන්න ගියාම පැටලිලා අබර ගන්නවා ඔක්කොම. එහෙනම් ඕම් අතරින් හතර කරගන්න කියලා බුදුහාමුදුරු කිව්ව එච්චරයි. එතනින් එහාට තේරෙන්නේ නැහැ කාටවත්. එතනින් එහාට බුදුහාමුදුරන්ට හැර වෙන කාටවත් තේරිලා නැහැ. කියන හින්දා මෙහෙම අපිට කියා දෙන්න පුළුවන්. මිසක් ආ ඕක ආයේ කවදාවත් තේරෙන එකක් නෙවෙයි. හරිද? තේරෙනවද? චිත්ත වේදි චිත්ත වේදි කියලා කතා කරාට ඔය එකක්වත් තේරෙන්නේ කාටවත්? මොකෙකටවත් තේරෙන්නේ නැහැ. සාධන වහන්සේලාටවත් තේරිලා තියෙනවා කියලා කොහෙවත් අඳහනන්නේ. එහෙනම් බුදුහාමර කිව්ව නිසා එහෙම වෙන්න ඕනි කියලා අපිට කියන්නේ ඉතින් ඒගොල්ලෝ. එහෙනම් නිකන් වෙන්නේම නැහැ භවංග දෙන විඥානය එතකොට. වැඩ කරන්නේ. අපි ආමුදුරු කියන අඳුර ගන්න. ආමුදුරු කියලා අඳුර ගන්න තමන් කෝටි ලක්ෂයක් තිත් අදලා ඇති. හාමුදුරුවෝ කියලා එකක් Taman දකින්න විදියක් නැහැ. Tamanට හාමුදුරුවෝ කියලා සංඥාවක් පෙර ආපු එකක් තියෙන්න ඕනේ. ඒක පෙර ආපුවත් එක සංසන්දනය කරන්න ඕනේ. ඒ සංසන්දනය කිරීම සඳහා Taman අර ජවන සිත් හදන්න ඕනේ. ඒ ජවන සිත් හදලා ඇති වෙන සිතුවිල්ල ආය පාවිච්චි කරලා ඒ සිතුවිල්ලයි පෙර සිතුවිල්ලයි ඒ දෙකක් අරගෙන ඒක සංසන්දනය කරලා තමයි ආ මේකට හාමුදුරුවෝ කියන නම කියන්නේ කියලා මතක් කරන්නේ. පෙර ආත්ම බලන මේ ආත්මිකත්වයක් වෙන්න පුළුවන්. පෙර ආත්මිකත්ව සිතුවිල්ලක් ඇවිල්ලා මතක් වෙන්න පුළුවන්. එයාට පුචි ළමයි හිටියම මම ඔය කියන්නේ. මොකක්ද කියනවනේ මේ ප්‍රතිච්චක මම යා බණ කියන උන්ගින් මේ ප්‍රතිච්චක මම ඔය කියන ආකාර කේ කියන මේ ප්‍රතිච්චක මම මේක ඔය හොතට සිංහල කතා කරන ඉංග්‍රීසි කතා කරන අය ඉන්නේ. ඉතින් ඔක ආශ්චර්යයක් නෙමෙයි. පෙරපුරුද්දක් දෙක නෑ. ඉතින් බෝසත්ත්වයේ මේ ප්‍රතිච්චක මම ඇවිද්දා කියන්නේ මහලොකු දෙයක් නෙමෙයි. වෙනවා ඔක. විඥානේ පුරුද්දක් එක වෙනවා ඒක. ඒක තුල තමයි ඒකට ස්වභාවය තියෙන්නේ. එහෙනම් දැන් තමන්ට තියෙන වැඩේ ඕම් මොකයි? වෙන වැඩි වැඩි හිතන්න යන්න ඕනේ නැහැ. දැන් තමන් අර ඉස්සලා කරපු විදියටම ওই භාවිතය කරන්න ඕනේ. කොහොමද කරන්නේ? ඇස්සarලා පේනකොටම මොකක්ද ඇති වෙන්නේ? සිතක්. දැන් ඕක ඇතුලේ ගොඩක් සිත් ඇදෙනවා. ඒවා මොකක්වත් හිතන්න එපා. ඒවා හිතා ගන්න බෑ අපිට. හිතන්න උවමනාවකුත් නැහැ. හරිද? ඒ මොකද ඒ එකකින්වත් අපිට අකුසල වෙන්නේ නැහැ. මෙතනින් එහාට හැදෙන ඒවත් එක තමයි අපිට ගණ දෙන්න තියෙන්නේ. හරිද? ඉතින් පේනකොටම සිතක් ඇති වුණා. දැන් කොහොමද ඇති වුනේ? ආන්න එක අඳුර ගන්න. ඇහැට රූපය එකතු වෙලා විඥානයේ ඇහැට එකතු වීම නිසා පෙනීමේ සිට ඇති වෙනවා. ඕන ඔය ටික ගන්න. එතකොට වර්ධින්නේ ආන. තේරුණාද? රහ රූපය විඥානයේ එකතු වීමෙන් පෙනීම නම් වූ සිත හටගන්නවා. විඥානය කියන්නේ සිත එහෙම නෙවෙයි ආ. තේරුණාද? සිත හැදීමේ බලය. සිත හැදීමේ බලයයි විඥානය. රැහෙනකොට සිතක් ඇති වුණා කියලා තමයි මේක අඳුරනවා. දැන් විදර්ශනයක් කරනවා. විශේෂයෙන් හිතන විදර්ශනයේ විශේෂ දැකීමකට යනවා. මොකද්ද මේ ඇහිීම කියන්නේ? කනට ශබ්දේ එකතු වෙලා විඥාන එකතු වීම නිසා ඇතිවෙච්ච සිතයි ඇහිීම කියලා කියන්නේ. එච්චරයි. දැන් තමයි ගඳක් දැනනකොට ඔන්න ඔය අවබෝධය ඉන්න ඕනේ. ගඳක් දැනුණා. ආ ගඳක් දැනුණා කියන්නේ සිතක් ඇති වුණා. කොහොමද ඇති වුනේ? නාහයට. ගන්ධය එකතු වෙලා විඥාන එකතු වීම හේතුවෙන් හටගත්ත ඵලයක් තමයි ගන්ධ දැනීමේ සිත. නේද? දැන් කවදාවත් එහෙම හිතුවද මෙච්චර කාලයක්? ඈ? එහෙම හිතුවද විඥාන විඥාන එක ගහිටියද? පේනකොට ඇහැ රූපේ විඥාන එක දෙලා හිතක් අඩු වුණා කියලා. නෑ, ඒ වුණාටදී තේරෙන්නේද? අමෝවේ භාවිත කරන විඥාන මෙච්චර යක්ඛ විඥාන වල විඥාන කියලා කියනවා. කොහොමද තියෙන්නේ තියෙන්නේ කියලා දන්නේ නැතු. ඒකයි යටපත් කරගන්න පුළුවන්. ඈ? මොකකටවත් ගන්න නිවන යටපත් කරගන්න. යටපත් කරගන්න පුළුවන් විඥානය පුරුදු කරන්න ඕනේ. පුරුදු කළා යටපත් කරන්න පුළුවන්. යටපත් කරන්න විතරයි පුළුවන්. මොකද යටපත් කරන්න? මේ නිවන. හ්ම්. නැති ගන්න පුළුවන්. ආයෙ උපදින්න නැති වෙන්න, නිවන නැති වෙන්න නැති වෙන්න විඥානය පුරුදු කරන්න පුළුවන්. ඒකට මහා විශාල පුරුද්දක් ඕනේ. නීවරණ ඇති වෙන්නේ නැති වෙන්න తాවකාලික පුරුදු කරන්නත් පුළුවන් ස්ථිර වෙන්නත් පුළුවන් දෙකම වෙන්න ඕනේ කෙරෙන්න. හ්ම්. විතර කාල්කාලික යටපත් වෙන්න ඕනේ ඊට පස්සේ තමයි තීර නැති කරන්න පුළුවන්. කරන්න බැලුවානේ මෙතන ඉන්නකොට දැන් එකපාරක් දෙක තුනක් එකපාර දෙක තුනක් කියන්නේ සමාධිය මදි. සමාධිය මදි නිසා සමාධිය පුරුදු කරන්න කියන්නේ සමාධිය හරියට පුරුදු කරලා තිබ්බනම් තමන්ට පුළුවන් එහෙම තියාගෙන ඉන්න. කණේ නම් කණේ තියාගෙන හිටියයි. ඔබ තමයි තමන්ට බණ අහනකොට රහත් වෙනවා කිව්වෝ මොවින්දා එයා බණ අහගෙන හිටියා නම් ඔයා හරියට බණ ඇහුවා නම් මාව පේන්න බෑ. පේනවා කියන්නේ හැට යනවා නේ විඥානේ. ඉතින් බණ හරියට අහගෙන ඉන්නවා නම් තමන් අර ධර්මයේ තුල කියා දෙන විදිහට ඕහිතෝ සෝතං ධම්මං තුනාතේ එහෙම නැත්නම් යොමු කරලා ද සිහියෙන් තමන් බණ අහගෙන හිටියා නම් ඒ කියන්නේ සිහිය යොමු කරලා තිබ්බනම් කනට තමන්ට පේන්න විදියක් නැහැ. පේන්න බෑ. කොහොමද වෙන්නේ? ආන් එහෙම බණ ආපුවා rahat වෙනවා. ස්වාමීන් වහන්සේ අපෝ කියන්නේ ඒක දැන් කියමු මේ මේ මේ දැන් ස්වාමීන් වහන්සේ මේ පිටියේ කියපු බණ. ඉතින් ලැප් එකෙන් ඔන් කරලා අහනවා නම් අහන් ඉන්න වෙලාවේ අහන් ඉන්න වෙලාවේ පේන්නත් බෑ, ගඳ දැනෙන්නත් බෑ, රස දැනෙන්නත් බෑ, ස්පර්ශ දැනෙන්නත් බෑ. අමන්න. ඇහෙන විතර වෙන්න ඕනේ. ඒක සමාධියට ඇවිල්ලා හුවනම් හරි. හ්ම්. එහෙම තමයි අහන්න කියන්නේ. එහෙනම් තමයි බණ අහන්න කියන්නේ. එහෙම හුවනම් හරියට. එහෙම ආවට සමාධිය සමාධියට ආවම එතකොට ඒකත් ඇහෙන්නේ නැතු වෙනවා. ඒකත් ඇහෙන්නේ නැතු කියලා අන්තිමට මම හරියට ඇහුණා නම් ඒක හරියට ඇහුණා නම් ඒක අහගෙන ඉන්න පුළුවන්. හරිද? ඒක හරියට ආගෙන හිටියා නම් එහෙම වෙන්න පුළුවන්. ඒකේ පුරුද්දක් කරලා බෑ. හ්ම්? ඒක පුරුද්දක් කරලා බෑ. මේ මේ අනේකන එතකොට අඩු ගන්න අරකට කන්න. පුළුවන් පුළුවන්. එහෙම පොත කරලා පුළුවන් ඉතින් බුදු වර්ගයේ බණ අහගෙන ඉන්න කියලා. බෑ ආසාව ඇති වෙනවා පුරුදු කරලා බෑ. දැන් ආතාවේ තියෙන පුරුදු වෙලාවට ඔය දේ වෙනවා තමයි. සමහරවිට හොඳට කැමැති ආසා කරන අපේ දේ මුරුප ආයෙනේ මොකක් හරි චිත්තපඩයක් හරි මොකක් හරි බල බල ආයෙනේ කවුරු හරි මොනවා හරි කියලා ගියා දන්නේ නැහැ. අයියේ අරකට එකකට ආවට දෙන්නේ. හැබැයි එතකොට ආසාවන් එක කරනවා. එතකොට තමයි නීවර නැති වෙන්නේ. හරිද? මනට ආසාවක් වෙලා බෑ. එහෙම හරියන්නේ. ඔව් බොඩි ගාඩ් අර කාටුන් එකක් දාලා උට කටේ මොනවා යුවත් මොකක් ඉල්ල දාන. උට ගන්න. ඇයි? ඒ උට ගන්න නෑනේ අර වර්ග තියා බලන්නේ. එළවලු ගන්න නෑනේ. ඒක තමයි සබයි. හරිද? ඒක තමයි හැටි. ඒක තමයි දොස්තරලා එම කරන්නේ අර බොඩි වලට ඉන්ජෙක්ෂන් ගන්න ගියාම ආ බබා මේ ෂෝක් එකක් කියලා අර චුග්ගල ඇනලා දානවා. උඩ දාන්නේ. <laughs> ඇයි වෙන දැනක ඉන්නේ 100 වෙන දැනක ඉන්නේ. අපිට දැන් සමාධිය තියෙන ඒගොල්ලන් හරි පොඩි පොඩි කාලෙන් සාමාන්‍ය සමාධිය නෑ සමාධිය තියෙනව නෙවෙයි එයාගේ සිත කෙලසීම වැටේලා නෑ ප්‍රබස්තර ඉඳන් මේකේ චිත්තංකල බුදුහාම කියන මේ සිතට ඔය කියන ආකාරයෙන් අකුසල ධර්මතා එකතු වෙලා නැති නිසා එයාට පහසුවෙන් එකඟ කරන්න පුළුවන්. ඒක වෙනවා එයාට. ඒ කාරණාවක් තුළ ඉන්න පුළුවන් එයාට. නමුත් වෙලා තියෙන්නේ අපි ඒවට අකුසල ධර්මතා දානවා. ඒකද මම කියේ පුජිකාලේ නම් මේක මහාන කරලා පුජිකාලේ නම් දැනෙන්නේ ඒකයි මනේ rahat වෙනවා. හරි තැනක තියාගෙන ඉතියොත්. ඒක ඔය අකුසල අන්තිම දාණයම නෙතියෙත්. පිටින් දාපා දෙන්නේ ඔක්කොම. බොරු සංඥා. එහෙනම් දැන් කරන් තියෙන වැඩේ මොකද්ද? ඔන්නක අඳුරන්න ඕන. කොහොමද අඳුරන්නේ? තමන්න දැනීමට ගන්නකොට දැනීම සිතක් කියන එක තමයි තේරලා තියෙන්න ඕනේ. දැන් සිත ඇති වෙන්නේ කොහොමද කියන එක තමයි ඔය පරීක්ෂා කරන්නේ. සිත ඇති වෙන්නේ කාරණා තුනක් ආවම තියෙනවා. අනිත්‍යතාව වදාලා දැන් බවං ප්‍රසාද රූපේ ඕනේ. ඉතින් ඒක ඔක්කොම කතා කරන්න ඕනේ. දැන් පෙනීම හට ගන්න ඕනේ. ඉතින් ප්‍රසාදේ තියෙන්න ඕනේ කියලා Tamanට අවබෝධය තියෙන්න ඕනේ. ඒ ප්‍රසාද රූපයෙන් යුක්ත වෙන්න ඕනේ. ඇහැ තියෙන්න ඕනේ. බාහිරින් රූපය එකතු වෙන්න ඕනේ. විඥානය එකතු වෙන්න ඕනේ. එතකොටයි යෝග වෙන්නේ. ඒක ඇතුළෙත් වැඩ ගොඩක් කරනවා. ඒක ඔක්කොම හිතන්න ඕනේ. තමා සරලව රූපංගුවක් කියලා කියන එක බුදුහාමර සූත්‍රය ඇතුළේ පැහැදිලි කරේ. චක්කුච්ච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති තුන එකතු වීමෙන් එතන හරිය සිද්ධ වෙනවා. ප්‍රශ්න දෙකක් තියෙනවා එකක් මේ දැන් අපි කියමුකෝ මේ දැන් ඔය ඉඩත් එක්ස්පීරියන්ස් වල ඔටෝපඩ් එක්ස්පීරියන්ස් වල කියන මොනසෝ ඊට පස්සේ කියලා තියෙනවා මම මේක මෙච්ච දේවල් ඔක්කොම මේ විතර දැක්කා. ඒකට ඔය දකින්නේ අපි දකින්න ශබ්ද රූපම නෙමෙයි නේද? මොකද ඒවා යා වෙනම කයක ඉන්නේ. එතකොට එතන තියෙන ශබ්ද රූප හරි ඇහෙන දේවල් ආලෝක හරි මොකක්ද එතනදී? කියන්නේ එතන දැකීම වෙන්නේ කොහොමද? එතන ඇසීම වෙන්නේ කොහොමද? ඒක ඇත්තටම යා සුගම මේ වගේ කයක් හදාගන්න. හරි වුණාට අරමු අපිට අපි අපිට ඇහෙනවා, පේනවා, ශරීරයේ සියුම් වෙනකොට එයාට වැඩියෙන් දැනෙනවද නැද්ද? අපිට ඇහෙන සීමාව බර බර බර එකක් එහෙම නැත්නම් අඩු සීමාවක් ඊට වඩා සීමාව අඩු කෙනාට වැඩියෙන් ඇහෙනවද නැද්ද? ඒ කියන්නේ සෙන්සිටිව් වැඩි දෙයකට අර ලොකු සද්දෙත් සෙන්සිටිව් වෙනවා පොඩි සද්දෙත් සෙන්සිටිව් වෙනවද නැද්ද? හා එතකොට එයාගේ ඉන්ද්‍රියන් සුකම වෙනවා ඔය කියන ආකාරයෙන් ඔය தත්ත්වයටපත් වෙනකොට. දැන් දැන් අපිට නැති වුණාට പ്രേතයාට අපේ හිතේ තියෙනවා දෙයයන්ට ස්වභාවයෙන් අපි හිතන දේ පවා දෙයියෝ දන්නවා. ඇයි? එයාගේ ආයතන සුකම වෙනකොට අපි හිතන්නේ දැඩි දෙයක්, කියන්නේ බරයි අපේ අරමුණු, ඒ අරමුණත් එයාට තේරෙනවා, සියුම් එකක් තේරෙනවා. හරිද කිලේ? ඒනට දැන් එයාගේ කාය වුණාට අර කියන්නේ අපි සාමාන්‍ය අපිට ගාණය කරන්න බෑ. ඒ කියන්නේ අපේ කියන්නේ සාමාන්‍ය සතර සතරමා බලු භූතයන්, ඒ කියන්නේ සතරමා ධාතුනාට හ්ම් ඉතාලම සියුම් මේ උනාට සාමාන්‍ය අපි දකින්න ආලෝකයෙන් හරි ශබ්ද තරංග එතන ගියාට ඒක දැනගන්න පුළුවන් වුණාට එයාගේ කය ඒකෙන් වෙනස් වෙනස් කියන්නේ අපිට අපේ ශරීරයට වඩා වෙනස් නමුත් මේ වගේ ඇහක් මේ වගේ කනක් නෙවෙයි නමුත් ඒකට ගෝචර කරන්න පුළුවන් අපිට ස්වාමීනාත් ඒකට ඒ සුනාමි වගේ නේද සත්තු වෙන්නේ ඒගොල්ලන්ට තියෙන ඊට වැඩිය සියුම් සද්ද අහන්න පුළුවන් ශක්තිය ඔව් එයාට එහෙම සංවේදන භාවයක් දෙනවා උන්ට අපේ නැතුවට එයාට දෙනවා අනිත් ප්‍රශ්න හඳුනන්නේ මේ මේක මම දැන් අහපු දෙයක් නේ. ඔය තායිලන්තේ හඳුරන්නේ කියලා හිටියද දැන් එයා කියන්නේ එයාට මේ පොඩි කාලේ හය පන්තිදී ඉස්කෝලේ දාපුවාම අර ඉස්සෙල්ලා ඉගෙන ගන්න බැරුව අවුරුදු 3ක් ෆේල් වෙලා ඊට පස්සේ ඒ කියන්නේ කිසිම දෙයක් ඔළුවේ හිටින්නේ නැහැ. ඊට පස්සේ මහාන කරපුවාම මහාන අනුමානේ කිසිම දෙයක් ගාතාවක්වත් මතේ දැනෙන්නේ නැහැ. හාමුදුරුවෝ අන්තිමට ආරණ්‍යයකට ආවා. ආරණ්‍යයේදී අපි භාවනා කරනකොටම හොඳට කරලා කියන රහත් වෙලා කියලා කියන්නේ ඒතකොට එයාට පුළුවන් එයාට මේක ගාතාවක් කියන්න බෑ. මොකක් හරි අවස්ථාවකදී කියන්න ඕනොත් දැන් පෙර ජීවිතය මතක් කරලා කියන්නේ කියලා කියන. ඒක එහෙම වෙන්නේ කොහොමද? ඒක කියන්නට බැරි ඒක. කුබේනි ආසන්න ඥානෙ පාලනා පෙර ආත්ම කරපු දෙයක් නෙවෙයි. ඒකට මතකයක් තියාගන්න බැරි ඒ එයාට අර එයාට මේ ආකාරයට මොලේ ක්‍රියා පිටල් නැහැ. මොකක් හරි පෙර අකුසල කර්මයක් වෙන්නේ. ඒ චුල්ලපන්ත කහමුදුරත් මතක තිබුණේ නැහැ කියලා කියන්නේ. පෙර කර්මයට වෙන්නේ. චුල්ලපන්ත කහමුදුර පෙර ආත්ම භාවයේ තමන් ගුරුවරයෙක් වෙලා හිටපු කාලේ ඉගෙන ගන්න දක්ෂ නැති කෙනෙකුට විහිළු කරලා එයා ඒ කියන ආකාරයෙන් ගුරුවරයාගේ වෛරයක් ඇති කරගෙන එයා ඉගෙන ගන්න එක නතර කරනවා. ඒ කරපු කර්මයේ විපාකයේ හැටියට පිළිපන්ත කවුන්ටර් මත වෙලිමයි. මන ආතනෙ වැඩෙන්නේ නැහැ විදියට. දතෙල්ලන්නේ මේ ලෝකේ හැටි. ඒක තමයි මේ කියන්නේ. Tamanට නොතේරුණාට මේ අසුරු සනකදී ඇති වෙන සිත් ටික Tamanට නැවත භවයේ ඇති කරන්න හේතු වෙලා ඉවරයි. අනන්ත සිත් අටගෙන ඉවරයි වෙලා යනවා. ඒ තමයි ඔක තියෙන භයානකම. හරිද? නායකව ලබන්න මතකේ බලපන්න. මේ කියන දේ තේරෙනවා කියන එක විතරයි ඕන. තේරිලා ඒ විදිහට අඳුරනවා කියන හැකියාව තියෙනවා නම් එයාට මතකේ කියන එකක් හදලා නැහැ. නමුත් මතකේ තියෙනකොට මේ අවස්ථාවේදී අවශ්‍ය වෙන ධර්ම ඥානය ධර්ම දැනුම පාවිච්චි කරන්න. එහෙම වුණේ. ඒ වෙලාවට ඒ දේ පිළිබඳව අඳුරලා වාසය කරන එක විතරයි බුදුහාම පෙර දේවල් එක සංසන්දනය කරනවා කියන්නේ තමන් අලුතෙන් දේවල් සකස් කරනවා. ඒක කරන්නේ නෙවෙයි බුදුහාම කිව්වේ ඒ වෙලෙට ඒ වෙලෙට ඒ ඇතින දැනීදීම ඇතින தත්ත්ව පිළිබඳ අඳුර අඳුර වාසය කරන්න බැරයි වෙන්නේ. දැන් ගන්නවනේ පේන මොකද සිතක් කලේත් ඔය එතන ඉවරයි. එතන ඊට හිතන්න මතක් කර කර ඉන්න දෙයක් නෑ. අමුතෙන් ආය මෙහෙම එකක් මෙහෙම එකක් මෙහෙම එකක් කියලා ඔක් කරන්න යන්නේ. තමන්ට මෙතනදි කියා දෙන්නේ ඒකයි. කියා දෙන්නේ මේ தත්ත්ව පිළිබඳ මූලික අවබෝධය ඇති කරගන්න. ඊට පස්සේ ආය හිතන්න දෙයක් නෑ ඒක. මතක් කර කර ඉන්න දෙයක් නෑ. ඊට පස්සේ යන්නේ පාවිච්චි කරන්න ඒක. එහෙනම් ඒක තමයි ඒක. පාවිච්චි භාවිතා කරනකොට මතකේ නෙවෙයි ඒක භාවිතයට ඇවිල්ලා ඒක පුරුද්ද බවට පත් වෙනවා. දැන් වාහනයක් මුලින්ම එලවන්න පුරුදු වෙනකොට බ්‍රේක් ගහන්න ඕනි කියලා ඒක මතක් කරලා කරන්න ඕනි. කියන්න ඕනි නැත්නම් අර ඩ්‍රයිවිං උගන්නන එක නා. මම බ්‍රේක් ගහන්න දැන් හරවන්න දැන් ලයිට් සිග්නල් දාන්න ඕක කරන්න කියලා. දැන් ඔක කාලයක් කියලා පුරුදු වෙච්චාම පුරුදු වෙච්චාම මොකද වෙන්නේ? අමුතේ මතක් කරන්න කියලා ගන්න. එතකොට පුරුද්දක් විදියට හරවනකොට සිග්නල් එක වැටෙනවා. වැටෙනවා. හිත පුරුදු කරලා මොනවද වෙන්නේ හිතෙන් ඔක්කොම කරන්න ඕනේ. හිත තමයි පුරුදු කරන්නේ. හිතගෙන මොකක් පුරුදු කරන්නේ? ඒක කරනකොට කරනකොට කරනකොට හිතටම ඒක පුරුදු වෙලා යනවා. දැන් ඒක තමයි. දැන් පුංචි කාලේ තමන්ගේ ඉපදිලා මේ මාතයක් දැකනකොට මේකට කෝපය කියන්න පුළුවන්. ඈ? දැන් දැක්කම කෝපය කියන්නේ කොහොමද? දැන් බුරුද්ද ඇදලා තියෙනවා. ඒක තමයි කරන්නේ. ඔක අනිත් පැත්තට පුරුදු කරන්න ඕනේ දැන්. ඔක තතර මාමුදිය, තතර මාමුදිය, තතර මාමුදිය හරි ඉච්චා තියෙන නැති නේ. අනිත්‍යතාවයට ඇවිත් ඒක. ඕක මේ වෙලේ ඇදෙලා නැති වෙන නම් දුක ධර්මතාවය කියලා ආන්නේ වඳුරා. ඒතර ඔක පුරුද්දක් වෙච්ච දාට වැඩිදී. පුරුද්දක් වෙච්ච දාට කොම්පේන්ට් ගන්න අය ඉතින් එතකොට ඉතින් එයාට ලෝකයේ ආය ජීවත් වීම වුණා නැති. බරුද්ද කියන එකෙන් කරපු දෙයකින් නේද? කරපු දෙයකින්. එතකොට දැන් අපි හිතමු භාවනා සමාධිය වඩාගෙන යනකොට අපි කොහොම කරන්නේ විතර කරි බාහිර වල අපිට මේක අලුත් අත්දැකීමක්. එතකොට දැන් මොකද කරන්න ඕනේ? හ්ම්. ඒ වෙලාවේ තමයි මොකද කරන්න ඕනේ? ඒක දැන් මම කිව්වේ ඒ වෙලාවේ තමයි ඒකක් දැනීමක්. දැනීම කියන්නේ සිතක් සිතක් බව දැකලා ඒකත් අතාරින්න. එතකොට තමයි සිත පවතිීමේ ඌමනාව නැති වෙන්නේ. සමාධිය හරි ගමන්නේ ඒක තුළ හිතියොත් හිතියොත් ආයෙත් උපදිනවා. උපදීම නතර කරන්න නම් ඇති වෙන දැනීමේ තියෙන අනිත්‍යතාව, දුක්ඛතාව, අනාත්මතාව දකින්න. එතකොට නැති වෙනවා. එදා මේ කියන්නේ දැනෙන දේවල් යනු සිතක්. සිතේ ස්වභාවය හටගත ගැනීම නැති වෙන එක. එහෙනම් ඒක වෙනුවෙන් තමන් අමුතුවෙන් කර්ම සකස් කරලා වැඩක් නැහැ. එහෙනම් සමාධිය කියන්නේ තිතක්. සමාධි සිත. එහෙනම් ඒකත් ඇති නැති වෙන එකක්. එහෙනම් ඒක තුලත් වාසය කරලා ඇති වැඩක් නැහැ. ඒකත් අනිත්‍යතාව දකිනකොට තමයි නිරෝධ වෙන්නේ. එහෙනම් විඥාණයට පිටකට දැනක් නැති එක. හිත මේ කරන්නේ විඥාණයට පිළිටන්න තැනක් නැති කරනවා. එතකොට හරි. කමඨාන් කෙලකට ලබා ගන්න. හ්ම්? කමඨාන් කියලා ලබා ගන්න මම කිව්වා ඒ පියවර වලට අවශ්‍ය කරනවා. ඉදිරි පියවර කියන්නේ ඒක තමයි. කමඨාන් කියන්නේ කල යුත්ත දැනගන්න. ඒ වෙලේට කරන්න තියෙන්නේ මොකද්ද කියලා අහලා දැනගන්න. ඉතින් ඒක වෙච්චාම ලියා දෙන්න පුළුවන්. මම දැන් මේක කරන්න කියලා. ඒක වෙච්චාම කියලා දෙන්න. ඒක තමයි කමඨාන් දෙනවා කියන්නේ. කල යුත්ත කියලා දෙනවා. ඒක වුණාම මේක කරන්න කියලා කියනවා. මේ ගුණා මේ කරන්න කියලා කියනවා. ඔව් නැවත වැඩිනම් අපිට අර දැන් විඥාන අර අරුපතලේ එතනදී පොඩි රූපයක් කියන්නේ රූපන්නේ කියන්නේ රූපයක් අල්ල ගන්න විඥානයේ පුරුදු වුණා. විඥාන විඥානේ පුරුදු කරන්නේ ඒකටනේ. රූපයක් හදාගෙන ඉන්නේ. විඥානේ විතරක් නෙමෙයි. අරූප භ්‍රම ලෝක තලය කියලා කියන්නේ අරූප කියන්නේ මොකද්ද? සිත විසින් අරූප තත්ත්වයක් ගොඩනගා ගන්න. ඒතර සිතට පවතින සිත සකස් වෙන්න රූපයක් ඕනේ. ඒ රූපය අසුරු කරගෙන නෑ මොකද්ද කියන්නේ අරූප තත්ත්වයක් සිතින් මවාගෙන ඉන්න අය. එච්චරයි ගන්න. ඒ කියන්නේ ආකාස සංඥාදි කියන්නේ ආකාශය කියන ස්වභාවය කියලා ආකාශය කියන මේ ධාතු වලින් තොර ස්වභාවයක් තියෙනවා කියලා යා ඒ தত্ত্বය ගැන මෙනි කර කර මෙනි කර කර මෙනි කර කර ඉන්නවා. හිතෙන් හදාගන්නේ ඔක්කොම හිතෙන් හදාගත්තේ. හිත නැත්තම්. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එද මිනිස්සු හිතාගෙන ඉන්නේ අරූප ධානයත් එක ඒකට රූපයක් නැහැ කියලා. ඔය වැරදිදී අකිතරයි. අරූප බ්‍රහ්ම ලෝකතලේ ගම එයා හිතන රූප නැහැ කියලා. රූප නැහැ නේද? ඒ අරූප ලෝක බබදල එයාට රූප පාවිච්චි කිරීම උවමනාවක් නැහැ. මොකද එයා අරූප තත්ත්වය ගැන හිතෙන් හිත හිතා ඉන්නේ කියලා ඒක. ඔය බ්‍රහ්ම ලෝක තලවල යටි එක උන් ওই මැටි පිළි තිබ්බාගේ ඔය තැන් තැන් වල ඉන්නවා. බ්‍රහ්ම ලෝක වල. එන්නේ කල්ප ගානක් ඔය මැටි ගුලිය වගේ ඉන්න. ඒ බ්‍රහ්ම ලෝකේ හිටියත් පෙරියත වෙන්න වෙන්න පුළුවන්. එහෙනම් කමන්නේ ඕන ගිහලා ඉන්නේ. එහෙනම් වැඩි වැඩක් නැති නිසා බුදුහාරකේ නිවන් දකින්නේ. අල්ප ගානක් හිටියත් ඔබ තමයි වෙන්නේ. හරිද? ඉතින් ඔබ තමයි ඉඳලා කෙලිම ප්‍රේත ලෝකෙකට යන්නේ. ඒ කියන්නේ දැන් අහලා තියෙනවා කෙලිම මනුස්ස තලයකට තමයි ඊළඟට આવොත් එන්නේ කියලා. කොහොමද කියන්නේ? දන්නේ නැහැ ඒක මම අහලා දෙ. කොහොමද කියන්නේ? එයාට කුසලයේ විපාක දෙල ඉවර වෙනට ඊළඟ විපාක දෙන්න තියෙන අකුසල. ඊළඟ නැති වෙන චිත්තේ කවුද දන්නේ? ඒකට ධානාසිතකින්නේ මෙයාලට එතකොට හම්බුනේ එයාගේ ප්‍රති එයාගේ ප්‍රතිසන්දි වෙද්දී එයාට එන්නේ ඒ වගේ සිතක්. හරි කුසල සිතක් ආවා. දැන් ඒ ආවෘතෙන් කුසල් කරගන්නවද එහෙම? නෑ. අර කුසලයේ තුලම ඉන්නවා. මොකද අලුතෙන් කුසල් කරන්න හරි අකුසල් කරන්න හරි එයාට බාහින් බාහිරින් අරමුණ නැහැනේ. බාහිරින් අරමුණ ගන්නෑ එයා. හරිද? ඒතර අර කුසල චිත්තයෙන් පාත්තල පාත්තල කල්ප ගානක් ඉන්නවා. පොඩි කාලේ කල්ප ගානක් ඉන්නවා. ඒක බලේ. හරිද? ඒ කල්ප ගානක් ඇදලා ඇදලා ඊළඟ විපාක දෙන්න තියෙන්නේ මොකද්ද එතකොට? මොකක් හරි අකුසලයක් හරි වෙන්න පුළුවන්. කියන්න බෑ අපිට ඒක. අපිට කියන්න බෑ මෙහෙම කියලා. හරි. දැන් බ්‍රහ්ම ලෝකෙට යන්න නම් මරණන් පස්සේ ඒ ධානවල ඉඳලාම එහෙම මරන්න ධාන සත්‍යයේ ඉඳලා මරණයටපත් වුණොත් විතරයි බ්‍රහ්ම ලෝකේ යන්නේ. එහෙනම් මේ ධාන වැඩුව කියලා බ්‍රහ්ම ලෝකේ යන්නේ නැහැ. මම හිතන්නේ බ්‍රහ්ම ලෝකේ කියලා ඔක්කොම. ඒක මොකද? ඒක උපාදාන කරගන්න ඕනේ. බලන කරගන්නවා කියන්නේ මේක හොඳයි කියලා හිතාගෙන ඉන්නවා ඒකයි වෙලා තියෙන්නේ. මේ ධානය වඩාගෙන ධානය හොඳයි කියලා ඒක තුල ඉඳගෙන ඉඳගෙන ඉඳගෙන ඒකම පුරුදු කර කර කර කර ඉඳලා ඒකම ඉන්නකොට මැරලා යනවා. එතකොට ඉතින් මම බ්‍රහ්මලෝ කියන්නේ. එහෙම නැතු මේ ධානය වඩලා හිටගෙන ඉන්නේ ඉතින් අර ධාන ශක්තිය තිබ්බ එහෙනම් දෙව්දත්තරත් යන්න බෑ බ්‍රහ්මලෝකේ. දෙව්දත්තර දීපණ යුද්ධපපිය. දෙව්දත්තර වතුරේ ඇවිදලා එහෙම නැත්නම් ගිනි ගොඩවල් පෙන්නලා වතුරේ කිමිදිලා පොළව ඇතුළට ගිලා බහැලා ඔහොම කරලා තමයි අජාතත් රජු රාවට ගත්තා. හැබැයි අපායයි. ඊයන් පස්සේ නැතු කියන්නේ. ඉතින් පස්සේ නැතුයි අයියා අර කකුල කර්ම කරපොන නැති වෙලා යනවා. රාගේ පටිගේ වැඩි වෙනකොට දී තමයි රාගේ පටිගේ වැඩි වෙනවා කියන්නේ මොකක්ද වෙන්නේ? නීවර මත වෙනවා නීවර මත වෙනවා ධානය බල නැති. ඇත්තටම පොළොව කනාට නෙමෙයි යනවා. ඒ වගේ. ඔව් යනවා යනවා. කර කර ඉන්නකෝ බලන්න. යනවා. පොළොව පැලනගේ මහදේව පොළොව පැලනගෙන ඔය කියන ආකාරයෙන්. ඔව් දන්නේ දැන් මේ වෙලාවත් ඔය ගම් මොකක් හරි වෙලා පොළොව පැලනගෙන පොළොව කම්පාගෙන ඔය භූමි කම්පාවක් වගේ වෙලා ඒත් පිටියක් ආපු ගමන් පොළොව පලාගෙන ඒක ඇතුළේ මම අරගෙන ඉන්නේ. අපිට කයිතර විදියට අපි මවාගෙන ඉන්නේ පොළොව පලාගෙන කොහොමද යනවා තමයි සතාව මේ සිතුවි මට එකක් තේරුණා සිතුවිලි මොනසේ කියවනේ දැන් එකක් මේ රූප ධර්මතාවයක් කියලා. හලෝ. ඒක කොහොමද කියන්නේ අපි මොනවද කියන්නේ හැමදාම අපි එක දෙයක් හරි දිනනවා අපිට කියන්න පුළුවන් එකකින් එක සුද්දාෂ්ටක වලින් හැදලා තියෙන දැන් තරු කොහොමද කරන්නේ තරුවක් ගත්තොත් අපිට වර්ණය නිසා එහෙම කියන්න පුළුවන්. දැන් සිතුවිලි වලින් අපි මොකක්ද කොහොමද කියන්නේ? ඒක තමයි මම කියන්නේ ඉන්ස්ට සමාධිමත් කරන්නේ ඒක උත්තර දුන්නට හරියන්නේ නැහැ කියලා මම කිව්වේ. හොඳ විදිහට සමාධිමත් කරගෙන ඉන්න. එතකොට තමන්ට ওই සිතුවිලි පේන්න පටන් ගන්නවා. ඒක තාම තමන්ට සුකම දේවල් අඳුරන තාම තේරෙන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. මම ඊයේ කිවි. සිතුවිලි ඇවිල්ලා මොලේ වැදෙනවා කියලා තමන්ට තේරෙයි. තමන් හොඳට සමාධි බලයේ ඉඳලා ඉඳලා ඉඳලා තමන් ඔය කියන ආකාරයෙන් අනිමිත්තතාවයට ආවට තමන්ට තේරෙයි. තමන්ට ඕන අලුතෙන් නිමිත්තක් පටන් ගන්නකොට එවනම් අරමුණක් එන්න පටන් ගන්නකොට තමන්ට තේරෙයි. ඇවිල්ලා වැදෙනවා කියලා. හරිද? අනේ වැඩිච්චාම ඇහෙනවා කියලා තමයි තේරෙනවා කියලා ආන් යෝගේ තේරෙන්න ගන්නවා. ඒක මම කියන්නේ මම කියනවා ප්‍රායෝගික වැඩ කියන්නේ. ඒවා තේරෙන්නේ නැහැ ඔයාලට ප්‍රායෝගික ඒ අත්දැකීම් නැති ඉන්නවා. ඔබන් මේකේ තියෙන බුද්ධාගමේ ප්‍රශ්නේ එක. මට ඇදිච්ච මම කිව්වට ඔයාට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් ඔයා ඒ තත්ත්වයට ඇවිල්ලා නැති ඉන්නවා. බුදුහාමුදුරුවෝ ප්‍රේතය අසුරය දැකලා බුදුහාමුදුරුවෝ කවදාවත් කියන්නේ නැහැ. එහෙනම් එක අවස්ථාවක ලක්කන ආමරෝයි මුගලන් ආමරෝයි ඔය දෙන ආකාරයෙන් පරතේ ඉඳලා එනකොට මහා පෙරේතයෙක් දැකලා ඇවිල්ලා මෙන්න මෙහෙම සභාව ඉදිරියේ කියනවා බුදුහාරු මේ මේ පෙරේතයෙක් මම දැක්ක මහා පිරිදු පුදුමාකාර පෙරේතලා ප්‍රේත තත්ත්වයක යා මෙන්න මෙහෙම අඳින්නයි කියලා බුදුහාරු විස්තර කරනවා බුදුහාරු තාන් ඒ වෙලේ කියනවා මාත්‍රෝක දැක්කා කවුරු හරි තවත් කියන එකක් තමයි මාත්‍රිට නැත්තම් මේවා විස්තර කරන්නේ කවුරු කියලා ඕකම මොකයි තන දෙන්න පාටනේ මට කිව්ව හැටි කිව්වට කාට තේරෙන්නේ නැහැ. ඔයාලට පිළිගන්නේ නැහැ. හේතුව ඔයාලට ඒ தත්ත්වය තමයි තේරෙන්නේ. මොකයි දෙන්නේ වැඩි? තමන් එන මේ කියන ඒවා පිළිගන්න එපා ඇත්තටම තමන් කරන්න. මේ කියන වැඩ කරන්නකො සමාධි වඩන්නකො දවසකට පැය 7ක් 8ක් විතර. එතකොට ඔබ තේරෙන්නේ නැහැ. මේ පැය භාගයක් දෙයක් නැහැ නෙමෙයි මම කියන්නේ. දවසකට අකණ්ඩව හෙල්ලෙන්නේ නැතුව පැය 7 8ක් විතර එක දැනක ඉඳගෙන කරන්නකො බලන්න වැඩි. වෙනවන්නේ නැද්ද කියලා බලන්න. වෙනවා. වෙන ඉන්න කියන්නේ. එතකොට ඔය කතාවකුත් නැහැ. දැන්පත් වෙලා නිකාම වයි වෙලා නිකන් එනවා. ඔක තේරිච්චට පස්සේ කරන් දෙන්නේ නැහැ ඒක. ඊළඟට එයා තර්ක කරන් දෙන්නේ නැහැ. අතනවාදලා ගැටියෙත් නැහැ. එයා වගේ කියලා තේරිලා බණ තේරිලා ඉවර වෙනකොට එයාට තර්ක කරන්න ඉතුරු වෙච්ච දෙයක් නැහැ. ඔය තර්ක කරන්නේ මේ ඇයි? තාම තමන් ප්‍රායෝගික අත්දැකීම ඇති. දැන් පොඩි කාලේ ළමයි මොකක් හරි වැඩක් කරන්න ගියාම 1000ක් දේවල් අහන්නේ ඇයි? ඒක කරන හැටි දන්නේ නැහැ නේ. අද අම්මා මේක කොහොමද දන්නේ? අර කරන්නේ කොහොමද? මේක කරන්නේ කොහොමද? මේක කරන්නේ කොහොමද? අරකයි මේකයි ඔක්කොම කියන්නේ. ඒක කරලා දැනගත්තට පස්සේ ආයෙත් යන්නේ. අන් ප්‍රශ්නේ හැටයි. ඒකල දන්නවා. හරිද? එහෙනම් මේවා ඔක්කොම ප්‍රායෝගිකව Tamanට අවබෝධ කරගන්න තියෙනවා. දැන් මේ න්‍යායික වශයෙන් ශාස්ත්‍රීය දැනුමක් විතරයි Tamanට මේකෙන් ලැබෙන්නේ. මේ මහා ගන්නකොට. ඒකත් ඉතින් හරියට ඒ ශාස්ත්‍රීය අවබෝධය නැතුව තමන් ඔය පරිේශණය කරන්න ගියට කාදා ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ හරියට. මොකද ඇයි? තමන් වෙන වෙන වෙන ආකාරයක මාර්ගයකනේ යන්නේ. න්‍යායක දැනීම වැරදි තමන්. ඒතර වැරදි වුණාම තමන්ට ප්‍රායෝගිකව කාදා සාර්ථක ප්‍රතිඵලයක් උත්තරයක් හම්බෙන්නේ නැහැ. එහෙනම් මේ මේ කියන විදිහට පරිේශණය කර කර ආයිඩියෝ ප්‍රතිඵල හම්බෙන්නේ. හරි. දවසකට පැය 7ක් 8ක් විතර කරලා තව හතක් අටක් විතර එල්ලෙන්නේ නැතුව බුදියන් නැතුව ඉන්නවා. නැත්නම් ඔය බුදි බුදි හිටියට එහෙම කරන්න හම්බෙන්නේ නැහැ. ස්වාමිනාදේකට මොනාරි තව හතක් අටක් කියන්නේ දවසෙන් හත තුනෙන් පංගුවයි. පැය 24ක් දවසකට තියෙනවා. පැය 24ෙන් තමන් කරන්නේ පැය 24ෙන් පැය 8ක් කියන්නේ එතකොට ඉතුරු පැය 10ෙන් මොනවද කරන්නේ? වඩා උචිත වෙලාවක් තියෙනවා. අකුසල හදන එක. උචිත වෙලාවක්. උචිත වෙලාවක් නැහැ. භාවනා කරන්න හිතන වෙලාව තමයි උචිතම වෙලාව. හිතෙන්නේ කොයි වෙලේද ඒ වෙලේ කරනවා. කුසිත වෙලා කියලා වෙන එකක් නෑ. පහසු වෙලාව කියලා එකක් බුදුහාමර කියනවා තමයි නිින්දේ නැගිට වෙලාවට. ඒක ඉතින් කම්මැලි කම් කුතිය ගත්තාම ඒක තේරෙන්නේ නෑ. ඒකයි වචන පහසු. බුදුහාමර දැන් සිතෙන් අර කියන්නේ සිතුවිලි ජනිත කිරීමක් කරනවා දැනීමක් කරනවා ආය කායක් හදලා ඒකට සතිය වෙනදක් කියනවා. ඒ තුන තමයි කියන්නේ. ඒ ආය වෙනම සිද්ධ වෙනවානේ. චිත්තද කර්ම චිත්තද රූප වෙනම තියෙනවා. ඍතුද රූප වෙනම තියෙනවා. ආහාරද රූප වෙනම තියෙනවා. කර්මද රූප වෙනම තියෙනවා. කෝකෙන් එනවා තියෙන තමයි අපිට දෙන්න වාස්තිය. හොයාගන්න බෑ මේක පට පට පට කරලා හදනවනේ මොකක් හදනවා රූප කාය රූපෙන් චිත්ත රූපය හැදුවද කර්මජ රූපය හැදුනද තමන්ට ආහාර රූපය හැදුනද හොයන්න බෑ. හරිද? ඉතින් අර මරණ වෙලාවේ කාය ආහාර රූප හැදෙන එක නතර වෙනවා. කැමරේ නැති යන්නේ. එතන යහට යන්නේ අරත් එක. ඊට පස්සේ ආයෙත් පටන් ගන්නවා ආහාර රූප දාන්න. එඳ ආහාර රූප දාන්න තියෙන තැනක තමයි යන්නේ ආපහු. වුණාට දැන් අර දුමාන්සිකේ දැන් අර අපි හිමුක දැන් මුදල් එයාගේ තියෙන දේවල් වලට තණ්හාවෙන් යම යවනවා නම් එතන එයාට සුදුසු සත්ත්ව හරි මනුෂ්‍ය ශරීරයක් හරි නැත්තම් විතරයි එයා പ്രേත මේකක් ඔව් අද වෙන එයා പ്രേත තත්ත්වයක් වගේ එකක් සකස් කරනවා එයාට പ്രേත තත්ත්වයට ගෙනින්න යන්නේ නැතුව එයා සත්ත්ව ඒ කියන්නේ പ്രേත තත්ත්වයක හිටියත් එයාට පුළුවන් නැතර ඉන්න പ്രേත ඒ කියන්නේ එයා සත්ත්ව කුසයකට යන්නේ නැතුව එයාට പ്രേත තත්ත්වයකට යන්නේ කියලා එහෙම ඒ කියන්නේ ඒක මොකක් හරි නියාමයක්ද එහෙම ඉස්ලාමයේ සත්ත්ව හරි මනුෂ්‍ය හරි එකක් කුසයක් නැත්නම් විතරක් ධර්ම කර්ම නියාමයක් වෙනවා කර්ම නියාමයේ අනුව අකුසල විපාක තමයි ඉස්සලා දෙන්නේ අකුසල විපාක බලවත් වෙලා ආයේ අකුසල විපාක දෙලේ වෙලා තමයි කුසල විපාක දෙන්න තුට්ටක් තියෙන්නේ එහෙම ස්වභාවයක් දෙන්නේ ඒක නතර කරන්න පුළුවන් ඉන්නේ මාර්ගඵල ත්‍ත්වයක් ඇති කරගත්තත් විතරයි ඒක තමයි ස්වභාවය ඉතින් ලේසි නෑ ඔය විතර වෙන්නේ ඒක ඔය ඒක තුතිසිත ඇති වෙන ආකාරයට අපිට කියන්න බෑනේ ධර්මයේ තුල කියනවානේ. ඒකට ආසන්න හේතු වෙන්න තිබුණා. තමන්ට ගති නිමිත පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට ආසන්න කර්මය එන්න පුළුවන්. තමන්ට එහෙම නැත්නම් තමන්ට ඔය කියන ආකාරයෙන් යන්ත කර්මයට අදාළ වෙච්ච කමුණාරි කර්ම මත වෙන්න පුළුවන්. කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියලා කියනවා. කර්මයක් මත වෙන්න පුළුවන්. කර්ම නිමිත්තක් පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගති නිමිත්තක් පහළ වෙන්න පුළුවන්. කොහොමද ඔය කීවට කවුද දන්නේ මොකක් වෙනවද? කොයි වෙලාවක මේ මෙච්චරක් කරනකොට ඔක්කොම ටික වෙලා ඉවරයි. කොහොමද වෙන්නේ? ප්‍රශ්න තියෙන්නේ අපිට මෙහෙම කතා කර කර හිටියට කොච්චර කතා කර කර හිටියත් අපි කාටවත් හොයන්න බෑ ඔය කාරණේ. මෙහෙම කරනකොට මැරිලා ඊළඟට පිලා ආයේ මැරිලා ආත්ම ආත්ම කෝටි ගණන් ගිහලා ආයෙත් ඉන්න පුළුවන්. ඇයි මේ අසුර තනක් විතර ආවිෂ තියෙන සත්වයෝ ඉන්නවා මේ ලෝකේ. ඒ ආත්මය බුදුන ආයෙ ඌ මැරිලා ආයෙ මැරිලා ආයෙ මැරිලා ආයෙ මැරිලා ආයෙ මැරිලා. අපි මේ පින් දෙනා 17 දාතා කරනකොට මේක කෝටි හත් වාරයක් විතර ඉපදිලා ඉන්නේ. හරිද? ඒ කියන්නේ මොකද නැහැ තරලව දැන් අපි දුවත් මధుරෙක් කියලා ඉපදිනවා. මధుරට කොච්චර ආවිෂ තියෙන්නේ? පොඩි 17යි තියෙන්නේ. ඒ තමයි හත් වාරේ පින් දෙනකොට ඒක මැරිලා ගිහලා ආයෙ වෙන මොකෙක් හරි වෙලා ඉපදින්නත් පුළුවන්. කවුද දන්නේ? පින් දෙනකොට ඒ දෙනා කියනවා දන්නවනේ අපි එයාට පින් දෙන්න කියලා නේද පින් ලබා ගන්න. පින් ගන්න පුළුවන් සුදුසු தත්ත්වයේ හිටියොත් විතරයි ගන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ ප්‍රේත ආත්ම භාවය කියන්නේ ආන්ගේ පින් ගන්න පුළුවන් එක ආත්ම භාවයක්. පරදත්ත උපජීවී කියනවා. ආන්ගේ ආත්ම භාවය ඉන්න කෙනාට පින් ගන්න පුළුවන්. වෙන කාටවත් පුළුවන් වෙන්නේ මන් දිව ලෝකේ ඉන්න අයට පුළුවන්. හරි? ඒ අය කාට පින් ගන්න බෑනේ හිතයිට. ඒ දුන්නාට ඉතින් කවුද දන්නේ ගන්නවද? ඉතින් කොහේ හරි අපාය ගිහලා හිටියොත් එමු. කොහේ පින් ගන්නද? ඉතින් අපි දැන් නැති ඉන්න දෙන්න කියලා කියනවා. ඉතින් හම්බුනේ අපි දැන් ටී වෙනකොට අපි නිකන් ටී එකට දානවා නෝනේ ක්‍රෙඩිට් ගන්න කියලා කියන්නේ. ටී එකට දානවා නෙමෙයි තමන් දිතුවිලි හදනවානේ. දැන් පින් දෙනවා කියලා මොකද කරන්නේ හිතන එකනේ කරන්නේ. ආ ඉතින් ඉතින් ඒ හිතනවා කියන්නේ ඒ දිතුවිලි පරම්පරාව හදන ඒ දිතුවිලි පරම්පරාවින්ද අරයාගේ එයා එයා තන්නේ හිටියොත් එයාගේ චිත්ත ස්වභාවයට ඒක වැඩිලා එයාගේ චිත්ත ස්වභාවය වෙනස් වෙනවා. ඉතින් එයා නැත්තම් නෑ. ඒක තමයි මේ කියන්නේ. ආ ඒක කාටවත් බලක් නෑ නිකන් ඔහේ අහගෙන යනවා. ඒක යාට වැඩක් නෑ. වෙන කෙනෙක්ට ගන්න බෑ. එහෙම දාගන්න එහෙම බලන්න. අපිට පින් දෙන්න කියන්නේ මුළු උපාම කියන්නේ. සියලුම ඥාතීන්ට සියලුම ඥාතීන්ට පින් ගන්න පුළුවන් ඕන කෙනෙක් ගැන හිතලා පින් දෙන්න. එතකොට ඉතින් ගන්න පුළුවන් අය ගන්න කියලා ඒ ආකාරයෙන් ඒ අයට ඒක වැදිලා ඒක එහෙම වෙයි. නැත්නම් ඒ කෙනෙක්ට කියවොත් ඉතින් ආයෙ වේදන් කරපු එක වැඩක්. වැඩක් නෑ. සම්මාස මේ රමතන් වහන්සේ දැන් එහෙම පින් දෙනානේ. දොර දැන් ඊට පස්සේ සෝහාන් හරි මාර්ගඵල තියෙන කෙනුත් පින් අනුමෝදන් කරනවානේ මළගිය අයට. ඒතකොට ඒ ඒ රූප කොහොම කියන්නේ රූපයක් ඉතින් හදාගන්න රහතන් වහන්සේලා හදන්නේ අනික් අය කොහොමද රූපයක් ඉතින් හැදෙනවද ඒගොල්ලන්ට එහෙම එකක්. රූපයක් හදන්න තමයි දෙන්නේ නැත්නම් නිකම්ද රූපයක් කියන්නේ. මේ හැම පින කියන්නේ තමන් කරන කුසල සිත්යේ තුල ඇතිවෙච්ච ආ වූ චිත්ත ස්වභාවයන් චිත්ත වීතියක් එමුතන සිතුවිල්ලක් කියන්නේ දැන් තතර මාදුතෙන් හැදෙන එකක් කියලා තමයි කිව්වනේ. ඉතින් මේ සතමා භූතයන්ගේ ස්වභාවය අනුව ඒ ස්වභාවයෙන් ඒ ආකර්ෂණය කරගන්න සුදුසු තත්ත්වයේ කෙනෙක් ඉන්නවා නම් එයාට ගිහිල්ලා ඒ චිත්ත ස්වභාවය ආකර්ෂණය කරන්න පුළුවන්. දැන් දැන් අම්මා මැරුණා නම් අම්මව මතක් කරන්ද මතක් කරන්න ඕනේ. අම මතක් කරලා තමයි දෙන්නේ. අපිට පුළුවන් එයා මතක් කරන්න විතරයි. නමුත් එයා මතක් කරාට එයාට ඒ කියන ආකාරයෙන් ඒ සිත ස්වභාවය ආකර්ෂණය වෙන්නේ එයා ඒ தත්ත්වයේ පින් ගන්න පුළුවන් සුදු தත්ත්වයට විතරයි. ඔව් ඒක කොහොමද අම්මා කියන සංඥාව ගැන එකක් හිතන්න ඕනේ නැත්නම් මේ ආයෙත් අමුතෙන් හිතන්න. අමුතෙන් හිතන්න නැත්නම් ඒක කොහොමද කරන්නේ? ඒ දාතන්නාදලා නම් මටලා කියන්නේ විපදිච්ච තැනක් දන්න අය නම් එයා ඒ විදිහට හිතලා ආ මෙයා මගේ යම් පෙර ආත්මයක්ම කියලා එයාටම පින් දෙන්න පුළුවන් එයාට එහෙම. මොකද අපි තාම දුක කරගන්නේ. එයා තමයි පෙර ආත්මභාවය මෙයා මගේ කියලා පෙරෙත් කියලා හිටගෙන ඔය බින් දුන්නා කියන්නේ මේ විදිහට දාන දීලා මේ පින් අනුමෝදන් කරන්නේ. දැන් වෙලා තියෙන අපිට හොයන්න බැරි ප්‍රශ්නෙ තියෙනවා. ඉන්නේ පොදුවේදී මේ අම්මගේ මේ ක්‍රියාවට පින් දෙන්න කියලා කියනවා. ඒක අනිත් ආයෙ චිතක් හදන එකනේ කරන්නේ වෙන මොකක් කරන්නේ නැහැ ඔක්කොම හිතේ තියෙන වැඩ තමයි තියෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ ඔකද මම කියන්නේ දැන් අපි අම්මා කියලා හිතන්නේ කියලා නෙමෙයි නම් ඊළඟ ආත්ම වෙන්නේ. ඒක කොහොමද? ඒක තමයි පින් ලැබෙන්නේ නැහැ කියලා මම කිව්වේ. ඒක තමයි මේ කිව්වේ. එහෙම ලැබෙන්නේ තමන් අම්ම කියලා හිතාගෙන ඉන්න කෙනා වෙනදනක් ගියා දැන් ඉදලා වෙන දරුවෙක් කියලා ඉදලා ඉන්නවනේ. කොහේ හරි යාට පින් ගන්න බෑ. එයා දන්නේ නැහැ නේද? නෝනාද එතකොට මේ මේ බොරු අලි බොරුවක් මේ මේ අර බව ගානක් එකට මේ කරුණාවේ මේ කියලා ඒවා මේ සම්භාවිතාවන වෙන්න පුළුවන්. ඔව්. ඒකට හැබැයි එහෙම එකක් කන්සෙකටිව්ලි වෙන්න විදියක් නැහැ. පුළුවන් පුළුවන් කවුද නැහැ කියන්නේ. දැන් බෝධිසත්වයත් එකයි අසොදරව ආවගෙන සංතරේ පුරා දීපංකර බුදුහාමර පාදමූලයේ ඔය කියන ආකාරයෙන් සුමේද තාපසයා විදියට බෝධිසත්වයෝ නියත විවරණ ලබනකොට යසෝදරාවත් තාපසාරාමයේ ඉඳලා ඔය කියන ආකාරයෙන් දීපංකර බුදුහාමරන්ට මල් පූජාවක් කළා ප්‍රාර්ථනා කරනවා මේ බුදු මෙහා බුදු වෙන කාලෙක එයාගේ භාර්යාව වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවක්. ඒකත් එක යත් වෙනවා හැමදාම. බෝධිසත්වයෝ මුයික වෙලාව දෙනට මොහ දෙන වෙලාව දෙනවා යසෝදරා. එහෙනම් ඉතින් එහෙම වෙනවා. ඒ තමයි අත ඇදලා යන්න කියන්නේ. සංඥාසිකට අන්තර්භවය කියන්නේ. හැබැයි ඒක ඒක sorry. අනුවේ. නෑ ඒක ඒක සම්භාවිතාරේ තමයි අඩු. නේද? අඩු නෑ උපාදානෙ හින්දා වෙනවනේ. සම්භාවිතාරේ උපාදානෙ. ඒකෙලි මම මෙයත් එක්ක ඉන්නවා කියලා හිතාගෙන ඉඳලා ඉන්නේ. එහෙමයි ඒකට. නෑ ඒ සිටුේෂන් එක මේ දැන් සාමාන්‍ය අනිත් ඒ සිටුේෂන් එක එහෙමයි. බලවත් කුසල කර්ම කරොත් ඒ විදිහටම ආයු බදින්න පුළුවන්. එතකොට දැන් මගේ පියා මොන හරි මාත් එක්ක හිටපු කෙනෙක්. ඔව්. මගේ මාව කමෝනා හරි වෙන තැනක හිටපු කෙනෙක්. අනිවාර්යයෙන් එහෙම තමයි. බුදුහාමර කියනවා තමර ඥාති නොවිච්ච කෙනෙක් මේ ලෝකේ තමන් දකින්න ලැබෙන්නේ නැහැ කියලා. ඒතකොට මේගොල්ලෝ ඔක්කොම අපි කොහේ හරි හිටපු තැන. අනිවාර්යයෙන් එහෙම නැත්නම් ඔයක නිකන් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඒක හොයන්න ඉතින් තමන්ට ඔය කර්මය පිළිබඳව ඊටාම ගැඹුරු ස්වභාවය තමන් සමාධි වල බලපුවොත් තමන්ට තේරෙයි. ඒක තමයි ඒ එහෙම මගුල් කරන්නේ නැතුව මෙන්න මේ ආත්මේ නැත කියලා දෙකන්නේ. ඒ තමයි කකුල අපේ දෙක කවුද දන්නේ. ඔක හොයලා යන්න ගියාම පෙර ආනේ භාවයේ බල්ලෙක් වෙලා ආපු දෙකලා හිටියොත් එහෙම මල කරදරයක් වෙනවා. ඊට පස්සේ සමහරලා ඒගොල්ලන්ට පිර නැත් ඒක නැත්තම් ඒ මනුෂ්‍ය භාවයක් ලබන සමහරට ගෙදර සුනගයක් පූසලා ඔව් එහෙම ඉන්නවා අයියා බුදුහාමරගේ අවස්ථාව කියන්නේ අර ළමයාට ළමයා කෑ ගහලා අඬන්න පටන් ගන්නවනේ අම්මා කිරි දෙන්න යනකොට ඒ ළමයා දැන් මරලා තෝරන දින අම්මා ළඟ එනකොට එනි මම කරන කිරිදෙන්න විදියක් ඇද්දේම නෑ. කව අම්මා ළඟ වෙනකොට මේක යකාවගේ කෑ ගහන්න ගන්නවා අම්මට ගහනවා ආරක් කරනවා ඔකම කරනවා. ඉතින් මේක ඔක කරගන්න බැරුවනේ බුදුහාලාට එක යනවා මොකද මේවා මේ එහෙම කරන්නේ කියලා. එතකොට බුදුහාමර කියන මේක මේ මෙයත් එක තියෙන වෛරයේ හින්දා ඔයක අම්මා අම්මා ළඟට කිව්ව වෙන්නේ ඇයි? මොකද හේතුව? දැන් බුදුහාමර කියන කාරණේ ආත්ම තුනක දිහාදී මේ කාන්තාව අසුරු කරපු එයාගේ ස්වාමියා තමයි ඔය දරුවා වෙලා ඉපදලා ඉන්නේ කියලා. මේ කාන්තාව මොකද කරලා දෙන්නේ වෙනත් පුරුෂයෙකුට ආසා කරලා මේ පුරුෂයා අර පුරුෂයා ලව්වා මරණයටපත් කරනවා. හරිද? එතකොට ආසාව අතාරින්නේ නැහැ. ඒ ආසාවින්ද මොකද වෙන්නේ? ආය ගිහිල්ලා ගැරන්ඩියක් වෙලා උපදිනවා. එතකොට මේ ගැරන්ඩියත් මොකද කරන්නේ? ගැරන්ඩිය අර කාන්තාව පස්සේ වෙනවා. ඒ කියන්නේ ගෙදරට ගැරන්ඩිය කෙනෙකුට කවුරු කැමති අයියා ඒකවත් මරනවා. ඒකම අරකට ඒත් ආසාව අතාරින්නේ නැහැ. ඊට පස්සේ ඕම ඒ කියන විදියට බල්ලෙක් වෙලා උපදිනවා. ඉතින් මොහොන් හිත කාන්තාපරි දැන් අර කාන්තාවට ආසාවක් නේද? ඔය කාන්තාපරි බල්ලෙක් කියලා එනකොට මේක බල්ලවත් මරලා දානවා. දැන් ඊට පස්සේ ඒත් ආදාදා ඉන්නේ. එතකොට අර පුරුෂයා දාව අර ගැබක් හිටලා දිනවා. ඒ ගැබේම හිට ගන්න ගිහිලා උපදිනවා දරුවෙක් විදියට. දැන් මේ දරුවා උපදිනකොටම දරුවාට මොකද වෙන්නේ? මේකට අර ටික ඔක්කොම තේරෙන්න ගන්නවා. දැන් ආත්ම තුනක්ම තමයි මරපු එක තමයි තමන්ගේ අම්මා වෙලා. ඒදී ලං වෙන්න බෑ යකාගේ ගෑ ගන්න. ඒක ඔකයි. බුදුහාමුදුරුවෝ කියන ඕකම විද්‍යාවක් නෙවෙයි. එහෙම වෙනවා. ආතාවින් දත් වෙනවා තරහින් දත් වෙනවා. මොකකින්ද වෙනවා? අන්තර්භවයක් කියන්නේ හිතුවට දැනතේ තවත් එක දිගට. භවයක් භවයක් ආයෙ උපදිලා ඉන්නේ කෙනෙක් හරි. ඒක ඒ තැනක ඉන්නකොට පින් ගන්න පුළුවන්ද කාටද? මම කොහොම ඕනනම් ගන්න පුළුවන් නැත්නම් නිකන් ගන්න පුළුවන් තත්ත්වය නම් ගන්න නැත්නම් නෑ. කවුද? ඉන්නේ තව තැනක උප්පත්ති ලබන්න බලාගෙන ඉන්න තැන අන්තර්භවය කියන්නේ. ඉතින් හැම එකම ඉන්නේ තව තැනක උප්පත්ති ලබන්න බලාගන්නේ. උප්පත්ති ලබන්න බලාපොරොත්තු නැත්නම් රහතන් වහන්සේ විතරයි. නැත්නම් අපිට උප්පත්ති ලබන්න බලාපොරොත්තු නැද්ද? නැති වෙනාට ආයෙ ඉපදිනවා. ඒක බලාපොරොත්තු විතරට එක වෙනවනේ. උපතයල් නැතු බලාපොරොත්තු නැති රහතන් වහන්සේ විතරයි. රහතන් වහන්සේ දන්න උපදින්නේ නැහැ කියලා. ඒ අරින් අනිත් ඒ ඔක්කොම උපති බලාපොරොත්තු දෙකින් ඉන්නේ උතම. බලාපොරොත්තු නැත් එකයි නැතත් එකයි ඒක වෙනවා. වැඩේ කරනවා ඔක්කොම උදව් වෙලා තමා කරගෙන ඉන්නේ. ස්වාමීන් වහන්සේ ඔය ඔක්කොම කරන නම් නේ ලෝකේ ඔක්කොම කරන්න වෙනවා. ඒ හින්දා තමා කඩේ කරගෙන ඉවරයි. ඒ හින්දා ඔය දෙක කරගෙන ඊට පස්සේ ඔක හොයාගෙන ගිහින් ඊට ගෙදර ඉන්න බල්ලට පුතටත් උදව් කරන්නේ නැහැ. ඒකට කරන්නේ දෙයක් නැහැ. ඉන්න ඔය වැඩ වැඩි කරනවා තමයි වැඩි කරලා නිකන් ඉන්නවා. ඉතින් ස්වාමීන් වහන්සේ කියන කතාව දැන් හරිම ඉන්ට්‍රස්ටින් දැන් අපි ලංකාවේ හිටියා. හරිද? දාස් ගණන් දන්නවා ඉතින් ඉස්කෝලේ හිටියා රේ මේ කොමලා. ඒකට කෑවා රේ මේක දැන් මෙහෙට ආවා. මේ ඔක්කොම අපි පෙර ආත්මවල දක්ක දැනගත්ත හිටපු මිනිස්සු. අසුරු කරපු. නෑ. ඔව් ඒකනේ අපි තමයි. මේ ආත්මේ දැන් කර්ම කරේ නැද්ද? ඈ? මේ ආත්මේ කරපු කර්ම නැද්ද? මේකෙත් තියෙනවා. ඒ කර්මයට අනුව තමයි මේ උන් දැනගත්තේ. දැන් මෙහෙ ඉන්නේ. නැද මේ ආත්මේ තමයි මම ඉගෙනගෙන මම අර විදිහක් බලන්න ඕනේ අරගේ අර රටේ යන්න ඕනේ මේ රටේ යන්න ඕනේ කියලා තමයි කරගත්ත කර්මයක් දෙන්නේ. ඒ කර්මෙට තමයි මෙහි ආවේ. එහෙම දැන් අලුතෙන් කර්ම ටිකක් කරගන්නවා දැන්. <laughs> <laughs> සුද්ධ කරන්න ගියා. එන්න සුද්ධ කරන්න හදන්න නැතුව නිකන්. නෑ නෑ කවදාද ගෙවලා ඉවර කරන්න බෑ රහත් උනාත් ගෙවලා ඉවර කරන්න රහත් උනාම තවන්ට ඔය කියන ආකාරයේ ඊළඟ ආත්මවල විපාක තියෙනවා විපාක දෙන්න විදියක් නෑනේ මේ ආත්මේ විපාක දෙන්න සිදුතු විදිය දකතිච්ච විපාක දෙල ඉවර වෙනවා ඊළඟ ආත්මවලට ඉබට බලන්න යන්නේ ඒක නේ අඟුලි මාලට පුළුවන්නේ අතර මිනිස්සු මැරුවා රහත් උනාට පස්සේ කොච්චර කර්ම කළද කියලා මේ ආත්ම විපාක දෙන්න තියෙනවා විතරයි විපාක දෙන්න පුළුවන්. ඇයි ඊට පස්සේ ආයෙ උපදින්නේ නැහැ. එක තමයි ලේසිම වැඩේ. නැත්නම් ඉතින් හුටා වටස් තමයි කොහෙකින් ඉවර කරන්න දෙන්නේ. ලංකාවේ කියලා අපි දන්නේ නැහැ නේ ලංකාවේ කොච්චර සෙනඟ දැක්කද කතා බහ කරන්නේ බස් වල යන කොච්චර මිනිස්සු ගස් ගල් වගේ නෑ නෑ මම කියන්නේ සුරු කරපොත් මේ වුණත් ඉතින් ඔයාවත අපි දන්නේ කොහොමද මේක තමයි කතා හම්බෙන්නේ කර්මයකට ඇවිල්ලා තියන්නේ ඒක හොඳ කර්මයක් දැම්ම හොඳ කර්මයක් තමයි මොකක් හරි හොඳ කර්මයක් <laughs> කරලා ඒක කුසල කර්මයක් මේක හම්බයක් වෙන්න බෑ මේක හොඳ කුසල කර්මයක් මේ අම්බුයි ආකාරي කර්මයකට අනුව සිදු වෙනවා. සම්මුතිනේ දැන් පුද්ගලයේ විඥානය අයින් වෙනකොට නැරෙනකොට එයා එයාගේ විඥානය යන්න තව තැනක් හදාගෙන නැති වෙනවා. හදාගෙන යන්නේ. ඒ කියන්නේ චුතිචිත්ත චුතිචිත්ත හක්ස් වෙනකොට ප්‍රතිසන්දි විඥාණය රැස ගන්න වෙනම සකස් වෙන්න ඕනි එකක්. ඒක සකස් කරගෙනම යන්නේ. වෙනතු යන්න බෑ ඒක. සකස් වෙනවා. ඒක තමයි චුතිචිත්ත කියන්නේ. ඒක දැන් චුතිචිත්ත චුති විඥාණය නැත්නම් ප්‍රතිසන්දි විඥාණය කියලා ආයෙ එකක් එනවා. ප්‍රතිසන්දි විඥාණය කියන්නේ වෙනස් එකක් සකස් කරගෙනම යන්නේ. විඥාණය යනවත් නෙවෙයි ඈ. ඒකයි මම කියන්නේත් ඒකයි. විඥාණය යනව නෙවෙයි. විඥාණය වෙන දේ තමයි තමන් දන්නේ නැති ඉඳලා. විඥානය ගැන මොකක්ද කියලා නම් තමන් දන්නේ නැහැ. විඥානය ගැන කතා කර කර හිටියට එක එක බහූත හිතාගත්තට විඥානය ගැන මොකක්ද කියලා දැනගත්තාම තේරෙනවා. සමස්ත ගයන. ඇති වෙනවා නැති වෙනවා කියන ධර්මතාවයට විඥානිය යටත්. කිසිම දෙයක් අනිත්‍යතාවයට යටත් නොවනියවනේ. විඥාන දංගිතාවටයි. ඒක තියෙන නැති වෙනවා. තියෙන්නේ. ස්වර්ණාස අනාත්ම කියන වචනේ පොඩ්ඩක් ඩිෆයින් කරන්න. අනාත්ම ගැන මේක මමය මගේය මට ඕන විදිහට පවතිනවා කියන මේ සත්‍යයේ පවත්තන්න විදියක් නැහැ. දැන් Tamanට ඕන විදිහට මොකක්වත් වෙනස් කරන්න බෑ කියන එකයි අනාත්ම කියන්නේ. කන්ට්‍රෝල් කරන්න. කන්ට්‍රෝල් කරන්න බෑ. හේතු කල දාන පරම්පරාව. හරි. කන්ට්‍රෝල් කරන්න විදියක් නැහැ. ඒක නිර්පායන එක කාටවත් උදේ නවත්තන්න බෑ. සාමයේ ඔය කියලා දාගන්න. එතන. එනවා. එතකොට අනාත්ම දුක්ඛ අනාත්ම අනිත්‍ය තුනම කන්ට්‍රෝල් ගන්න බැහැ. එයා ගන්න බෑ. ඒක ලෝකයේ තියෙන සාධාරණ ධර්මතා ටික. ලෝකේ බිල්ටින්. ඔව්. මේකටත් බිල්ටින්. ඔක්කොටම බිල්ටින් ෆෝල්ට් එකක් ආයි. ඩිෆෝල්ට් එක. ඩිෆෝල්ට් එක. එයා ගන්න බෑ. මම දෙන්නේ නේද? ඒක තමයි ඇත්ත. නමුත් දැන් වෙලා තියෙන්නේ ඇත්ත අඳුරන එක නෙමෙයි බොරු අඳුරන. නේද? බොරුව බොරුවව දැනගත්තාම ඩිෆෝල්ට් වෙනස් වෙනවා. ඒක ඩිෆෝල්ට් එක දැනගත්තම ඒක තුලින් ඉඳනවා එච්චරයි. ඊට යන්නේ. බොරු නම් එතන යට යන්නේ. මේ ටික ස්වාමීන් වහන්සේගෙන් විතරයි අහලා තියෙන්නේ. ඈ. දැන් ওই ටික දැන් කියන විදිහට කරොත් හරි. වැඩි කියන දේ කොටන්නේ ඒවයි. වෙන මොකක් කරන්න ඕනේ? වෙන මොකක්වත් කරන්න ඕනේ නැහැ. තමන් ඔය පේනවා, ඇහෙනවා, ගඳ දැනෙනවා කියන දැනීම් ටික ඇදිනකොට සිතක් සිතක් සිතක් සිතක් කියලා. එතන මෙතන මෙතනම නතර කරගෙන නිකන් ඉන්න එතනින් ඉවර වෙනවා. එතන වායිදාර්ජිට අය කොහොමද අය අපිට වෙන්නේ නැත්නම් මේ පිටත් වෙනවා. කරන්න අයෝනේ. හැබැයි මොකක් කරන්න බෑ. තමන්ට වේදනාව ගැන නැගිටින්නත් බෑ, බඩගිනි කියලා නැගිටින්නත් බෑ, වැසි ලියන්න කියලා නැගිටින්නත් බෑ, කණ්ඩෝණ කියලා නැගිටින්නත් බෑ, බණ්ඩෝණ කියලා නැගිටින්නත් බෑ. මොකද නැගිටින්නේ කෙනෙක් ඔතන දැන් නැහැ. කාටද කන්නේ, කොහාටද කන්නේ, මොකාටද කන්නේ. කාටද රිදෙන්නේ කාටද බය දැනෙන්නේ මොකටද තමන් කටයුතු කරන්නේ හතර මහා භූතයාට කොල්ල වැඩක් නැහැ තමන්ගේ පාලනයෙන් දොරයි නම් මම කියලා කරන්න දෙයක් නැහැ රිදෙනවා නම් රිදෙන්නේ කාටද හතර මහා භූතයාට මම කියන කෙනෙක් එද එහෙනම් නැගිටින්න ඕනේ කාටද මම කියලා කෙනෙක් හිතන්නේ හිතාගෙන තමයි ආන් එක නැති වෙන්නේ ආන් එක එනකොටත් ඒකත් හිතක් කියලා අඳුර ගන්න. ආ එතකොට හරි. එතකොට හරි. හරිද? බෑ? හරිද? එහෙනම් මම කර කර ඉන්නේ. එළින. ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපිට මේ භාවනාවට ඉඳගෙන නැත්තම් එක එකව දැනෙනවා. එක එකව දැනෙනවා. හරි. එතකොට හිත. හිතේව මොනවද කරන්නේ? මෙතන මෙතන හිතුවේ නැතත් ආයක හිතක් කියලා කිව්වොත් ඇති. හ්ම්. කවන්නේ මොකද? එහෙම හරි කළා ඒක අතහැරලා ඉන්න ඕනේ. ඒ වෙනුවෙන් වැඩ නවත්තන්න ඕන. දැන් මේ රිදෙනවා කියමුකෝ. හරි දෙනවා. රිදෙනවා කියන්නේ මොකද්ද? ස්පර්ශයන් හිත. හිත ඇතිවෙච්ච කෙනෙක් ඉන්නවද? හිත කාගේද? නෑ මොකද වෙන්නේ හිතට? ඇතිවෙච්ච ගම? නැති වෙනවා. නැති වෙනවා. එහෙනම් ඉතින් ඒක මට රිදෙනවා කියලා හරි. හරිතුවත් හරිද? නෑ. හ්ම්. එහෙනම් ඒතර කකුල හොල්ලන්න ඕනේ නේද? ආ එහෙනම් ආන් එක නතර වෙන්න ඕනේ. ආන් එක තමයි කියන්නේ. ඒ කාතාවට විදිකිරි විදිකිරි යනවා නම් හිත හිත හිතක් හිතක් හිතක් හිතක් හිතක් ඇදීනවා ඇදීනවා ආයෙත් හිතක් ආයෙත් හිතක් ආයෙත් තමයි තේරෙන්නේ නැතුනට වේගෙන් ඕක ඇදෙනව නැති නැති නැති නැති නැති නැති නැති නැති නැති ස්වාමීන් වහන්සේ සමහර දෙන්න කකුලේ ඒ ඉම්පල්ස් එකට ගිවින් කරන්නේ කහන්නේ කහන්න බෑ කහන්න බෑ දෙන්නේ කහන්නේ කවුද කහන්න ඕන වුණොත් ආන් එතන තමයි අවිද්‍යාව තියෙන්නේ අහන්න කෙනෙක් ඉන්නවා කියලා දැන. ආන් එතකොට අර ආත්ම භාවයට වැටෙනවා. ආන් ඒ තමයි අනාත්මයි කිව්වේ කන්ට්‍රෝල් කරන්න කෙනෙක් නැත්තම් එනමක වෙච්චා කියලා නිකන් හිටු. ආන් ඒක තමයි rahat වෙන්නේ. හරි. ඒකයි ප්‍රැක්ටිස් කරන්න. ඒත් ඒක කරන්න. සමිනේ භාවනාව එහෙම කරනකොට හදිසි හරි වේදනාව ප්‍රබල වුණොත් ඒක අකුසල කර්මයකටම ඒක දෙකඩන්න හිතෙන්නේ නීවරණ. එහෙම හිතන්න බලන්න. ඒක අකුසල කර්මයක් හින්දා කරන්න වෙන්න පුළුවන්. එහෙනම් කරන්න බැරි වෙන්නත් පුළුවන්. ඒක අපිට කරන්න දෙන්නේ නැහැ. ඒකට එන්නේ කරන එක අර කරන්න දෙන්නේ එකයි නේ. අපිට කරන්න දෙන්නේ නැහැ ඒකට. බුදුහාමුදුරට තලක් කරන්න බෑ ඒක. ඉතින් ඔය කොහොම ඉගෙන ගියද වැඩන්නේ අර කරගත්තා නම් හරි. ඔව්. ඒ තමයි බුදුහාමුදුර එක එක භාගුද ඔක්කොම කර කර යන්නේ. මම ඒකනේ මේ අවුරුදු 10 දී දෙකක්වත් කියන්නේ මේ සතිපට්ඨාන විතරක් කියන්නේ. මගේ මොන බණ හැවත් මම වෙන මොන බණක්වත් කියන්නෙත් නැහැ. මම දැනගත්තත් කියන්නේ. වැඩන්නේ. ඊට පස්සේ අරුන් අමාරු වෙනවා. උන් ඒ ගැන මේ ගැන ඔක්කොම තර්ක කර කර තමන් හිටියා විතර මෙච්චර කාලයක් තිස්සේ. අපිට වඩා වයසින් වැඩිින් තමන් තම ඒ වෙනා තමන් ආපු බණ වලින් එකක් ප්‍රයෝජන අරන්නේ නැහැ. ඇයි? මේ තමන් ආවේ කියන ආකාරයෙන් බණගෙන සම්බන්ධන කර කර හිටියම කරන්න වෙන්නේ තමන් තෝරාගෙන කරලා නැහැ. කරන්න ප්‍රතිඵල ලැබිලා ඉවර වෙනවා මේ වෙලාවට. මොකද බුදුහාමර කිව්වා මේ හැමදාම මේ බණ ඉන්න හැමදාම සීල් ගන්න ඉන්න හැමදාම භාවනා කරන කියලා කිව්වා. කතං කරණියන් කලියුත් කරන්න කල්ලි වෙලා නිකන් ඉන්න. ඒ ඔය හැමදාම කල් කරන්නේ කියලා අබුදාන කියලා. ඒ තමන් වැරද්දට අපිට බණ්ඩ යන්නේ. පොඩ කවුන්ට් කර කර ඉන්නේ. නිවන් දකින්න ඕන නම් මහ කාලයක් යන්නේ නැහැ. නිවන් දකින්න ඕනකම නැහැ. ඒක වෙලාදී. ඇයි ඒක කොහෙද මේ ආර වැඩ දිනනවා මේ වැඩ දිනනවා ආර ඉවර කරලා මේ වෛර කරලා මම නිවන් දකින්න කියලා. මේ කියන්නේ හැමදාම. ඒක වෙලා තියෙන්නේ. සර්ටිෆිකේෂන් කරනවා. ඔය වගේ. ඕන එක කරගෙන ගන්න එකයි තියෙන්නේ. තාතත් අබ්බැන්න අවුරුදු 7ක් හරි මට කවන්නේ ජීවිත කාලයට හරි වකේෂන් එකක් කරගන්න එකයි තියෙන්නේ හොරන් දෙන්නේ අතරයි දැනෙන ඒවා බොරු බව හඳුනලා අතාරින්න හරිද දැන් ඉතින් ඔහොමක පුරුදු වෙන්න මෙතන කරන්නේ දැන් කරපු එක භාවනාවක් කියලා දුන්නා චිත්තානුපස්සනායි මොකද්ද සිතක් කියලා හඳුර ගන්න. එතනින් අතරින් අතාරි දැන් තව දුරටත් ඕන නම් ඒක ඇතිනකොට ඒ පිළිබඳව විදර්ශනා කරනවා. සිතක් ඇති වුණා ආයතනයේට බාහිර අරමුණ වල එකතු වෙලා විඥානයේ එකතු වීම නිසා සිත හටගත්තා. හ්ම්. දැන් ඔබත් පුරුදු වෙන්න කරන්නකො ඊට පස්සේ තමන් දන්නේ කොර කර ඉන්නේ. මට කියන්නේ කියන්නේ ඉතන. කොර කර ඉන්නේ ඊට පස්සේ. පැහැදිලිද? හ්ම්. එහෙනම් පටන් ගන්නකො. මෙයි 10ක විතර ඉස්සර කරලා පුරුදු වෙන්න. ඊට පස්සේ ඕන තරම් කාලයක් කරගන්න. මොකක්ද තමන් කරන්න යන්නේ? චිත්තානුපස්සනාව. තවදුරටත් කරනවා. හරි. කොහොමද කරන්නේ දැන්? ආයස් පියා ගන්න පාසුවෙන් ඉඳලා. තමන්ට තේරෙන්න ඕනේ. ආයේ කය හොල්ල හොල්ලා එහෙම තමන්ට සමාධිය තියෙන්නේ නැහැ. එන කය වෙනස් කරන්න බෑ. වෙනස් කරනවා කියන්නේ මගේ එකඟතාවය නැහැ. එකඟතාවයත් එක්කයි මේ භාවිතාවන් කරන්න ඕනේ. දැන් ඇස් අරින්ට පේනකොටම සිතක් ඇති වුණා කියලා හිතන්න. ඒක සිතක් ඇති වුණා කියන්නේ කොහොමද සිත ඇති වුණේ කියලා තමන් ඇහැ අරගෙන හිතන්න. ඇහැට රූපයක් එකතු වුණා. විඥානය හැට එකතු වෙලා පෙනීමේ සිත දැන් ඇති වුණා. දැන් ඇති වුණේ පස්සේ නෙමෙයි. දැන් ඇස් වහගන්න. ඔයගේ ජතනින් ඉවරයි කියලා තමටම තේරෙනවා. දැන් යනවා කනට. යොමු වෙලා ඇහැටම සිතක් ඇති වුණා. මොකද්ද සිත? කනට ශබ්දය එකතු වෙලා ඇහි මේ විඥාන එකතු වෙලා ඇහි මේ සිත ඇති වුණා. දැන් යොමු වෙන ණයට කඳක් සුවඳක් දැනෙනවද බලන්න. දැනෙනකොටම සිතක් ඇති වුණා කියලා ඒක අඳුර ගන්නවා. කොහොමද ඇති වුනේ? නායට ගඳක් එකතු වුණා. විඥානයේ නායට එකතු වෙලා ගඳ දැනීමේ සිත ඇති වුණා. දැන් යොමුෙන්ද දිවට රසයක් තේරෙනවද බලන්න දිවට යොමු වෙලා ඉන්න. රස තේරෙනකොටම සිතක් ඇති වුණා කියලා ඒක අඳුර ගන්නවා. මොකද්ද සිත කියලා බලන්නේ? රස දැනීමේ සිත කොහොමද ඇති වුනේ දිවට රසයක් එකතු වෙච්ච නිසා විඥානය එකතු වෙලා රස දැනීමේ සිතක් දැන් ඇති වුණා. දැන් යමු වෙනවා කයට ස්පර්ශ දැනෙනවාද කියලා බලනවා. සිත දැනෙනකොටම සිතක් ඇති වුණා කියලා ඒක හඳුනනවා. කොහොමද ඇති වුනේ? කයට ස්පර්ශයක් ආවා. විඥානය කයට එකතු වෙලා ස්පර්ශ දැනීමේ සිත ඇති වුණා. දැන් වෙන්න මොලේට මතක් වෙනවද කියලා බලන්න. මතක් වෙනකොටම සිතක් ඇති වුණා කියලා ඒක අඳුර ගන්නවා. දැන් මොකද්ද සිත මතක් වීමයි සිත. කොහොමද ඒක ඇති වුනේ? මොලේට සිතවිල්ලක් එක කියලා විඥානීය මොලේට එකතු වීමෙන් මතක් වීමේ සිත ඇති වුණා. දැන් ආයිත් ඇස් අරිනවා. එනකොටම සිතක් නැති වුණා කියලා හිතන්න. කොහොමද නැති වුනේ? ඇහැට රූපයක් එකතු වුණා විඥානය හැට එකතු වීම නිසා පෙනීමේ සිත ඇති වුණා. දැන් අස්වා ගන්න අයිට් කන්ටෙන්. දැන් ඔය විදිය තමන් කරා. සමාධි වසී වාගල මම කියන එක ගමන් විනාඩි කිහිපයක් වුණ තමයි ලැබෙන්නකදී එහෙනම් ආයතන හයටම යන්න එහෙනකොට කනට සත්‍යයක් එකතු වෙලා විඥාන එකතු වීම නිසා කනේදී ඇහිමේ සිත ඇති වුණා. එහෙමයිද? නායට ගඳ සුවඳ එකතු වුණා. විඥානයේ නායට එකතු වීමෙන් ගඳ දැනීමේ සිත නායේදී ඇති වුණා. එතන එතනයි ඇති වෙන්නේ. නායේදී දිවේදී රසෙදී. කයේදී එහෙමයි. ඒ තැනදී තැනදීම ඒක අඳුරගෙන ඉන්නවා. සමාධිය බසීවා දැන් එමින් මෙසරින්ට දැන් ඔය විදිහට තමන් දිගටම ඔය භාවිතය කරන්න ඕනේ. දැන් ඔගෙදී පිළිවෙලක් නැහැ ඔකට. ඇහැ කන නහය එහෙම කියලා අරමුණු ඉන්නේ නැහැ ගමන්නේ. අරමුණු එන එන විදිහට තමයි ඒක සිතක් සිතක් කනයි සද්දේ විඥානයක දුන්නා සිතක් ඇති වුණා. මොළයේ හිතවිල්ල විඥානයක දුන්නා සිතක් ඇති වුණා. ආය ගඳක් එනවා සිතක් ඇති වුණා. නාය ගඳ විඥානයක දුන්නා. ආන්ගෙම අතාරින් නැති යනවා. මේක හේතු නිසා නේ මේ නායට ගඳ එකතු වෙලා විඥානයක තිබින්ද වුණා. ඒක කවුරුත් කරේ නේ. හරිද? ඒක ස්වභාවයෙන් සිදු වෙනවා. ඒතර ඒක මේ කර්මයටම සිද්ධ වෙනවා කියලා 100 100ක් අපි කියන්න බෑ. ඒතර ඒ කර්මයයි, ඊතුයි, අරවා මේවා ඔක්කොම මොකට හේතු මහා රාශියක් තියෙනවා. අපිට ඒව හොයන්න ඕන නැහැ. ඒක වෙන தත්ත්වයේ ඒ වෙලාවේ ඇති වෙන්නේ මොකක්ද කියලා අඳුරගෙන එතන සත්‍ය පුද්ගලයෙක් ආත්මයක් කියලා ගන්න දෙයක් නැති බව අවබෝධ කරගත්තාම හරි. මොකද වෙන්නේ? ඒක ඇතිවෙච්ච ගම එන්නේ මම වගේ කියන්න බෑ. ඔන්න ඉතින් තේරෙන්නේ අනාත්මය කියන එක සානිත්‍යයි. ඇති වුණා නැති වුණා. ඒක මගේ කියලා තියාගන්න බෑ. ඒතර දුක්ඛ බොරු. ඉතුරු නෑ. අය ගන්න දෙයක් නෑ නේද? අය Taman පෙවුනා. එන හැවහනකොට ඉවරයි. අය වෙනීම කරේක ගන්න බෑ. ඒක තමයි දුක්ඛ කිව්වේ. හිස් මොකුත් නැහැ. අනාත්මයි. මට මොකක්වත් කරන්න බෑ ඒකට. නතර කරන්නත් බෑ. ඒක ආය තමන්ට ආය ඇති කරන්නත් බෑ. දැන් තමන් කලින් දැක්ක එක ආය දකින්න ඕන කියලා කිව්වට ආය දකින්න බෑ තමන්ට ඒක. ওই රූපෙත් නැතිලා, ඇහත් නැතිලා පිළිවත් නැහැ. ආවන එක තමයි අනාත්මතාව කියන්නේ. ඒ ඔච්චරයි තේරෙන්න ඕනේ. හැම දැනීමකම ඔච්චරයි. එහෙනම් මේ ලෝකයේ දැනීම වෙනුවෙන් තමයි වාසය කරන්නේ සත්‍යෝ. එහෙනම් ඒ දැනීම එකක්වත් වටින්නේ නැහැ කියලා යාට අවබෝධ වුණා නම් ප්‍රත්‍යක්ෂ වුණා නම් ආයුබෝධින් යන්නේ. කොටින්ම ඇච්චරයි බලන්න ඕන නැති කෙනාට ඇස් හම්බෙන්නේ නැහැ. අහන්න ඕන නැති කෙනාට කන් හම්බෙන්නේ නැහැ. ගඳ අඳුරන්න ඕන නැත්නම් නහය ඕනේ නැහැ. රස අඳුරන්න ඕන නැත්නම් දිව ඕනේ නැහැ. ස්පර්ශ කරන්න ඕන නැත්නම් කය ඕනේ නැහැ. මතක් කරන්න ඕන නැත්නම් මොලේ ඕනේ නැහැ. ඒක බ්‍රහ්ම ලෝකේ යන්නේ ඇයි? මේව ඕනේ නැහැ කියලා හිතාගෙන ඉන්න හැබැයි මොලේ ඕනේ. එහෙනම් උන් ගිහලා ආමයි උපදිනවා. මේවා නේ. ඇකන්නයි නැතු ඒවා අපැලන්නේ අපි සමාධිය වැඩි දැන් තමයි පැහැදිලි. පළවෙනි ධ්‍යානෙට එන්න මොකද කරන්නේ? වායමී අරමුණ අතාරින. ඒවා කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අතාරින. එතකොට මොකද වෙන්නේ? ඒ මන ආයතනිය ඕන අර සිත පවත් ගන්න. ඒතර ඒ ලෝකෙ උදේ. බැරිද? ඔය මොකයි වෙන්නේ? ඒ ඉන්න අංග එක නොවෙන්න තමන් ওই ආයතන වල ලැබෙන අරමුණු ඔක්කොම වැඩක් නැති බව. අර දෙක කරත් ඇති පේනකොටම කැලලිස් දෙකක් කියලා හිතුවත් ඇති. ඇයි? පේනකොටම පට ව්‍යාපෝ තේජෝ ආය කියලා හිතුවත් ඇති. ඇයි? මොකද ඒවා ඔක්කොමත් ධාතු වලින් හැදිලා නැති වෙනවා කියලා මම දකින කොට දකිනකොට විඥානයකට එකතු වෙන්නේ. අචර. සංගරිය නිගාම වෙන්න ඕනේ වෙයි. දැන් ඔබ කරගෙන ඉන්න දැන් තමන්ට ওই විඥානය ගැන තව දීර්ඝ කාරණාවක් කියලා දෙන්න තාම තමන් හිතන් ඉන්නේ විඥානය කියන්නේ මොකද්ද කියලා තාම දන්නේ නැහැ නේ විඥානය කියලා එකක් තියෙනවා කියවට පණ කියලා කිව්වට පණ තියෙනවද? ඈ? පණ දෙනවා? පණ නැහැ? මෙල්ල? පණ දෙනවා? එකක් තියෙන විදියක් නෑ මේ මේ කරවද එක එක කරවද ඇතිලා නැති වෙනවා කොහොමද එහෙම වෙන්නේ කියලා තමයි දැන් ආය ආ එහෙනම් එහෙම මොම් කිව්වට එහෙම තේරෙන එකක් නෙවෙයි යෝග හරිද ඒක හරි එහෙම ඇති වෙන නැති වෙන දැනීම හට ගන්නකොට ඇති වෙනකොට දැන් තමන්ට තේරෙනවා දැනෙනකොට ඇති වුණා ඊට පස්සේ ආය ඇති වුණා නෑ ඇති වුණා නෑ ඇයි එහෙම වෙන්නේ කොහොමද ඒක වෙන්නේ මොකක්ද ඒ ක්‍රියාවලිය ආන්නක හදන්න හරිද ඒක දැන් හෙට දවසේ කියා දෙනවා ඒක කියා දුන්නාම තමන්ට කියා දෙන්න තියෙන කොච්චර කියා දෙන්නේ ඉදහා කියා දෙන්නේ නැහැ. ඒක පණ ගැනක් දන්නවා. පණ නැති ඒවා ගැන දැන් දැනගෙන ඉවරයි. පණ කැලලක් තව දිනව දැනගන්න. හරිද? ආනක දැනගත්ත පස්සේ ඊට යා ආය දැනගන්න දේවල් නැහැ. ඊට පස්සේ තියෙන්නේ ඔබ කර කර ආයෙ ඉන්නේ විතරයි. හරිද? අනේ යන්න ගලින් කරගන්න එකයි තියෙන්නේ. මට කරන්න දෙයක් නැහැ. ස්වාමීනාහ මේ දවස් 15 වැඩසටහන ගැන පොඩ්ඩක් කියන්න මොකක්ද ඒකේ කරන්නේ මොකක්ද? මොකද ඒ කියන්නේ ඔය කියා දුන්නේම පාවිච්චි කරන එක විතරයි එදි කරන්නේ. අපි කරවන්නේ නැහැ කවුරු හරි දානවා රියනා ගන්න Tamanට තනියෙන් එක කරන්න ඉඩ අරිනවා. මේක තනියෙන් කරන්න ඕනේ. මේක මේ බලහත්කාරයෙන් කාටවත් කරවන්න පුළුවන් එකක් නෙවෙයි. මේ කියා දෙන භාවනා ටික කර ගන්නට Tamanට පහසුකම් විතරක් දෙනවා. කණ්ඩ දෙනවා, බොන්න දෙනවා. Tamanට හැකියතා පාඩුවේ ඉඳගෙන Taman ඔක් කරගන්න ඉතින්. ඒ ඔක ගෙදරදි කරත් එකයි කොයිදි කරත් එකයි. නමුත් මේ ගෙදරදි කරගන්න බෑනේ. ඉතින් කණ්ඩ දෙන්න ඔයා හොයන්න ඕනේ, කණ්ඩ උයා ගන්න ඕනේ, අරව කරන්න ඕනේ. අර කරගන්න කරන්න ගියාම කමන්ට් එක වෙලාවනේ. ආ ඒ තමයි දවස් 15 වගේ මම ආහාර පාන ලබා දෙනවා. ඉතින් ඒ දින පාසුකම් භාවිත කරගෙන තමයි කරන්නේ. ඒක කොහෙ කරත් ඉතින් ඒකයි. ඒ වගේ යමු විතර වෙස්ට් වර්ජිනියා තියෙනවා තරම් ගිහලා ඉඳ කරගන්න එක. ඉතින් තමන් දැන් ওই ටික දන්නවා නම් අයි කවුරුත්යි කරවන්න ඕනේ. තමන් ගිහලා ඉන්නේ. අයතන ප්‍රශ්නයක් නෑ නේ. අය දෙහෙන්න ඕනේ කියලා නීතියක් නෑ නේ. අපි දෙහෙන්න ඕනේ කියලා කියන්නේ කාටවත්. කරගන්න ඕනේ කියලා කරගන්න. සොයනස් දැන් මේ සමහරක් වචන පොඩ්ඩක් හරි අහලා පුරුදු මේක අනිකට ටිකක් වැඩි තිබුණා හැබැයි අපේ අරුදන්නේ මම උනා ස්වාමීන් වහන්සේ සෑහෙන දුරට අපි කෙනාවා. දැන් අපේ මේ ළමයින්ට මොනවත් මහලා නැති කරුවා තේරෙන්නේ නැති ඉන්න හොඳයි තියෙන්නේ. උතර කියන්න ඕනේ නැහැ ඒකට. ඔය දන්න වැඩි චන්දන වාක්‍යයක් ඒ වහන්නේ. උගන්වන්න පුළුවන්ද කියලා. උගන්වන්න පුළුවන් ඒක. කවුද උගන්වන්න පුළුවන්. ඔය කියන ඒවා ඔයාට වැඩිදුර කියලා දෙන්න ඕනේ. ඔයාට ඕම හිතක් හිතක් නිකන් නිකුත් ඇති. රාත්‍රල නතරින්න පුළුවන්. එහේ. මොනවද කියලා? රාත්‍රල නතරේ කිව්වා. නෑ මට ඇහුන්නේ ඒක. හිතක් හිතක් කියලා නිකන් නිකන් එච්චරයි. කිව්වා මෙයා කරනවා ඔබ. ඔයා ඒ අර එක එක බහූතෝලිය දාගෙන ඉන්නේ දැන් ඔය කරන්නේ ඔයා. ඔබ වෙලා තියෙන. හරිද? ඉතින් කරන්න දෙන්නේ නැතර. එයාට වැඩි දුර කියා දෙන්න දෙයක් නැහැ. එයාට තියෙන ওই කියන ආකාරයෙන් ඇත්ත කියා දුන්නා එයා තේරුම් ගන්න. හරි දේ මුලින් ඉඳන්ම කියා දුන්නාම ওই ප්‍රශ්න මොකුත් නැහැ. අර වැරදි දේවල් වලට දාලා තිබ්බම අරක මෙහෙම ඇහුවා මම මේක මෙහෙම ඇහුවා. ඇයි අර මෙහෙම තිබ්බා මෙහෙ උත්තරේ මෙහෙම තිබ්බා අර පොතේ මෙහෙම තිබ්බා කියලා. ඉතින් ඔය හිතේ ඉඳා ඉන්නවා. ඊට පස්සේ. එහෙනම් මොකක්ද අහපු නැති ගාන ওই ප්‍රශ්නේ නැහැ. බුදුහාර කාලේ තුනේ ඒක. බුදුහාර බණ කියනකොට කලින් බණ කියපු එකක් නෑනේ කලින්. හරි ඒක ඇහුවා ඒ විදිහට කරගෙන එකයි හිටියා. අපරුණාට ඒකලන්ට දැන් සිතක් සිතක් කියලා කියලා දැන් ඉස්සෙල්ලා ඒවට කියන්නත් එපා රූප ධර්ම කියන්නේ මොනවද අරිසාෂ්ටක කියන්නේ මොනවද මේ හැම දැන් මේකෙන් හැදලා තියෙන දිව්‍ය බ්‍රහ්මදාල ඔක්කොමත් ඒ වගේ ඒ වගේ කත් කියන්න වෙනවනේ නේද? ඕනේ. නැත්තම් එයාට එයා ඒක අකණ්ඩව කරනවා නම් එයාට ඕනේ එයාට පේනවා පෙනීම ඇතිලා නැති වෙනවා. ඒ හින්දා බල්ල වැඩක් නෑ කියලා එයාට ප්‍රත්‍යක්ෂ නම් එයාට ආයෙ කියන්න දෙයක් නෑ. එයා ඒක අතාරිනවා. ඇහිලාට ඇහුණා නැති වුණා කියලා එයාට තේරෙනවා නම් ඔතනින්ම එයාට rahat වෙන්න පුළුවන්. එයාට ඒක අතාරින්නේ නෝනේ. දැන් Tamanට ඒක අතාරින්න බැරියයි එච්චර කියා දීලා ඒක අසුබ දෙයක් අසාර දෙයක් අනිත්‍ය දෙයක් කියලා කියලා අතාරින්නේ නැත්තේයි Taman තාම ඒක පිළිගන්න ලෑස්ති නෑ. ඒ අරගෙන වීර්යයෙන් කරන්නේ නැහැ තමන් ඒක. එච්චරයි. මේ භාවනාව ඔක්කොම කරන්න ඕනේ කියලා නේද? ජීතන් රතන විතරක් කළා rahat වෙනවා. කායන රතන විතරක් කළා rahat වෙනවා. ඇයි? කරන්න තියෙන්නේ මේක දකින්න හැම එකක් තියෙන හැමතැනකම අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුර කියන ලක්ෂණ අඳුර ගන්න එක විතරයි. ඒව අඳුර ගන්නකොට සිතට පාතින් දැනන්නේ. එච්චරයි. හරිද? එතනම දැන් කියන්නේ දැන් එයාට දැන් රූපවල මේ ඒ අනිත්‍යතාවය කියන්නේ කියන්න එපා රූපය කියන්නේ මද රූප රූපවල ස්වභාවය දැනගන්න බෑ සිතක් අර ඊට පස්සේ එයා මොකද කියන්නේ මහ දෙයක් ඕනේ ඔව් සද්දය ඇති වුණා දැන් කො ඉවරයි නෝ කියදෙන මහ කාලයක් යනවා ඕනේ නැති ප්‍රශ්න අහනින්ද තමයි ගැඹුරින් කියා දෙන්නේ නැත්නම් දෙවිට ආහාර දෙන්නේ ගඳක් දවුණා කො දැන් ගඳ නෑ ඒ රූපය ඇති වෙන කොහොමද කියලා ඔයාලට හොයාගන්න යට ඕනේ නෑ මල් කාලයට වරණ තයාර කියලා දෙනවා. ඕන වෙන්නේ නැහැ ඊට පස්සේ. ලෝක ඇතිලා නැති නැකල දැනගන්නේ විතරයි. ඊට වැඩන්නේ. එදලයි. අර දැවුනා කෝ දැන් කාපුවා ග්‍රහත කියලා. ඔව්. ඔච්චරයි. එහෙනම් එහෙම අහලා ඒක ඒ විදිහට දිගට කරන්න ඕනේ. ආන් ඒක කරන්නේ නැති හින්දා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක අතාරින්න නැතුව ඒවා එහෙම වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඒවා එහෙම හිලා යනවා කියලා එයා ඒව දැක දැක හිටියොත් අදින් බුල. ඉතින් ප්‍රශ්නයක් වෙනවා. එයා රහත් වුණත් එයාට බණ කියන්න බැරි වෙනවා. හේතු යාගේ අවබෝධය දෙනවා එයාට. රහත් බව දෙනවා. හැබැයි එයා කන් කියලා දෙන්න එයාට වචන නැහැ නේද? දන්නේ නැහැ. වැඩි වෙලා. එහෙම තමයි බුදුහාන කාලේ හිටිය වැඩි අයියා. බුදුහාන කාලේ වැඩි අයියා රහතන් වහන්සේලා හිටිය බණ කියන්න බෑ එයා. ඇයි කියන්නේ වැඩි? වැඩි වෙලා. හැඩේ වුණාට දැන් මේක කියා ගන්න විදියක් නැහැ. යාට කියා ගන්න වචන නැහැ. එදේ බලන්න. එහෙනම් ඕකනේ මේ මාළු කන්නේ නේ. ඔය අපේ අහිතාගෙන මේ බණ ඔක්කොම දැනගන්න ඕනේ, අරව දැනගන්න ඕනේ, මේවා දැනගන්න ඕනේ කියලා නේද? එහෙමයි. ඒ දැන් ඔය ආභිධර්මයේ අරවා මෙව්වා, ඕවා ඔක්කොම හිම රූපය තේරෙන්නේ නැතින ඔය ඔක්කොම බුදුහාරෝ කිව්වද මේ ධම්ම දක්කපාදන සූත්‍රේ? ඈ අනන්ත ලක්ෂණ සූත්‍රේද? හ්ම් සතිපට්ඨානය තුළ ඉතින් ඔය ඔක්කොටම හරියන කෝකටත් කොයි කෙනාටත් හරියන මාර්ග ගොඩාක් බුදුහාමුදුරු කියනවා. ඒක තමයි අපි මේ කියන්නේත් ඒක තමන්ට ගැළපෙන්නේ කොහකද? ඒ ගැළපෙන එක අනුව තමන් ඒක කරගන්න. මේ ඔක්කොම දැනීම දෙන්නේ ඒක නේද? ඒතර ඔක්කොම දැනීම තුළ තමන්ට කිසිත් දැනක සැකයක් ඇති නොවන ආකාරයට කියලා දුන්නාට පස්සේ තමන්ට ඔකෙන් කැමති එකක් අරගෙන දිගට කර කර ආන්නේ. කායනිවතන විතරක් කළා කත් රහත් වුණා. මෛත්‍රී භාවනා විතරක් කළා රහත් වුණා. එකයි කරන්න ඕනේ හරි විදියට. ඒ ටික කියා දුන්නා නම් එයාට ඒක තේරුම් ගන්න එයා කරනවා ඒක. හරිද? එයාට අර විකුටි සංඥා අදීලා දීලා තිබ්බම ඔගේ ප්‍රශ්නේ තියෙන්නේ ඒක. එයා දැන් ආස්වාදයේ ඇති වෙන ඒවා දීලා දිනවනේ. ඒතොර කියන්න ඕනේ ආ ඒ ආන්ගේ තමයි කියා දෙන්නේ. ඒක දුර්ලභ තිබුණ නැත්තම් ඔලෙන් කියන්නේ. ඒක තමයි ලෝකේ ගැන අදහස් හදාගෙන තියෙනවනේ දැන්ටවත් දැනවලු. කාලේ ජීවත් වෙන්නේ. ඔව්. ඒ විදිහ තවන්නම තමන්ම පුළුවන් ඒක ඇති කරන්න. ඔය කියන ආකාරයෙන් ටීවී එක බල බල ඉනකොට ඔය කියන ආකාරයෙන් ඔය කියන ටීවී එකට පොල්ලකින් ගැවුවම තේරෙනවා ඕක අනිත්‍ය දුතේ ඕක වැඩක් නැහැ කියලා පෙන්වනවා. තමන්ට පුළුවන් ගියා දෙන්න. ආනේ මොකද? ඔක ආයෙ ගත්තත් කැඩනවා කියලා ගියා දෙන්න මෙයා දැන ගන්නවා නිකන්. ආයෙත් එයාට ගියා දෙන්න. නිකන් පිළිගන්නෙත් නෑ ඒක. එයාට එහෙම ගියා දෙන්න ඕන. එතකොට එයා පිළිගන්නවා. කරුණ මගේ පොඩිදුවට ඕක කියන්න ගිහිල්ලා මේ ඒගොල්ලෝ ඒකේ කාටුන් එකක් බලනවා. ඒතකොට සමහරවිට මම කියනවා එක්කෝ ටයිමර් එකක් දාලා විනාඩි 30ක් බලලා වෙන දෙයක් කරන්න. අඩු වෙලා ඒකෙන්වත් ඒගොල්ලන්ට බ්‍රේක් එකක් දෙන්න කියලා. නමුත් එතකොට මෙයාට ආන්නේ වගේ ආයෙනම් මොකද දැන් මම කරන්න ඕන කියන්නකෝ කියනවා. කියන්නේ ඊට වැඩි හොඳ එතන මම කියන හැන් ගිහලා හෝම්වර්ක් කරන්න කියලා. හෝම්වර්ක් කරලා ඉවරද නැද්ද කියලා. එතකොට ඒකත් ඉවරයි කියනවා. ඉතින් එතකොට මම අහලා තිනවා මොකක් අවස්ථාවල ඉතින් අර දැන් අරක බලලා බලලා දැන් මොකද වෙන්නේ කියලා මට කියන්න ඕන කියලා. එතකොට කියනවා එහෙනම් තව බලන්න ඕනේ. ඒක දැන් මොන හරි කන්න උනත් චොක්ලට් එකක් උනත් එයා කියනවා තව කාලා බලන්න ඕන. ඒකෙන් මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ කියන්නේ තාම මේ අවබෝධයක් නැතිකම දෙන්නද? අමාරු එහෙම එකක් තේනවා ඒ කියවට හම් වෙන්නේ නැහැ. ආස්වාදයේ දැනිලා එයාට හරියට තේරිලා නැත්නම් එයාට ආදීනෙ කියලා දෙන්න බෑ. ඒක තමයි බුදුහාමුදුරුවෝ දක්වන්නේ අවුරුදු 7කට වඩා අඩු කෙනෙක්ට ওই මාර්ගය වැඩින්නේ නැහැ කියලා. කියලා දෙන්න බෑ එයාට. එයාට ආස්වාදේ තියෙන්නේ නැත්තේ වගේ. ඊට පස්සේ ආදීනිය කියලා දෙන්න වෙනවා. පෙරේදී කුරුද්දක් තිබ්බොත් ඉතින් යාව කතල්ලේ නැත්තම් වෙන්නේ නැහැ ඔයුවට. කවුරුත් හතරට වඩා අඩු කෙනෙක් නෙමෙයි. එයා දෙන්න බෑ. එයාට සංඥා නැහැ නේ ලෝකේ. ලෝකේ සංඥායට හරියට වැඩිලා නැහැ. තේරෙන්නේ නැහැ. එහෙනම් ඔය කිව්වට අමාරුයි වැඩේ කරා. හරිද? එහෙනම් ඉතින් එයාට ඔය මෝරලා ඔක්කොම වෙලා ඇටුණා වෙලා එනකන් එනකන් ඉන්න කියන්නේ. එච්චර වෙන මොකක් බෑ. ඊට පස්සේ තමයි යන්නේ ගන්න. ඔය පොඩි කාලේ මාන කරලා ඇත්තටම හරි තැනක හිටියොත් විතරයි එයාට ගොඩනගන්න පුළුවන්. නැත්නම් නම් අමාරු වෙනවා. ඒ ඉන්න මොකක්වත් කරන්නේ නැතුව ඔය ඉන්න ඇරලා ඔය වෙන එකක් වෙච්චා කියලා වෙන්න ඇරලා ඊට පස්සේ ආවොත් පියාදෙන එක තමයි කරන්නේ. මොකක් කරන්නේ. බුදුආර මාන කරේ නෑ. බුදුආර ඔක්කොම කරේ ඊට ඒ ආකාරයෙන් මේ පිළිගන්න තේරුම් ගත්තා විතර අවුරුදු 20 30 40 මාන කරලා විතර මුලින් ඊළඟ ඊට අලින් මාන කරන්නේ පොඩි එකක්. ඒක පොරුදු නැතාවර මේ ජීවිතේත් අත්දැකීම් ලබලම තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. එහෙම තමයි. එහෙම නැතුව බෑ. අපි ඊට වඩා අතාරින්නේ නැහැ. කොච්චර බණ දැක්කම ගත්තත් අතාරින්නේ නැහැ. දැන් ඔයාලටත් හිටින්නේ බණ දන්නවට අතාරින්නේ නැත්තේ. එහෙම තමයි තේරෙන්නේ නැහැ. පුරුද්ද නැහැ අර. කුසල වැඩි වීමේ පුරුද්ද අඩුයි. ඉතින් අකුසලයේ පුරුද්දෙන් සංසාරේ තියෙන්නේ. එහෙනම් කුසල වැඩි වීමේ පුරුද්ද අඩුයි. ඉන්න එහෙම අතාරින්නේ නැහැ ලේසියි. බුදු තිබ්බනම් ඒක පාරම අතාරින්න. මේ තවශතිලා දැන් අපි දැන් මනුෂ්‍ය භාවය කියද්දී අපිට ගොඩක් කරන සමහර අය ඉන්නවා යාට පෙර ජීවිත මතක් වෙනකොට දැන් ගොඩක් අර භූත ප්‍රේත වගේ අත ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලන් ඉතිසල මනුෂ්‍ය ස්වභාවය කිය. ඇයි ඒගොල්ලන්ට එහෙම තියෙන අපිට තියෙන්නේ? අපි මල් කුසල් දවල් මල් ආසනමයක් ඉන්නවනේ මන ආයතනේ හරියට වැඩින්නේ නැදුව. භූතය ප්‍රේතයන්ට වෙන්නේ උපපාතක මේක කරනකොට අනිත් ආත්ම භාවයේදී ආයතන ටික ඔක්කොම හැදිලානේ. දෙයියන්ට පුළුවන්. දෙයියොත් නම් කරනකොට ඕපාතික වෙන. ඉතින් දෙයියොත් දන්නා බැර ආත්මය මොකක්ද කියලා. පෙරිතියොත් දන්නවා. නිරේ ඉන්න තතත් දන්නවා. දැන් එයාට දැන් කරගන්න දෙයක් නැහැ. එයා දැන් මම මේ කරගත්ත අකුසල ඉඳ මෙහෙම වුණා මම වින් කරගන්න ඕනේ වින් කරගන්න ඕනේ කියලා. කරන්නේ ඉන්නේ දැන් අපිට ඔක තේරෙන්නේ අපි එන්න මේ කියන එක පිළිගන්න අවකායම් වෙන්නේ නැහැ කියලා අපි බහු බහුගත කරලා ඉන්නවා. මනුෂ්‍යයෙක් දෙන්න ඉබර හැබැයි ගොඩක් අය මේ මාර්ගයේ යයි මොකද මතක් වෙනවානේ පෙර වෙනත් මේකේ ඔය තිබ්බනම් හොඳයි. ඒක ඉන්ස්ටන්ට්. ඒක තියෙනවා. ඒක ඇති කර ගන්න තමයි බුදුහාමුදුර සමාධිය වඩන්න කියන්නේ. ඉතින් ඒක කරන්නේ නැතුව හම්බෙන්නේ නැහැ. ඊළඟ පස්සේ මම මේ බලන්නේ කවුරු හරි මේ අනුගේ බහනේ නෙලි බලන්න. ඒ කියන්නේ කම්පියුටර් දාලා දුන්නා නා මේක ගැහුවම උන්ට ඇඟිල්ල මොකක් හරි ගැහුවම ආ ඒකෙන් පේනවා නම් උන්ට ඊළඟ ආත්මෙ උන් පිළිගන්න. <laughs> ඒක නෙවෙලා දෙන්නේ. මොකක් හරි කොරලා දුන්නත් බලන්න ලැහැතියි. කරගන්න ලැහැති නෑ ඒකෙක්වත්. ඒක නම් මේ ලොකුම ප්‍රශ්නේ ගොඩක් අය පිළිගන්නේ නැහැ ඊළඟ ජීවිතය පිළිගන්නේ නැති එක පිළිගන්න නැතුවම මේක වෙනවා. ඉතින් ඒක තමයි සූදානම් නැහැ. ඒකට වෙන් වෙලා කාලය ගත කළා ඒ தත්ත්වය තේරෙන ඒ ස්වභාවය අඳුරගන්න. ඉතින් ඒක ඉතින් අපිට කරන්න බැහැ. ඒක තමයි ශ්‍රද්ධාව කියන එක පිළිලා තියෙන්න ඕනේ කියන්නේ. ගිහිල්ලා පෙරේත එක්ක වෙච්චාම තේරෙනවා. ආ ඒකට ඉතින් කරගන්න යන්නේ. ලේසියෙන් කරගන්න බැරි විදිහට තමයි හැම එකම ඇදලා තියෙන්නේ. ඈ ලේසියෙන් කරගන්න පුළුවන් විදිහට ඇදලා තියෙන්නේ. කරගන්න ඕනේ නැහැ. ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් පේනවාද නැද්ද කියලා හොයන්න විදිහක් ඕනේ. නම් මේටි කරගන්න එක ඉන්නේ ඉතින්. මම පේන්න ඕනේ අය කවුද දන්නේ ඕක බල බල යන ගිලා. ඕක වෙනුවෙන් මාතේලා මාතේලා දාන. අන්තිමට තේරෙනවා තේම ගිලන් ඒ කලින් ආත්මේ බැලි එකත් වෙලා හිටිය කිව්ද ඉවරයි ඉල්ලේ ජය පණේ මගෙන් ගනි කන්නේ. ඉතින් ඊට වඩා හොඳ නේද මොකක් බලන්නේ නිකන් හිටියා. ඉතින් මොකක්ද බැලුවා කියලා දියස් අපිට. පිළිගන්නව නැති කට්ටිය. අර විදිහ පිළිගන්නව නැති කට්ටිය පිළිගන්නේ නැහැ. බුදුහාර කාලේ හිටියා මිත්‍යා දෘෂ්ටික වැඩි ආ හිටියා වැඩි හිටියා මිත මේ සම්මත දෘෂ්ටික වැඩි හිටියේ නැහනේ. ලෝකේ හැමදාම මිත්‍යා දෘෂ්ටික තමයි වැඩි. ඒක තමයි ලෝකයේ කියලා එකක් මෙහෙම පාදින්නේ. නැත්නම් ලෝකේ පාදින්නේ නැහැ. මම ඊයේ කලින්දාදි කිව්වේ බෞද්ධයෝ කියන අය ලෝකෙට එන අය නෙවෙයි. බෞද්ධයා කියන්නේ රහතන් වහන්සේ ආර්ය පුද්ගලයෝ කියන්නේ අය ලෝකයෙන් අයින් වෙන්න දඟලන අය යා ලෝකෙට ආයේ එන්නේ නැහැ. නිසා සම්මා දෘෂ්ටිකය ලෝකේ ඉතුරු වෙන්නේ නැහැ. සම්මා දෘෂ්ටිකයෙන් ලෝකෙ නැති වෙනවා. ඉතුරු වෙන්නේ අනිත් දෙයක්ම තමයි. මිත්‍යා දෘෂ්ටික ඉතුරු වෙනවා. මේ ලෝකේ වැඩි වෙන්නේ හැම කාලෙම මිත්‍යා දෘෂ්ටිය විතරයි. සම්මා දෘෂ්ටික වැඩි වෙන්න විදියක් නැහැ. මොකද ඒ උන් පැටව හදන්නෙත් නැහැ. උන් වැඩක් නැහැ. අතාරිනවා අනිත්‍යයි කියලා දකිනවා. දැක දැක යනකොට එයා මේ මේ ලෝකේ ආයි පාලනය කරන්නත් ලෝකේ යාළුවෙන් හදන්න මොකක්වත් කරන්න දෙයක් නැහැ කියලා. එයා තේරගන්න ඔය ආයි නිකයි කියලා. ආයත් සම්බන්ධයෙන්. දැනගන්න. එන සම්මා දෘෂ්ටිය වැඩි කරන්න බෑ කවදා. වෙන්නේ මොකද්ද? ඒ අඩුවේ යන. ඇතිද? ඉතින් ආයත කාලයකට කල්ප කාලයකට විතර ආයත බුදු කෙනෙක් පහල වෙලා ආයත සම්මා දෘෂ්ටිය ගැන ටිකක් ඇති කරනවා. ඒක උන් ටිකක් අයින් වෙනවා. ආයත තව ටිකක් කොහෙද ඉඳලා නැහැ. ඒතරේ මේ මේ කාදාත් මේ මම කොම ලෝකේ නිවන් දකින්නේ නැහැ. ඒ ඉඳින් කොහොමද ඉතින් කෝටි ලක්ෂයක් විතර ජීවිතවල එක එක දෙනෙක් නිවන් දකින්නේ. එහෙම වෙලාදී ඒ ඉතින් නිවන් දකින්න ඉතින් කොහොම කොහම දැනගෙන කරොත් ඉඳලා ඉන්නේ ඉතින් නැතුව ඉතින් නිවන් දකින්න නිවන් දකින්න කියලා ඔය ඔක්කොම කොට කරගෙන වෙන්නේ නැහැ. ඒකනේ වෙලා තියෙන්නේ. ලොක් මෙලොක් දන්නේ ඉතින් අරම කරගෙන ඉන්නේ. හ්ම්. අටාමාට පටන් ගන්න නෑ අරද කන්නම ඉන්නේ. හොඳයි. මම පැහැදිලි වෙන්නේ රැවලිනා කරන්නේ මම දැන් අද ඉතින් අර කරන්නේ නෑ. එහෙනම් ඔය කියන වැඩේ කරලා ඉන්න තමයි භාවනා කරන්න ඕනේ. දැන් ඕන තරම් වෙලාව භාවනා කරලා ඉන්නේ. ඕන වැඩක් කර කර භාවනා කරන් චිතක් වෙලා හරිද? සමාධිය වැඩන්න ඕන සමාධිය නැතුව වක් කරන්න කෙලාට සාම අසාර්ථකයි ගමන. එන්න ඒකටයි ඔය දින 15 හරි 20 හරි 30 හරි නොකඩවා කරන්න වෙන්නේ. ඒකයි වැඩේ. මොකද මේවා පෙර පුරුදු නැති නිසා වැරදි විදියට මේ මේ ආත්ම භාවයේ පෙර පුරුදුත් නැහැ. තම මේ ආත්ම භාවයේ හරියට පුරුදු කළා නැහැ. ඒක තියෙන දීර්ඝ කාලයක් තමයි කරන්න වෙන්නේ. එක පෙර පුරුද්ද තියන්න ඕනේ. ඒකට මේ ආත්මේ පුරුද්ද තියෙනවා. මේ දෙකෙන් එකක් ගන්න. පෙළ පුරුදු තිබුණා අහනකොටම ටක් ගාලා එයා ඒක කරක තේරුම් කරගන්න. එහෙම නැත්නම් මේ ආත්මේ පුරුද්ද තියෙනවා. මේ ආත්මේ පුරුද්දත් ඉතින් කොහොමත්ම තියෙන විදියක් නෑ. වැරදි විදියක් නෙමෙයි ධර්මයේ කියලා දීලා තියෙන්නේ. ඉතින් කියන්නේ හරි පුරුද්දක් එන්න විදියක් නෑ. ඉතින් කාලයක් කරන් ඒක. එහෙනම් ඉතින් ආන් එහෙම කර කර අරින්න. අපිට ඉතින් තියෙන්නේ ඉතින් අපි කියා දෙන එක විතරයි දෙන්නේ. යම් දී අයිට ඇවිත් කරගන්න කියනවා. ඕන නැති තමන්ගේ දැන් හදාගෙන කරගන්න කියනවා. අපිට ප්‍රශ්නයක් නෑ ඕන එකක් කරගන්න එකයි තියෙන්නේ. අපිට අපිට ප්‍රශ්නයක් නෑ. තමයි බලන්නේ නැහැ බුද්ධ දාසන අපිට තිබ්බත් එකයි නැති උනත් එකයි කරන්න ඕන හැටි අපි බලන්නේ. අපි බලන්නේ නැහැ. කාට තියෙන්න ඕනේ? නිවන් දකින්න ඕන අය නේද ඒක කොහේද? ඒකට ගිය කෙනාට ආය පාරු ඕනේ යන්නේ. ඒකට යන්න ඕනේ කෙනාට පාරු ඕනේ. එහෙනම් එයා දැනගන්න ඕනේ කරගන්න. ආ එන ඉතින් දරදගෙන නිමා කරමු දෙවියන්ට ඥාතින් පින් අනුමෝදන් කරලා අපි දැන් සිට හෙට ඉදිරියට විඥානය පිළිබඳව බුද්ධ දර්ශනය අධ්‍යයනය කිරීම සිදු කරමු. එනම් උදේ කාලේ වඩා මේ දක්වා සීල සමාධිය ප්‍රඥාව වඩවමින් ඇති කරගත්තා වූ කුසල බලයන් තුළ ජනිත වූ පුණ්‍ය ශක්තියින් දෙවියන්ට මේ ඥාතීන්ට විනම්මෝදාවීමේ ශක්තියත් ආ වූ සියලු සත්‍යයන් රවීචි පටන් බවග්‍රේ දක්වා විනම්මෝදාවීමේ ශක්තියත් ආ වූ යමෙක් පිබලාවරුත් වේ දේශයල්ලන් මේ පින්වත්පත් වේවා ඒ සියල්ලෝ දන්තුම් නිවනටපත් වෙමින් නිවනින් සැනසී මුදා කරගනිත්වා කියලා හිතාගෙන දීගතාවන් කියලා බින්දේ. ඉදම්මේ ඥාතේ නංගවතු සුඛිතා හන්තුනාතය. ඉදම්මේ ඥාතේ නංගවතු සුඛිතා හන්තුනාතය. ඉදම්මේ ඥාතේ නංගවතු සුඛිතා හන්තුනාතය. එත්තවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා චුම්මට්ටා දේවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සෝක සාසනං චිරන් රක්칸තු ධම්ම දේශනං චිරන් රක්칸තු මං පරන්ති එමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාද සමාදෝ සරණ සමාගමෝ හෝතු යාව නිපානපත්තිය එමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාද සමාදෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ රාජ සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය කායේන වාචා චිත්තේන පමාදේන මයකතං අච්චයං කමනේ තන්තේ ගුරු වඤ්ඤ තදාගත අච්චයං කමනේ ධම්ම සම්විත්තිකා කායික අච්චයං කම මේ සංග සුපටිපන්නතර සාදරාටම පිරුවන්